ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං කි ඉද භික්ඛවේ භික්ඛුනෝ පపంච නිරෝධ චිත්තේන අක්ඛණ්ඩති පසීදති සම්තිච්ඡති විමුච්ඡති නිප්පංච රාමස්සායන් භික්ඛවේ නිප්පංච රතිනෝ ධම්මෝ නායං ධම්මෝ පపంච රාමස්ස පపంච රතිනෝති ඉති ඒතං උත්තං ඉති ඒතං ඉන්තේතං වුත්තං ඉතිේතං වුත්තං තීති කෞරණ්‍ය සම්මාසින් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ඉතින් මේ අනුරුද්ධ සූත්‍රය ඉදිරියෙන් තියාගත්ත බව මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච සෑම දෙනාම දන්න කාරණාවක් ඒකදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දිවේ කිව්ව පැත්තකට වෙලා භාවනා කරනකොට පහළ වෙච්චි විතර්ක හතක් නිසා මේ සූත්‍රයට නිදාන කළසුණා. ඒ වාගේ යත්තා වූ ගුණවත් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය සලකලා සර්වචන් වහන්සේ දිවැසින් වූවා දැකලා ඉතින් වැඩම කරලා ඒ විතර්ක හතට අටවෙනි විතර්කයකට එකතු කරලා ඒක සම්පූර්ණ සර්වඥ දේශනාවක් බවට නෛර්යානික තත්වයට පත් කරා. ඒන් පස්සේ සරුවටන් වහන්සේ මේ ඇති වටිනාකම දනවල දනගෙන මේක දෙන පිරිච්ච ස්වරූපේ දැනගෙන වික්ෂුන් වහන්සේලා රැස්වෙච්ච තැනට පැමිණලා ඒ වික්ෂුන් වහන්සේලාට මේ කාරණා අට මහා පුරුෂ විතක්ක වශයෙන් සිටී තියාගන්නයි කියලා ධර්ම දේශනාවක් කරන්න දීමයි මේ අනුරුද්ධ සූත්‍රයේ කතා කරන්නේ. එතනදී මෙතෙක් අපි සාකච්ඡා කරපු ඒ පුරුෂ විතක්ක තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ස්වාධීනව ස්වච්ඡන්දව පහළ වෙච්ච විතක්. මේ අද අපි ගන්න හදන්නේ ඒක සර්වඥන් වහන්සේ විසින් අර පුලින් පත අනුමත කරලා අවසානයේට ඌණ පූර්ණේ කිරීමක් පමණක් නෙවෙයි මේ විතක් අහත කුළු ගන්නෙ. මුදුන්පත් කරමින් එකට කරන ලද දේ තමයි මේ අටවෙනි විතක්. ඒක නිසා මේක සංග්‍රහ වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ අත්තක නිපාතේ. මොකද සර්වඥාන්සේ කියන එකතු කරන ලද කාරණාව නිසා අනුරුදු ස්වාමීන් වහන්සේගේ හත මතක් වෙච්ච නිසා. ඉතින් මේ සූත්‍රය පෙරලා බලන්න ගන්න තියෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අතර නිපාතේ මේක අනුරුද්ධ සූත්‍රය වශයෙන් දැක්කලා. මේ හරුවචනාංශනේ එකතු කාරණාව එකතු කරපු කාරණාව මහ බුදුන් විශේෂත්වයක් දනවා. වෙන විදිහකට කියනවා නම් අර කලින් කාරණා දන්නේ නැතුව මෙතෙන්ට ආවොත් සම්පූර්ණ අන්දමන්ද භාවයක් ඉක්ෂිප්ත භාවයක් වෙන්න පුළුවන්. අර කලින් කියාපු අත්‍යච්ඡතා, සම්පූර්ණතා, පවිවේකතා ආදී කාරණාදී එනකොට නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඇවිල්ලා අන්තිම සිල් නැත්නම් අන්තිම ගැඹුරු අන්තිමම පටහ ගන්න අමාරු කොටස තමයි මේ කුඩු ගැනීමක් වශයෙන් මුදුන්පත් කිරීමක් වශයෙන් අවසානයේ සඳහන් කරන්නේ. ඉතින් මේක අපේ සාසනික විවහාර වශයෙන් ගන්නකොට පපංච කරන්නේ. පපංච කරනවා වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. වෙන විදිහකට කාටවත් නැහැ මෙතනදී මතක් කරනවා යම් කිසි කෙනෙක්ගේ අල්පේච්ඡතාවය ලබු දෙයින් සතුට වෙන බව විවේකයේ හොයන ගතිය ආරද්ධ විදියේ තියෙන අරමුණ ළඟ විදිය ඇති බව ඒ අනුව සතිය පිහිටුවා ගැනීම ඒ අනුව ඇති වෙන හිතේ සමාධිය නැත්නම් සමතය ඊට පස්සේ මතුවලා එන ඒ විපස්සනා ඥාන වගේ මේ කාරණාවලදී මෙන්න මේවා දැනගෙන ඒවට ලෑස්ති වෙලා යන කෙනෙකුට විතරක් මේ සරුවචන වහන්සේ දෙන්නපු මේ ගැඹුරට ගැඹුරට ආසනික රසයට ඕජාවට දැක ගන්න පුළුවන්. ඒවා ගැන නොදැන හිටියොත් ඉතින් මේ නොදන්නා තාකල් ආසනික රසය, ආසනික ඕජාව, ධර්මෝජාව ඉඳ ගන්න බැරි වෙනවා. ඉතින් ඒකේ අන්තිම කොටස තමයි පෙන්වන්නේ නිප්පංච රාමස්සායම් වික්‍රේ නිප්පංච රතිනෝ ධම්මෝ. මහන්නේ මේ සාසනීය ධර්ම රටේ ලැබෙන්නේ නිෂ්පංච පිළිබඳ කැමැත්ත නිෂ්පංච පිළිබඳව රාතිය ඇති කෙනාට පමණයි. නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රති. පපංච ක්‍රියා පිළිබඳව කැමැත්තක් එහි ආසාවක් යෙදී ඉන්න කෙනාට ධර්ම රටේ ලැබෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රපංච කියන වචනය දේශනාවේ නැත්නම් අද දේශනාවේ මූලික ධ්‍රුව පදේ වගකට පත් වෙනවා. ඒක අවතේ තමයි ධර්ම දේශනාව කියන්නේ. නමුත් මම හිතන්නේ නෑ පැයක ධර්ම දේශනාවකින් ඒ ප්‍රපංච කියන පදය කාට හරි සිතේ වශයෙන් චින්තාමේ වශයෙන් භාවනාව වශයෙන් අංග සම්පූර්ණ දැනුමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක පිළිබඳව හඳුන්වා දීමක් පවා කරන්න පුළුවන් නම් මම බොහෝම සතුටුයි. මොකද මේ තරම්ම ඒක ඒක දවසකින් ඉස්ස ගන්න පුළුවන් නෙවෙයි. එකක් නෙවෙයි. නමුත් මම ඉතාමත්ම යටහත් ඉතාමත්ම ගෞරවයෙන් මතක් කර සිටිනවා මට මේ ධර්මයේ කියාදීමේදී අපේ නායක ස්වාමීන් වහන්සේ මාත් අතරමැදේ ඉඳන් උදව් කරුවේ කටුකුරුගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ හිත මේ ධර්මය ගැන කියලා දෙන්න අද ලෝකෙ කිසිම කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මේ ථේරවාදයේ යට වෙලා තියෙන මේ කාරණාව ඉතාමත්ම පිළිසිය. ඉතින් මේ සාහසම අපේක්ෂිත වෙනවා අන්තිම පිළිසිදුව ඒ බෞද්ධ සංස්කෘතික කාර්යන සමිතියේ ප්‍රතිද කරපු concept and reality කියන පොතේ. ඒ වගේම නිවනේ නිවීම දේශනා මාලාවේ ශක්ති ප්‍රමාණය වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ඉන්න හම්බෙච්ච ඒ ස්වාමීන් වහන්සේ කතා කරන හම්බෙච්ච ගැම්ම නිසා වෙන්නේ නැති මට මේ වගේ ධර්මයක් දේශනා කරන්න ප්‍රතිශක්තිය ලැබිලා තියෙනවා. නමුත් මම හොඳටම දන්නවා උන්වහන්සේත් එක්ක බලනකොට මේ ඉර කියන තැනක දරුවාගේ අඟ කියන තැනකට ආව වගේ අපිට අමාරුයි මේ ධර්මතාවයක තියෙන ගැඹිරත්වයට පිටක් අඳලාගෙන යන්න. නමුත් උත්සාහය බව වටේ. එහෙම නැත්නම් මේක නොතේරුමක් අරබන්නේ කතිය අහගෙන ඉන්න එක පවා වටිනවා මොකද මේ ධර්මතාව පෙළට කුළු ගැනෙන අවස්ථාවක් මුදුන්පත් වෙන අවස්ථාවක් නිසා ඉතින් අපිට සිද්ධ වෙනවා මේක පිළිබඳව ශාසනික වාසයෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙන කොටස් ඒ වගේම <clears throat> භාවනා කරන කෙනෙකුට හම් වෙන පෞද්ගලික අත්දැකීම්, ඒ වගේම ලෝක විවහාරයට ගිහිල්ලා තියෙන නිදර්ශන ඉදිරිපත් කරගන්නේ මේක පිළිබඳව සියල්ලම එකතුව මේකට දැස ගන්න. එහෙම නැතුව මම දැනගෙන අනිත්‍යයට කියලා දෙනවා වගේ දෙයක් කරන තරම් මේ ප්‍රපංච ධර්මේ නම් කිසිම කෙනෙකුට කිසිම වෙලාවක අධිකාරියක් දෙන්නේ නැහැ. ධර්මාධිකාරියක් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සාමූහිකව එකිනෙකාගේ ශක්තිය එකතු කරගෙන මේක දැකගන්නයි. මේකට නිදන් වෙච්ච නැත්නම් ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ මේ කතාව මේ පොත් මේ බණ කියනකොට මුල් කරගත්ත මූලික සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන මන්ද පින්දික සූත්‍රය. ඒකේ නිදා කාරණාවට ගියොත් මම හිතනවා අපිට ආරම්භයට හොඳ අසුනක් ඇති. හරුවත් යනවා ඒක කපිලවස්තු පුරේ මහා අනේ වැඩ ඉන කාලේ කපිලවස්තුපුරේ වැඩ ඉන කාලේ දවසක ඉන්න පාත වැඩලා ආනේ පළඳලා ඊපස්සේ ජංගා විහරණය සඳහා දිවා විහරණය සඳහා මහාවණේ මහාවණේට ගිහින් බැලුව වනක්කට විවේක ඉන්නකොට මේ ශාස්ත්‍රීය ජනපදයේ මේකේ වැඩිමහල් දණ්ඩපාණී කියන බ්‍රාහ්මණයා එයත් දවල් වරුවේ කෑමෙන් පස්සේ මේ ඒක හයත් ඒ පැත්තට යනවා භාගවතන කියනවා දකින්න. දණ්ඩපාණි කියන වචනේ තේරුම හැරමිටියක් නැත්නම් දණ්ඩක් අකින්ගත් පුද්ගලයෙක්. මේ මනුස්සයා පුංචි කාලේ ඉඳලම වයසට යන ඉස්සෙල්ලම වගේ ඉඳේ වටිනා මේ අත්තරන් කියන්නේ හැරමිටියක් පාවිච්චි කරපු නිසා මිනිස්සු කතා කරලා තියෙන්නේ හැරමිටි කාර්යය කියන අස්සේ වගේ දණ්ඩපාණි කියන අදහස. ඒ වගේම අතුවාව සපේන යම් විවරණයක් ඒක කැම්පිරම් බාර ගන්න. නැත්නම් නිකන් පුළුවන් මේ බුද්ධ ස්වභාවයෙන්ම දේවදත්ත පක්ෂයේ ගත බුද්ධ ඒ නිසා දේවදත්ත බණ හොඳට ගන්න. මේ සර්වචන්නාන්තයට හිමි වෙලාවෙදීම ඒ කරගෙන යනකොට යම් ආකාරයෙන් එනෙහිලි කරන ප්‍රතික්‍රියා කරන පක්ෂය. නමුත් දෙන්නම සාක්‍යවන්තයි. දේවදත්ත සාක්‍ය. මේ ගන්න බාණි සාක්‍යවන්තයි සර්වචන්නාන්තේ සාක්‍යවන්තයි. ඉතින් අර දැක්කට පස්සේ මේ පුද්ගලයා නිකන් අහනවා මේ පාස්තාව කරනවා මේ කියලා යකුවාම මතක් කරන්නේ ඔබ වහන්සේ මේ ලෝකෙද මොන වගේ බණක්ද කියන්නේ? නැත්නම් ඔබ වහන්සේගේ මේ දේශනාව මොකක්ද? ඔබ වහන්සේගේ දර්ශනය මොකක්ද? ඒකෙන්දී දරුවත් යන දෙනකට කරනවා යම් කිසි විදිහට මේ ලෝකයේ ගැටුම් වලින් තොරව ජීවත් වීම සඳහා යම් දෙවියෙකුට බ්‍රහ්මණයෙකුට තුනා ප්‍රාත්මණයෙකුට ප්‍රජාව සහිත කෙනෙකුට ගැටුම් වලින් ගෙන්වීම සඳහා යම් ආකාරයක් තියෙනවා මම මේ ගැටුම් වලින් වෙන් වෙච්ච ආකාරයට ඒ යකෝ සමාදාන් කරනවා මමත් කරනවා ඒක තමයි මගේ වැඩි. ඉතින් විවාදයට යන්නේ නැහැ. න විවාදති අවිවාද කියන පදයයි මෙතන සඳහන්. ඊට පස්සේ බමුණා දැන් යාපේ ගැටුමක් ඇති කරගන්නට වාදයක් ඇති කරගන්නට පටලැවිල්ලක් ඇති කරගන්න බැරි කාලෙත් උත්තරේ ලැබුණේ. ඒ නිසා මේ මිනිස්සයා ජීව වනවලා නලව වැලි ගන්නලා හ්ම් එහෙමද කියලා යනවා. එතකොට යාකාර ඒ බලාපොරොත්තු වෙච්ච විදිහේ දිගින් දිගට කතා සංවාදයකට සාකච්ඡාව තිබෙන්නේ නැති. මම ගියාට පස්සේ අපි තනසේ සංඝයා දැක්කට පස්සේ කියනවා මානි මම අද දවල් ආන් පස්සේ මහාවනේ ඒ ජංගාවියනේ දිනකොට මේ දණ්ඩපාණි බ්‍රාහ්මණය ආව දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා ඒ මගෙන් මේන ප්‍රශ්නයක් අහුවා සමන්වත්වතුනේ නැත ඔබ වහන්සේ එවැනි වාදයක් එවැනි දෘෂ්ටියක් එවැනි ධර්ම දේශනාවක් කරන කෙනෙක්. ඉතින් මම කියන්නේ යම් තැනක විවාදයකට වෙන යම් දෙයක් තියෙනවා අන්න ඒක නොවීම පිණිස හැසිරීම තමයි මගේ මේ ධර්ම මගේ දර්ශන මගේ ඉගෙන. ඉතින් බවුනා මේ මේ විදිහේ ඉරියව් වගේ පාරයන්. ඉතින් එතකොට එතන අහගෙන ඉන්න සංඝයා වහන්සේලාත් අර බමුණට දෙච්ච වැඩේ නෙවෙයි. සංඝවංශල දන්නේ නැහැ මේ රහවතනාංශේ මොකක්ද මේ කියන්නේ. ඒක සංඝවංශනාංශය කියන්නේ ස්වාමීන් වහන්සේ අපිටත් මේ ඔබ වහන්සේ යමක් කියනවා නම් මේ විවාදයට තුඩු නොදෙන අපි දැන් ප්‍රතික්‍රියා නොකිරීම පිළිබඳ බණකුල ඔබ වහන්සේගේ ආරය කියලා ඔබ වහන්සේගේ දර්ශනය කියලා ඒක අපටත් විශ්ල කරලා තේරෙන්නේ නැහැ. ඒකෙන් සංගතනාංශය අර ලතෝ නිදානං කුරිසං ප්‍රපංච සංඥා සංකා සම්දාචරන්ති යම් හේතුවක් කාරණාවක් නිසා යම් පුරුෂයෙකුට මේ ප්‍රපංච සංඥාව ප්‍රපංච ආකාර ප්‍රපංච ගණනට වැටිලා ඒ පුද්ගලයාට රාගානුසය, දෝසානුසය, මානානුසය ආදී අනුසය ධර්ම වැඩෙනවනම් අන්න මේ අනුසය ධර්ම නොවැඩීම පිටයි මගේ ධර්ම දෙක. මගේ දර්ශන. අන්දාසලත් තිබුණට වැඩි ඒ තමයි මම කියන්නේ අමාරුයි මේ කවචනාංශය දෙන මේ රසායන දෙහෙට ඒ සින්දුරම් බේත් වගේ බේතක්. ඒ බේත ගිල ගන්න. ඊට පස්සේ කියලා ඒකෙන් සංඥා වංශලා දැන් ඉවත් වෙන අන්දමන්ද වුණාට පස්සේ සර්වඥාන්සේ ආසනෙන් නැගී හොඳ කීවා. සම්මිතිලි දෙවිවත් සංඥාන්දලා එකින් සමෝන බලා ගන්නවා. කාට හරි අපි අතේ ඉන්න කෙනෙකුට මේ ක්‍රියාව ධර්මයේ වැටුණා කියලා කිසි කෙනෙකුට වැටෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් මොකද කරන්නේ? සර්වඥාන්සේ ආපහු සම්මිතිලියට වැඩියා. ඉතින් අපි කුමක් කරමුද කියලා. එක්කෙනෙක් කතා කරලා කියනවා මේ වගේ වෙලාවක බණක් පිළිතුරු කියලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ හැටියට බුදුහාමුදුරු අනුමත කළ තියෙන සත්‍යාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩේ. එන්න අපි යමු. ඇස්සින් රැකිය රැකඩේ අරගෙන ගිහිල්ලා නැත්නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපිට රැකඩේල තුන්තරක් වන්දලා මතක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම පාඩයක් ප්‍රකාශ කරා. නතෝනිදානම් පුරුෂං ප්‍රපංච සංඥා සංඝාතනಂತಿ සත්ත රාගාමිකයන් වද්දේති ආදි වශයෙන් දේශනා දේශනා කරා සාපි රැටුනේ. ඒ වගේ මේක සර්වඥාන්සේ විහිං කල්පනා කරලා දේශනා කරපු දෙයක්. මේ අපෙන් අහපු ප්‍රශ්නයකට විතරක් නෙවෙයි. ඒ නිසා මේක අපි වටහා ගැනීම අපි ශ්‍රාවකයන් වශයෙන් කළ යුත්තක්. එතකොට මේ කත්තාන ස්වාමීලා උඹලත් හරි මිනිස්සුව තමයි මේ කැලේකට ගිහින් ඉවර වෙලා රතුවක් සහිත ගහක් හොයන මිනිස්සේ ඒක මේ මුළු හඳ අපි අතහැරලා ඒක කියන පුංචි අත දිගේ ගිහිල්ලා කොළවල නැතිවල නැත්තම් කොළවල අරබෝ වෙනවා. මේ දරුවත් අනන්ත වැඩ ඉන්න කාලේ දරුවත් අනන්ත ඉක්මවල මේ මං වගේ නිකන් මේ පැත්තට ඉන්න පුංචි කෙනෙක් අල්ලා ගන්නේ මයි ළඟ කොයිද කාර්යයක් මං කොහොමද තේරුම් කළ දෙන්නේ? අරවා ගල්ලා ගිහින් දරුවත් අනන්තේ හමු වෙලා මේකේ අත්‍ය තේරුම් ගන්න. ඉතින් ඒක ඇත්තම තමයි ස්වාමීන් වහන්සේ අපි සර්වඥාන්සේගෙන් බණහල සර්වඥාන්සේගෙන් තේරුම් ගන්න නැතුව අපි ඔබ වහන්සේ ළඟට ආවා. අනිත් ඔබ වහන්සේ ළඟට එන්න හේතුුනේ මේකයි. සර්වඥාගේ තියෙන ධර්ම ගෞරවය. ඒ වගේම ඔබ වහන්සේ සර්වඥාගේ විසින් ගැඹුරින් දේශනා කරන ලද්දක් සහැල්ලු කොට තේරෙන කාට දේශනා කිරීමේ දක්ෂය වශයෙන් ඔබ වහන්සේට ගෞරව කළා කියලා පිළිගන්න කියනවා. ඔබ වහන්සේට අපේ ප්‍රශ්නේ බරක් නොවේවා. අපි ගැන අනුකම්පාවෙන් කරුණා කරලා මේක අපට කියලා දෙන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ එහෙමනම් මහන්නේ නැත්නම් සහෝදරවරුනි මම මේ කියන්නේ හොඳට අහගන්න. සාදුකම් සුණාත මනසිකරෝත. මේක නිකන් මේ කලින් නමල වතුවක් කරනවා වගේ නැතුව ඒ කන්නේ ඇවිල්ලා මේ කන්නේ යන්න දෙන්නේ නැතුව එහෙනම් මං කියන්නේ මේ අහන්නේ කිය උන්වහන්සේ අර අර ප්‍රතික්ෂේප කිරීමේ සාහිත බාර ගැනීම සංඝයාතුල ලොකු ගෞරවයක් ඇති කරගන්න. පසු විමර්ශනකස් කරගන්නවා මේ ආවට ගියාට පස්සේ මේ ගම්බිර දෙයක් කිය සාදුකම් සුණාත මනසිකරෝත කියලා මේ කරුවචනසේ ධර්මයක් දේශනා කරන්න ඉස්සලා සාමාන්‍ය කරන අවවාදයක් වගේ අපි සාමාන්‍ය සභාවකට මේ කතා කරන්න ඉස්සලා attention please කරගෙන ඒ වගේ කරුණාකර මං කියන දේ අහන්නේ කියලා කරන්නේ. ඊට පස්සේ මහන්සිය අර කරුවචනසේ කරපු ඒ පපංච සංඥා සංඛා සමුදාචරන්ති කියන මේ පදයට යම් ප්‍රමාණයක මේ අර්ථ විවරණයක්. ඉතින් අපිට යන්න තියෙන්නේ අන්නේ අර්ථ විවරණය අනුව තමයි මේ ධර්ම දේශනාවට අපි මට්ටමට බස ගන්න තියෙනවා. උනාගේ එතනදී මේ චිත්ත වීතියක් වැඩ කරන හැටි පිළිබඳව ඒක හරියට මේ කුංශි දෙයක් අරගෙන ලොකරල බලන කණ්ණාඩියකට දාලා පෙන්නනවා වගේ උනාට දෙන්නනවා ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් වලට බාහිරෙන් අරමුණක් ආපාදගත වෙනකොට ඒක යන වැඩ පිළිවෙල. මේ ඉන්නන්නේ පුතක් ධනයේ වැඩ පිළිවෙල. එහෙම නැත්නම් භාවිත මනස නැති මේ ස්වභාවයෙන්ම කාම රාගයට වැඩිච්ච නැත්නම් කාමච්ඡන්ද ආදී නීවරණ සහිත පුද්ගලයෙකු සිටේ වෙන වැඩ පිළිවෙල. උන්වහන්සේ ඒක විස්තර කරන්නේ චක්කුන්ත පටිච්ච රූපේක උප්පත්ති චක්කුයි. අපි දා ධර්ම සාකච්ඡාවේදී ගත්තා වගේ ඇහැට රූපයක් ආපදාගත වූ කල්හි වෙන වෙන ප්‍රධාන බාධක නැත්නම් බරපතල දෙයක් නැත්නම් හිත චක්කු විඥානේ බවට පත් වෙලා ඉතින් ඉන්න සංගති පස්සෝ අන්නේ විදිහට ඒ රූපයක් දිගටම පෙනෙන්නේ පවතිනවා නම් ඇහි සංවේදී භාවය එනකොට සාද රූපය කියලා කියනවා ඇහි සංවේදී භාවයක් ඒ පැත්තට නියමලා කියනවා අපි ඇහැරිලා කියනවා එතකොට වෙන දෙයකට හිත වෙන මානසිකාරයකට හිත දීලා නැත්නම් හිත ඇහැට එනවා අපි කියනකොට චක්කු විඥානය කියලා මෙන්න මේ කියන එකට කියන තාක්කල් ඇහැ රූපය හිත. අපි නම් මේ තුන එකට යන තාක් කල් අපේ සාසනේ ස්පර්ශ විහා කියලා කියනවා. රූපේ ඇහි ගැටුණා කියලා කියනවා. මේ තුන එකතුනේ නැත්නම් ස්පර්ශ නැහැ. ඇහැ රූපේ දෙක තිබිලා හිත නොගියා නම් රූපේ තේන්නේ නැහැ. ඇහැයි හිතයි විතර තිබිලා රූප නැතිුණා අන්ධකාර වුණා නම් රූප දැනෙන්නේ නැහැ. ඒ වගේම රූපත් වෙනවා හිතත් වෙනවා මොකද හොඳ ප්‍රසිද්ධ අන්ධ වෙච්ච නැති ඇහක් නැත්තම් රූප දෙන්නේ. ඒ නිසා ඕනම සංසිද්ධියක් වෙන්න මේ දෙකට ගැටීමක් අවශ්‍යයි. ඒ කියන්නේ ඇහැ රූපයක ගැටෙන්න. ගැටෙනකොට තමයි හිත එතෙන්ට නොකියොත් ඒ රූපෙට එන්නේ නැහැ. ඒ නිසා මේ ඇහැ සහ රූපය දෙක ගැටීමේ ඵලයක් වගේම ඒ දෙක අත්‍යවශ්‍ය වූ මූලික අවශ්‍යතාවයක් තමයි එතෙන්ට හිත යොමු වෙලා තියෙන්නේ. නමුත් අපි අර ඉඳක් නැගියේ වරක් මතක් කරගත්තා වගේ මේ හිත කන ඉල්ලන. නවයක් තියෙනවා, දිවක් තියෙනවා, හයක් තියෙනවා, හිත හිත මන ආයතනක් තියෙනවා. නමුත් මේ වෙලාවේ ප්‍රකට භාවය නිසා. ඉඳපෝම දෙන්නේ රූපේ ප්‍රකට භාවය නිසා මේ වෙලාවේ හිත ඇහැට යොමු වෙච්චාම අපි ඒකට චක්කේ ඉන්නවා. අන්න ඒ තුනේට දෙච්චාම ස්පර්ශය සිද්ධ ඒ ස්පර්ශය සිද්ධ වෙන්නේ නැත්නම් අපිට විඳනයක් ලබා ගන්න බෑ. එහෙම නැත්නම් අපේ මතකයේ පිට තියෙන්නේ නෑ. එහෙම නැත්නම් අපිට සිද්ධියක් වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි නිදර්ශනයක් වශයෙන් මේකෙන් කූට්ටේ තියෙන එකක් නෙවෙයි විතර කෙනෙක් සඳහා ඉදිරිපත් කරන්නේ ඇහැට රූපයක් ආපාතගත වෙලා හිත ඇහැට යන වෙලාවේදී කුත්‍ර දෝ ශබ්ද තුනක් කුටි කනක් තිබුණත් ඒ ඇහිලි අපට වර්තගත වෙන්නේ අපේ මතකයට යන්නේ නැහැ ඒක සිද්ධියක් වෙන්නේ නැහැ ඒ වෙලාවේ දැනෙන ස්කන්ධ අපිට දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ දැනෙන රස අපේ මතකයට යන්නේ නැහැ ඒකින්ද අපිට කර්ම රස කරන්නේ නැහැ අපිට චේතනා පහළ කරවන්නේ නැහැ ඒ වගේම කයට ලැබෙන පහස හිතට එන ධර්මතා මොකක්වත් ඒ වෙලාවේ වළංගු භාවයටපත් වෙන්නේ නැහැ වළංගු වෙන්නේ යම් තැනකට මානසිකාරය ගියා දෙකෙන්. එනිසා මේ වෙලාවේ මානසිකාරයේ විදිලා තියෙන්නේ ඇහි නිසා ඇහි වැටෙන රූපේ අපි දකින්වත් එක්කම අපි බලන්නේ බවටපත්. හැබැයි අපි අහන්නේ කියන එක අභෞවිය වෙනවා. නන්ද බලන්නේ බවට අභෞවිය වෙනවා. රස බලන්නේ බාට අභව්‍ය වෙනවා. පහත ලබන්නේ බාට අභව්‍ය වෙනවා. කල්පනා කරන්නේ බාට අභව්‍ය වෙනවා. අපි දකින්නේ පාඩපත්. එතකොට අපි කියනවා ඒ දැකීම මම වින්දා. ඒක සුඛ ආස්වාද වින්දනයක්, දුක්ඛ ආස්වාද වින්දනයක් නැත්නම් අදුක්ඛම සුඛ වින්දනයක් කියලා වේදනාව පිළිබඳව අපිට බොරදු තුනක් වෙත. මේ දැකපු රූපේ නිසා ඒ හොඳ මංගල සුබ දර්ශනයක්ද නැත්නම් අසුබ අශෝභන දර්ශනයක්ද නැත්නම් ගණන් ගන්න දෙයක් නෑ වටිනාකමක් නැති මධ්‍යස්ථ දර්ශනයක්ද කියලා එනවා. මෙන්න මේ දර්ශනයේ නැත්නම් මේ විඳපු විඳනයේ එහෙම නැත්නම් මේ වේදනාවේ මේ හොඳ නරක මැදහත් අවතීන කරන්නේ යම් වේදයේති සංසංගා. අපිට කනින් ආසෙන් දිවෙන් එන දේවල් විඳින නිසා අපි ඒකට හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ එවැනි දෙයක් බහුවේ නැහැ. දැන් හඳුනා ගැනීම වෙන්නේ ඇහි දැකපු දේ. මෙන්න මේ හඳුනා ගැනීමේදී තමයි අපි අපේ මතකය, අපි අපේ රුචිකාරකත්වය, අපි අපේ සුභාසුභ ගති තේරම අර රූපයට ආරූඪ කරගන්න. දැකපු රූපයට ආරූඪ කරලා ඒ ආරූඪ කිරීම මතින් තමයි දැකපු රූපේ හොඳද නරකද මතයක් කියලා තියෙනවා. ඒ නිසා වේදනාව දක්වාම මේ ව්‍යාකරණය දෙන්නේ මුලින් පටන් ගන්න චක්කුන්ත ප්‍රතිච්ඡ රූපේච උප්පජ්ජති චක්කෝ විඥානං තින්නම් සංගති පාස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච වේදනා එතෙන් දැනගන් අනිවාර්ය වැඩ පිළිවෙල. ඒක පිළිබඳව අපිට අයිතියක් නැහැ, කෙලෙසිලා නැහැ. ඒක බුදුහාමුදුරට කෝක වෙනවා, දේවදත්තටත් කෝක වෙනවා, බෞද්ධයටත් කෝක වෙනවා, අබෞද්ධයටත් කෝක වෙනවා. සමහර වෙලාවට ඉතින් බුදුහාමුදුරු හිතනනම් හරියට කියකි තිරසනාගේ තෙතෙන් දෙනවා. ඊට පස්සේ යම් වේදේති තං සංජානක් කියලා ඔන්න අපිට හම් වෙනවා විවිධ. එහෙම නැත්නම් අපේ ස්වච්ඡන්ද භාවයේදී දහම් වෙනවා. එතෙන්ද එනකන් අපිට නෑ ස්වච්ඡන්දය. අපිට නෑ විනාශ කරන්න පුළුවන් ගැතිය ධර්මතාවය. ඒ නිසා යම් ඉන්න සංගති පස්සෝ පසුපත්ත වේදනා කියන දඬ යනකම් අපලත් වේදනා කියන නෙවෙයි Tamanda කරන්න දෙයක්. එතනින් පස්සේ පු탁ඥයට නැත්නම් ආයන් ආසන් වහන්සේට හම් වෙන අවස්ථාවක් මේ දැකපු දේ අතට. අතට දැනක් මොදි ඉන්න බෑ මොකද වේදනාව කියලා කියන්නේ මේ ඉතිරිසහිති පෞද්ගලික බුද්ධය මුක්තියක් නෙවෙයි. ඒක පෞද්ගලික බුද්ධියක් බවට පත් කරගන්නේ අපේ රුචියන් පත් කරගන්නේ මේ වේදනාව මතින් යම් වේදේති තම් සංජාන. ඒ දැකපු කොටස හඳුනා ගැනීමදී තමයි මේ තේරුම පෑදිගියට බොරදියේ පිටියේ. අර පිළි කලයක ගොම කඳුල රැකේ. යම් සංජානාති සංවිතක්කේ. යමක් අපි හඳුනාගත්තා නම් අනේ මේ පාන්දර දර්ශනය දැක්කයි කිය අපි හිතනවා අනේ මම පෙර පින් කරලා තියෙනවා. මේ මනුස්සයා මගේ හොඳ හිතවන්තයෙක්. මේ මම දැකපු දේ හොඳයි. එහෙම නැත්නම් අර ඉතින් පහාන්දරේ නිස්කේ කියලා දැක්කම ඊට පස්සේ දෙන්න දැක ගන්නට කීයක් ඇති ඒ නරකම දෙයක් දැක්කම බලන්න. දැන්නට පස්සේ බුද්ධලට බොස්තු. ඒ මගේ නරක වෙලාවක් කියලා හිතෙනවා ඊට පස්සේ විශාල වශයෙන් තමන්ම ඒකට සුභාසුබ සංඥා ආරෝපණය කරලා ආරෝපණය කරගත්ත සංඥාමත් ඉතින් ටිකින් ටිකට ටිකින් ටිකට විතක් කරනවා. යම් විතක්කේති සම්පකන්තේ ඒ විතක්ක කරනකොට ඒ විතක්ක පුතඥය තුළ ප්‍රධාන අතීත පිළිතුරු තුන් ආකාරයකට වැඩ. එකක් තණ්හාව නිසා මේ කල්පනාව ඉදිරියට. දෙක මාන්නේ නිසා. හරි අන්ලයි ඥානවත් ඥාසුබයි අපිදයි කියලා මාන කියන පතේ දිගේ අපි මේ හිත විතක්ක පිළිල විතර දිගට යනවා. එහෙනම් දෘෂ්ටි දිගේ. සංඥා මාන දිට්ඨි කියන මේ ප්‍රධාන පත තුන දිගේ මේක ගියාට පස්සේ දැකපු දේ කොහටද යනවා අපි විසින් ආරෝපණය කරපු දේ මත මේක දිගින් දිගට දිගින් දිගට අවුලෙන් අවුලටපත් වෙලා මේ මිනිස්යා ප්‍රපංච මතින් ප්‍රපංච ගොඩේ දිලෙනවා කියලා හරියටම තමයි ප්‍රපංච සංඥා සංඛා සමුදාකරන ඒ ප්‍රපංච සංඥා සංඛාව මේ පුද්ගලයා දිලගන්න ඊට පස්සේ ඉඳලා මේ මිනිස්යා කියන්නේ මේක උනේ අසවලක් ඒක වුණා හොඳයි. නරකයි ආදි වශයෙන් විගතෝම ඒක අපහප අර නරකට අනුකූල කාලා මොමාර ලකන්නේ. අන්නේ වගේ තීන් කකා කකා කකා කකා යනවා. ඒ මනුස්සයාට විගතෝම දෙන්නේ Taman දැකපු සංසිද්ධිය මතින් විත ලෝක සාධාරණයේ Taman දැකපු සංසිද්ධිය. ඉතින් හදවතන්ගේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට යම්ම අවස්ථාවක මේ වේදනා මට්ටමේ සතිය පිහිටවල නැත්නම් ඒකයි මේ මම අතින් දන් කරා වේදනා මැදිනේ සතිය තියෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පරණ මතක සංඥාවේ ඒ දකින්න වේදනාව හැඩගල්පක අතිශෝක්ති කරන එක විපක් යනයට ඉබේ ලැබෙන දායකය. එහෙම අතිශෝක්ති කරපු ගමන් ඒක විතරමයි ඔහුගේ කල්පනාවට ලක් වෙන්නේ ඒ වෙලාවේ අහපු දේවල් ඒ වෙලාවේ කඳ බලපු දේවල් රස බලපු දේවල් මොකක්වත් මාතෘකා වෙන්නේ. මොකද ඒවා වේදනාවක් තමයි ඇවිල්ලා නැති නිසා. ඊට පස්සේ ඒ දේ නැවත පමාරකෑමක්. ඒකම ආවර්ජනය කර කර කරණ කරන යනකොට ඒ මතක ඒ බුද්ධලයා වැටිලා ඒක යනවා. ඒකෙන් තමයි අපි අර හිත ගිය දන ආදර රජ මාලිකාවක ඇදී කියලා මොන දේමක් පමණ ගමන් හොඳයි කියලා හිතුවොත් කවුරු මොන જાතියෙන් කිව්වත් ඒක වෙනස් වෙනවා. ඒ සංසිද්ධියම දෙනෙක් නෙද්දකලක නරකයි කිව්වනම් ඒ මනුස්සයාගේ නරකයි කියන දේ වෙනස් වෙනවද? මෙන්න මෙතන තමයි විවාදය. ඊට පස්සේ වන්තුම් හේසුඤ්ඤා ආදි වශයෙන් තෝ වර ඵල කියන්නේ විශ්වචන කතා කරන්නේ පරිවර්තන කතා කරන්නේ අර ඇති කරගත්ත මතියම තියෙන දෙගොල්ල කන්තුව. මේ පරිවර්තන සඳහන් මගේ ධර්මයේ මේලා තියෙන්නේ අන්න ඒවැනි වාදවලට නොදෙන ඉතින කාටරේ මේ ප්‍රඥප්ති ලෝකයේ තියෙන කුංචි දේවල් නැති හඳු නොකරන මේ ප්‍රපංච ධර්මයෝ නිෂ්ප්‍රපංච කරන්නයි මම මේ බනුගන්නේ. ඉතින් ඒක නිසා ඒ ඊට පස්සේ ආකෝපපති ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒක නිසා ඇහැ රූපයක් චක්කු විඥානයක් කියන තුන අත්‍යවශ්‍යයි මේ කටයුතු පිටේ. ඇහක් නැත්නම් චක්කු විඥානය නැත්නම් රූපයක් නැත්නම් මේ කටයුතු වෙන්නේ. ඒකෝට අපි කියන්නේ අන්ධ වුණා කියලා මහා අසරණ අබද්ද නා කාල කණිතත්වයක් කියලා අපි කියන්නේ. ඇහත් තිබිලා රූපයක් තිබිලා ඒකට චක්කු විඥානයක් ඇදිලා එහෙම නැත්නම් අපිට ඕනේ කාලෙක අර්ථකථනය කරන්න පුළුවන් නම් අපි හිතන එක විපස්සනා හිතන එක මානව අයිතිවාසිකමක් කියලා. ඉතින් වැඩේම දකින්න දකින්න සෑම දෙයක් මතද මේ ප්‍රපංච කින්දක් නැතිය. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යම් ආකාරයකට ඇහැකන දිවනාසය නැහැ. ඇහත් රූපයක් විඥානයක් නොලැබී ගියානම් එතින් ස්පර්ශයක් එන්නේ. ස්පර්ශයක් නොලැබී ගියානම් කවදාකවත් වින්දනයක් එන්නේ මේකට හොඳ නිදර්ශනයක් මේක පිළිබඳව කතා කරනකොට මේ මහායාන ගතලා දුව උපමා උපමා දෙන්නන්නේ ඒගොල්ලෝ අහනවා නිය කවදාකවත් අධිජත් වෙලා නැති නියක් දවස් හතක් යන්න වෙන තරම් ගැඹුරු කැලයක් ඇති අද්ද කැලයක් කියලා කියන්නේ අද්ද කැලයක් ඇතුළේ විශාල හඳුන් ගහක් ඇදගෙන දැක්මේ ශබ්ද ඇහිවිද ඉතින් ඕන තරම් ප්‍රශ්නයක් මෙතන තියෙන විතරේ කිසිවිදි ඉතරලා අහන්න කෙනෙක් නැහැ. ඒ ඕන කෙනෙකුට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. අනිත් වගේ විශාල ප්‍රශ්න රාශියක් ඒගොල්ලෝ අහනවා. මේ දේවල් ඇත්තටම කියනවා නම් දැන් අපි භාවනා කරන සබ්දයක්. මේ සබ්දය ඇහෙනකොට අපි මේක නෑ අහුවනම් මේ සබ්දේ හිත් වෙනකට සම්බන්ධයි. අපි තමයි ඇත්තට මේ සබ්දයට කරදර කරන්නේ. ඒක නේද කරදර සබ්ද අපිට කරදර කරන්නේ. අපි මේ සීළු වැඩ බහා තබලා අර සද්දය අහන්නේ. අහගුවාම මේ සද්දේ සාමාන්‍ය වාතයට පිට වෙන්න තිබුණේ දැන් පොඩ්ඩක් නතර කරලා ඒ මතින් කෙලෙස් ඇති කරගෙන අර මංසයාගේ අම්මා මොනකෝ බඳන ඉතින් අවුලක් ඇති. ඒක නිසා මේ ඒ හබ්බ කැලයක් මැද හඳුන් ගහක් පරිස්සම සද්දයක් ඇහෙනවද කියන උපහැරන දිගේම අහනවා කියනවා මේන ශබ්ද නැත්නම් මේන ශබ්ද වලට අපි කරදර කරනවා මිස ඒ ශබ්ද කවදාකවත් අපි කරා එන දේවල් නෙවෙයි. ඒ කොහොදෝ යන්නේ. ඒ වගේ නේන වේදනා අපි ඒ අරමුණ අමතක කරලා වේදනාව දිහා බලපු නිසායි වේදනාව තනතන ගන්න. උටුවට වේදනාව වගේ එකක් නෙමෙයි දෙන්නේ. ඉතින් මේක කෙරෙන්නේ හේතු තියෙනවා අපේ පරණ පාවු. ඒක තමයි කර්ම වේග. ඒ වගේ අපේ රුචි අරුචිකම්. මේ নানা ආකාර දේවල්. මේ තේරම මේ මෙතෙදි ගණන් ගන්නවා. නමුත් කොහොමද නැතිගේ ධර්මයෙන් විස්තර කරලා දෙන්නේ මේ ආතන නයි රෙද්දාට දාගෙන කනවා කනවා කියන ලෝකයක් නිතියි. මේ විද්‍යාන්තනේ දන්නවනම් අපිට පුළුවන් එක තැනකදී මේක කරන්න. එතෙන්ද තමයි මේ කොටික ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? යන් මේ ඉන්න සංගතිපස්සෝ පස්සපත්‍ය වේදන එතෙන්ද නිකන් කිසිම තැනක තැන ඉරක් නැහැ කවදාකවත් බලන්නත් කඩන්නත් විනාශ කරන්නත්. මේ ධර්මතාවය. යම් වේදේති තං සංජානාත් වෙන තැන උන්සි කලයක් වේදනා විඳින දේ දකින්නකොටම විඳිනකොටම මෙනෙහි කරනවා එතන එළඹ සිටි සිහිය තියෙනවා නම් සංඥාවෙන් ඉස්සරලා නැත්නම් සංඥාව එනකොටම සංඥාව දැනගන්න හෝ නොත් සංඥා නොවෙන්න සංඥාවෙන් නොකෙලෙන්න ඒක නිසා අපි මේ ආනාපානෙ මතු වෙන්නකොටම අප්‍රමාදීය. තමා නොවි මේක ආස්වාදේ මේ ප්‍රසවාස වගේ මෙනෙහි කළොත් මේ ආසාවේ හොඳ ඒවක් නරක එකක් වේවා නොවේවා කියන මේ ප්‍රපංච ධර්ම වලින් මා කියන දලාවක් නැති. මේ හොඳට කැපී එනවා භාවනා කරන පිරිසක් නිසා නිගතනක් වශයෙන් ගත්තොත් පිටිට ප්‍රියමනාප විසභාග නැත්නම් ඉස්ත්‍රියවට පුරුෂ රූපයක් පුරුෂයකට ඉස්ත්‍රි රූපයක් වගේ හොඳ ප්‍රියමනාප රූපයක් දකින්නකොටම අපි දන්නවා අපි මේ සදාචාර සම්පන්න නැති හිතීමක් නැති හිතින් බැලුවොත් අනිවාර්යයෙන්ම නාති. නමුත් එතකොට අපිට දැනගන්න පුළුවන් වුණොත් දැන් විස භාවරයක් දැක්කා මගේ හිතේ රාගය ආවයි කියලා. අපි රාගයට යට වෙන්න තියෙනවා තමයි. අපි ඒ වෙනකොට මොකක් අරසා වෙන්න ඉඩ තියෙනවා මේ භාවනා කරන කෙනෙක්ට මොකක්ද ඒ කරගත්තේ කියලා අපිටම බයලජ්ජ පහළ වෙන්න ඉඩ තියෙනවා රාගය රාගය වශයෙන් දැක්කොත්. නොදැක්කොත් රාගයට නිසින්ින්ද හම්බ වෙනවා අපිව යනවා. ඊට පස්සේ රාග රක්ත පුද්ගලෙක් වශයෙන් අර රූපෙ පිටිපස්සේ යනවා, ෆොටෝ ගන්නවා, ලොක් කරනවා, පිටියේ ගහ ගන්නවා, මගේ කියා ගන්නවා නානා ප්‍රති. නමුත් ඒ වෙලාවේ රාගේ රාගේ වශයෙන් දැක්කනම් ෆොටෝ ගන්න වෙලාවක් නැහැ. ඒ කිසිම දෙයකට පිට යන්න වෙලාවක් නැහැ. එක එන්නේ හරියටම කඳේ ඇවිදිනා වගේ දැන් මේ රාගයට ඉද දුන්නොත් මෙහාට වෙන නිසා රාගේ රාගේ වශයෙන් ඉන්නවා. නැත්නම් රූපේ රූපේ වශයෙන් ඉන්න කරපන් කියලා අන්නර සංඥාවේ තියෙන බරපතලකම උන් ශක්තිමය කරගන්න උදා. හැබැයි ඒ සංඛාරේ පුරාගෙන ආපු ඒ සංඥා සංඛා <clears throat> ඒ පංච සංඥා සංඛා එක පාරෙන් හදන්න. ඒකට සාමාන්‍යයෙන් කොමාවක් විදිහට කියනවා භෞතික විද්‍යාව විනෝදේ කියන පොතේ එක ලියලා තියෙනවා ඒ විශාල පහලමක් එහෙම නැත්නම් ওই විශාල මේ කටු ගොඩනැගිල්ලක් කියලා මේ කටු ගොඩනැගිල්ල ඒකට භෞතික විද්‍යාඥයෙකුට විග්‍රහ කරන්න දුන්නොත් ඔහු ගුරුත්ව කේන්ද්‍රය අලට. ඒ පාලනය හෝ ගොඩනැගිල්ල හෝ ඕනම ස්ට්‍රක්චර් එකක් ගත්තොත් ඒකේ ක්‍රම තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය. ඒ ගුරුත්ව කේන්ද්‍රයේ ගැහුවොත් ගම්මිසකේදී මුළු බිල්ඩින් එකම වෙයි. ඉතාලම තුනී නමුත් කම්පනයක් පැත්තකට ගන්නවට වැඩිය හරියට ගුරුත්ව කේන්ද්‍රයට ගහුවොත් ඒක පුංචි කම්පනයක් කරනවා මේ ඇටේට ගම්මිසකේට දැලට. බිල් බෝලකින් ගැහුවොත් ඒක හා සාපේක්ෂ කම්පන. ඒ අනුව දෝලනයට. ඊට පස්සේ ඒක පිළිවෙල. නමුත් මේ දෝලනයේ හරි වෙලා බලලා හරියට වෙලාවට දෙවෙනි ගම්මිටට ගැහුවොත් ඔය දෙවෙනි ජෙල් බෝලෙන් ගැහුවොත් අර දෝලනේ පොඩ්ඩක් මෙන්න මේ විදිහට හරියට ගුරුත්වකෙන් ඉඳන් ගම්මිටට පිළින් ගහලම කාලමක් කරන්න පුළුවන් කිය. මේ බෝලකින් ගහලා බිල්ඩින් එක කුඩු කුඩු කරන්න පුළුවන් කියන එක භෞතික විද්‍යාව දැන් භෞතික විද්‍යාව විනෝදයේ කියන එකේ පෙන්ලා දෙනවා මේ කොච්චර ලොකු දෙයක් වුණත් කුංචි දෙයකින් විතර තත්ත්ව කර කර හිටිය බලන්න. මෙන්න මේ මූල ධර්ම නිසා පාලමක යනකොට කවදාකවත් හමුදාවේ කට්ටියට වම දකුණ තාලෙට යන්න දෙන්නේ. මොකද පාලම දෙද. ඒකට කියනවා ඒ ආරේ කඩලා යන්නේ. හැමදේනම් කුරුසු ගාන හරි කියන්නේ. බැරි වෙලා හරි වම දකුණ වම දකුණ කියලා පාලමේ කම්පනයක් එක්ක මේ කම්පනය આવොත් කණ්ඩායම් හැලකට යන්නේ ඉන්න වාල්ම කුඩු වෙලා අන්නේ වගේ තමයි සංසාරයක් අපි දෙන අපේ මේ මෝහ පතල එක ගන්න දෙපැත්තකින් කඩන්නේ. එක මෙනෙහි කිරීමකින් කඩන්නේ. නමුත් එක මෙනෙහි කිරීමක් හරියට වේදනාව එනකොටම ඒ කියන්නේ ආස්වාදේ මතුවලා වෙලා ගිහලා නේ ආස්වාදේ මතු වෙනකොටම මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් සංතානෙම කාලය. ඒ කෙලෙස් මෝහ පතල ඒ චිත්තක්ෂණයේ අර විශාල අන්ධකාරයක් තිබි අකුණු විදුලියට විදුලියක් හිතුවා වගේ ඒක පාරට පෙන්න යනවා මෙතන සානෝ මෙතන කන්ද මෙතන ඇල මෙතන ගඟ කියලා පෙන්න. අර ඊගා චිත්තක්ෂණයේ සම්පූර්ණ අර අන්ධකාරයට. අන්න වගේ යම් දවසක යෝගාවතරය මේ එහෙන් රූපයක් දැකලා කලින් සබ්දයක් අහලා නාසයෙන් දිවෙන් රසෙන් කයෙන් මොකක් හරි අත්දැකීමක් එනකොට අප්‍රමාද වෙනවා. ඒ වගේම එතන හරියටම මගේ දැන් තියෙන්නේ ඇහි හිත කන්නේ හිත තියෙන්නේ නාසයේ හිත තියෙන්නේ මේක දැකීමක් මේක ඇහිීමක් මේක ගඳ බැලීමක් මේක රස බැලීමක් පහස ලැබීමක් මේක කල්පනා කිරීමක් කියලා එන්නකොටම ඒ කියන්නේ සංඥාවකට කියන්නේ තව චිත්තක්ෂණ තිබෙ නොතබ එන්නකොටම මෙන්න කරොත් ඒ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා දෙල්ලටම අද තිබ්බා. දැන් මහසීහාරය කියන්නේ මෙන්න කියන පිළිවඳ මෑතදී අතාර යෝධයෙක් විදිහට ජීවත් වෙකේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආධුනිකයට මෙච්චර ලස්සන කියලා දුන්නත් ආධුනිකයට කවදාකවත් ලොකු භාවයේ ඊගාව චිත්තක්ෂණය වෙනේ කරගන්න තරම් ගන්න. දැන් සාමාන්‍ය මෙනේ කරනකොට චිත්තක්ෂණය තුන හතරක් ගිහිල්ලා. මේ විදිහට අපි කියනවා ආශ්‍රව ප්‍රසාරය බලන්නේ කියලා කවමදාකවත් ආධුනිකයෙකුට වා ප්‍රයත්න කරගෙනකොට ආශ්‍රවයේ මුල දකින්න බෑ. ඒක සෑහෙන දුරට ගිහිල්ලා ගොරෝසුනාට පස්සේ තමයි වේදනාවක් වශයෙන් යාට ලැබෙයි. නමුත් ඒකම දවස් ගණන් අපි ගණන් කරගෙන ඉන්නකම මේක අහකින් කරන කිච්චක් නේ ඊට පුංචි තැනක ඉඳලා මේ දෙවිලා. ඒ නිසා පුංචි තැන අහුවේ. ඒක දිහා බලනකොට ඊටත් පුංචි තැනක් තියෙනවා. මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම ආනාපානේ අනිත් ආස්වාදේ මුලට මුලට මුල වලට යන්නේ මුල් මුල් එකක් වර ගොරෝසු ගොරෝසු දේවල් අල්ලාගෙන කරන වෙන්නේ. ඒකද වෙන්නේ යම් ප්‍රමාණයකට අපිට වේදනාව ඇති වෙලා ඒ වේදනාව දිගින් දිගට පිටත් වෙන රාශියක් යනවා යනකොට වේදනාව ගොරෝසු වුණාට පස්සේ තමයි අපේ මේ ගොරෝසුකට අහුවේ නමුත් මේක කරගෙන කරගෙන සතිය වැඩෙනකොට ගොරෝසු හිත ඉන්නේ ඉන්නේ තුනී වෙනවා තුනී වෙනකොට ආනපන හැදීගෙන යන පිළිවෙල අහුවේ ඒ වගේම ගෙවිගෙන යන පිළිවෙලත් දිනකට වැඩි ටිකක් දුර අත ගන්න යන පුළුවන් ගැටයක් ඒක නැතුව නාන ආසත් ගෙවිල කියලා පස්වාසේ එනකොට සූදානම් කරගෙන ඉන්නවා. අපි වෙන විදිහට අප්‍රමාදී වෙනවනම් ඊනකට වඩා සිව් මට්ටමින් අල්ලන්න. ආනේ බල බල බල බල යනකොට එන්න එන්න එන්න එන්න සති ධාරාව අඛණ්ඩ වෙන්න වෙන්න මේ සංඥාව කරන හොල්මන කෙරුවත් ඒකට වැඩි මුල් බැස ගැනීමක් වෙන්නේ ඉස්සරලා මේක දැක ගන්න පුළුවන් වෙනකොට කාරණා තුන හතරක වෙනවා එකක් තමයි හිතේ තියෙන සංවේදීකම එන්ටෙන් ටෙන් දෙක තමයි අරමුණ සහ හිත අතර තියෙන වෙනස එන්නේ එන්නේ එන්නේ අඩුව. ඒ වගේම තමයි අරමුණ දෙකන ආශිර්වාදසාක එන්නේ එන්නේ එන්නේ තුනී වෙනවා මොකද මේ සංසිද්ධිත් හිතට උත්තර හයියෙන් හුස්ම ගන්න ඕනේ. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඕනේ. හුස්මත් අඩු වෙනවා. ආහන ඔය කාරණා වෙනකොට තුනී තුනී තත්ත්වවලට සියුම් සියුම් තත් වෙනකොට මේ එකලස දිගට පවත්වන්න නම් එක වරුවකින් එක පාරකින් කොච්චර දක්ෂ වෙලාවක් කරවත්ද මෙන්න මේක පළවෙනි හැරේටම අරමුණට සමීපව අරමුණ මතිනවා සහ සමගම මෙනෙහි කිරීමෙන් පමණයි නිෂ්ප්‍රපංච tattර යන්න පුළුවන් කියලා අහලා ඊට පස්සේ මේක මේ තර්කයක් සහිත දෙයක් අවදි ජර කතා කරනකොට කියපු දෙයක් නේද ඒක ඒක මේ චින්තාමේ පැත්තත් කල්පනා කරලා උත්සාහ කරනවා කියලා හිතන්නේ. උත්සාහ කරන කවදා හරි යෝගාවචරයට ඊයේ දැක්ක ගොරෝසු මතෙට වැඩිය අඩු ගොරෝසු මතකින් මට දැන් ආනාපානය අල්ලගන්න පුළුවන් වේවි කියලා. ඒ චිත්තක්ෂණයක යෝනි වංශාවේ පහළ වුණා නම් අපි ඒකට කියනවා ආසේවන. ඒ වාගේ ඉස්සල්ලාම තමන්ගේ සතිය සේවනය කරනවා. සේවයේ යොදවනවා. අසුරු කරනවා. එතකොටම තේරෙනවා මේක කල් වෙච්ච නැති වරක්. ඒ කියන්නේ ලෙඩක් එන්න ඉස්සර වෙලා ඒ ලෙඩ හැදීගෙන එනකොට දැනගත්තොත් ඒක කරන්න බෑ. සාමාන්‍ය සම්බන්ධ විද්‍යාවේදී උගන්වනවා ඕනම ලෙඩක් මුලින් ඇල්ලුවොත් ලුණු අතරෙමයි උණු අතරෙමයි හරිනවා. මෙන්න මුලින් අල්ලන වෙලාවේදී ඒක තේරෙන්නේ නැති වුණා තමයි ඔක ලුණු අතරෙම උණු අතරෙම මොන අතරෙම හරිනවා කරගන්න බැරි තරමට කුරුවක්. ඒ නිසා සංවේදී නම් තමන්ගේ ශරීරයට ඕනම රෝග ලක්ෂණ. මේ මතු වෙන වෙලාවේදී අල්ලගත්තොත් ඒක හදන්නේ. සාමාන්‍ය සිංහලෙන් කියනවා පොරවෙන් කපන තරමට ලොකු වෙන්න දෙන්න බෑ. මේකත් එක්ක මේ ලාවක ඉවර කරගන්න. මුලතන්ට මේක තමයි මුළු බණ කරන කියන්නේ. මේ කෙලෙස් හැමදාම අපිට අවස්ථාවක් දෙන්නේ අපි ඉදිරි පිට රංගනය කරමින් තමයි වැඩේ. අන්න වැඩෙන එක එක සැරේ කරන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මෙච්චරම ගන්න බහල වෙන්නේ ඉස්සලා දැක ගන්න ලැබුණොත් ඒක තමයි ආශේවනය කරන්නේ. ඊට පස්සේ ඒ වැඩේ ඒ ආරත ඒ තාලෙටම දිගට දිගට කරගෙන යනකොට භාවනා කරනවා කියන්නේ. අර ගත්ත පද ගත්ත එකලස දිගට දිගට කරගෙන යනකොට ඊට කලින් චිත්තක්ෂණේ ඊට කලින් චිත්තක්ෂණේ ඊට කලින් චිත්තක්ෂණේ මුලතම අදිනක තමයි අත හොදලා කියන්න පුළුවන් යෝනිසමංකාරය. මුලට අදින. මේ යෝනිසමංකාර වෙනකොට සාමාන්‍ය කෙනාට මේක අන්දමන්ද වෙන්නේ මොකද? අරමුණ නොදෙන යාම ඉතින් ගහම මෙනෙහි කරන මොනහලෝද ආර කරගන්න බැරි වෙන එක මම සතියේද ඉන්නේ නැද්ද කියලා අහලා ඉන්නවා. මේ ඉස්සර වගේ අරමුණ නොදැනියම් කරා. මොකද මේ පාම සුන්දරත්වයට බලන්න කරන්නේ කිලි වෙනකොට දීර්ඝ හුස්මක් ඕනේ. බුදුපතන් සූත්‍රයේදී වරවතනාන්සේ දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති ඊට ඊට පස්සේ සංසිද්ධීගෙන යනකොට රස්සං වාසසන්තෝ කියලා කියනවා. ඊටත් පස්සේ කියනවා පස්සම්බයන් අස් කාය සංඛාර. සංසිද්ධෝමෙන් සංසිද්ධයෙන් හුස්ම ගන්න යනකොට සියුම් ධර්ම පිළිබඳව නොදන්නා වූ සමිපරල පුද්ගලයාට බහනයි. නමුත් මෙතන වෙන්නේ අර පොරෙන් කපන කර්මට ඉස්සෙල්ලා නියොත්ෙන් කර්ම මොකද මෙන්න මේ විදිහට මේ සංඥාව වැටිලා සංඥාව වැඩිලා ගියොත් පොරෙන් කපලවත් වෙනවා අනිවාර්යයෙන් මේ සංඥාව හිතිනකට හිතින ප්‍රපංචවත ප්‍රපංච දිගම අපිව නැවත හැරිලා ආගාස්මිය අතරපත් වෙනවා ඉතින් ඒ නිසා කොටිත් ස්වාමීන් වහන්සේගේ මේ විවරණය අපිට ගන්න තියෙන්නේ වේදනා මට්ටමේදී මොන දෙයක් හරි කමන්නේ එනකොටම කිසිම විදියකට ඒකට යමක් එකතු නොකර ප්‍රතික්‍රියා නොකර ඒ දේ ඒ තාලෙම මෙහෙ කරගන්න පුළුවන් නම් අපිට පුංචි අවස්ථාවක් තියෙනවා අර ප්‍රපාණයේ සංඥාවලින් කෙලසීම අඩු කරගන්න. බොහෝ කාලයක් කරලා කරලා කරලා ආශේවනය කරලා පුළුවන් බව භව්‍ය බව දැනගෙන භාවනා කරලා මේක යොද යන කාලයට හා සාපේක්ෂව අපි සියුම් සියුම් තත්ත්ව දැනගන්න පුළුවන් වෙනවා කියන එක දැනගත්තාම බහුලීගත කිරීම අර ආස්වාද ප්‍රසවාසයේ ගත්ත එක නාසයේ ගඳක් එනකොටම දැනගන්නේ. දිවට රසක් එනකොටම දැනගන්නේ. කනට ශබ්දයක් එනකොටම දැනගන්නේ. ඇහැට රූපයක් එනකොටම දැනගන්න එක දක්වාම මේක විවිධාංගීකරණය. මේකට තව සිද්ධාන්නාගේ උපමාවක් ගත්තොත් අපි සක්මන් කරගෙන ඉන්නකොට සක්මනේ නැගහරියේදී මේ මේ ලාභය. ඉන්දේර කියන කියන දේවල් පාසා වම වම වශයෙන් දක්න දක්න වශයෙන් නැත්නම් ඇතුලින් පිටින් වශයෙන් අයින් වෙනවා කෝකරයක් ගන්නවා වගේ. හොඳට වැටෙනවා. නමුත් අර කෙනෙකුට ගියාට පස්සේ අර වේවි. එන්න අපි දැන් හැරෙනවා. මොනවාම අම නැතිව එතනදී අර ආයේ නිකන් ආයේ තිබුණු අවධානය ඇහැ ඉදිරිය ඉදිරිය ගන්න උත්සාහ. මොකද ඇහැ තමයි හැමදම දෙන්නේ. නමුත් මේ වෙලාවේ කාය කාය විඥානෙ ගෙන්නලා තියෙනවා. උදුර ගන්න වෙනවයි කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම රූප ගන්න පැත්තට ඇදෙනවා. භාවනා කරගෙන නැදීන් බලාගෙන නම් රූප පේන්නේ නැතුව නේ එනම රූප පේන්නේ නැහැ කියලා. ඒකට මොකද අපි මම දකින දකින ඉස්සාර වැඩි පාර පාවිගෙන යනවා වගේ තේරෙන්නේ. ඒක මට තේරෙන්නේ. නමුත් අර පෙරවරට ගිහිල්ලා ඒ මේ ධාරා කැඩෙනකොට පාරට ඇහැට අපි ධානේ ඇද ගන්නවා. ඇහැ ඒ තරම්ම එතෙන්දී තමන්ගේ බලය පෙන්වනවා. එතකොටම දකින්න රූපේ ගැන හොඳට සතුටුමත් වෙනොත් ඉස්තියාවද්ද පුරුෂේ දිගන්නේ සිංහලෙන් කියන සුද යන්තම් දැක්කේ. මේ සුද දැක්කේකට අවධානය යොමු කළොත් තමයි ඒක ඉස්තියද පුරුෂද ලාභා වෙනවද ඈතට යනවද කියලා දැක්කේ. සුද දකිනකොට මෙනෙහි කළොත් ආභව සක්මන් හිත ගන්න දෙන්නේ. සුද ගන්න එක බලන්නේ නැතුව මම මේ රූපයක් දැක්කා කියලා රූපයට හිත යොමු කරුවොත් අනිවාර්යයෙන්ම සක්මන් ලැබෙන ආදායම ඕම් පාවුවා. ආවගල රූපෙට. ඒ කියන්නේ ආහකනයි රෙද්දක් දාගන්නයි කියන්නේ මම කියන්නේ. අවදාකත් ඒ රූප දැකීම එක පාරින් අපි ඔළුවට ගන්නවා. ඉස්සෙල්ල සුද්ධ වෙන්නලා අවස්ථාවක් දෙන්න අපිට. ඔබ මොකද කියන්නේ සක්මන යනවාද රූප බල. ඉතින් අපි හිතන සංදාල නිසා, නැහැදිච්ච අම නිසා, අඩප්පුඩු නැති නිසා රූප කියන්නේ. ගිය ගමන්ම රූපේ විස්තර කරලා දෙන්න මේ කිස්තියාව. ඉස්තරිකේ කරා එනවා. නැත්නම් උඹෙන් යනවා ආදි වශයෙන් තෙන්නකොට අපි සෑහෙන ප්‍රපංච ප්‍රවේදයට යනවා. මේ කියන්න හදන්නේ මේක දෝෂයක්වත් මේක වැරද්දක්වත් වශයෙන් කියන්නේ. මේක තමයි සංසාරේ ප්‍රභා. ඒක නිසා අපි කරා පැමිණිච්ච රූපෙට දොස් කියනවා නම් අර කැකිල රජුණගේ නඩු කින්දි අර කාන්තාවට දොස් කිව්වා වගේ. ඉතින් මොන තරම්ම මේ හංගුම්බරද කියලා හිතන්න. කොච්චර සංඥාවට ඉඩ දෙනවද කියලා. එහෙම නැතු රූපේ සුද දකින මට්ටමේ යකට සක්මනට හිත දා ගන්න පුළුවන් වුණොත් අපිට පිළිඳලා කොයි නාඩ ගන්න හදන ගලුවත් මගේ හිත රැකේ. දැන් විදියෙන් විසලාවගේ හරුවත් යනවා විතරයි. මාර්ගය කුම්බිනාම ඇවිල්ලා දාන්න තියෙන අඟරපඟ අඟර දැක්කම අඟර දැක්ක නෑ කියන්නේ. ඉඳන් තමයි කදිවි. දෙකවත් ඇරිය. ගන්නා රැති ළඟා කියලා කියන්නේ ඕනම කෙනෙක් වශී කරන්න පුළුවන් මේ ගැයුම් ගැයුම් නැතුම් සයික තුන්දේ. ඔබට සයින්නේ. පුළුවන්සේ දන්නවා මේ අපි එන්නේ නිවන් දක්කන්න නෙවෙයි. ඒ හතර මායන දාන්න කොට විතරද. ඒ නිසා උන්වහන්සේ දිහාවත් බැලුවේ. හැබැයි උන්වහන්සේ දන්නා තුන් දෙනා නතරපා. ඒ දෙන්නට ඒ තුන් දෙනා අතරේ ලොකුම නිග්‍රහය තමයි නිබලයි. ඕකම තමයි ජීවිතයේ අතරින් දවස් විතර දවස් විතර. මෙතුවා කල් හැමදාම මේ නාටිකාංගනාවෝ ඉන්දියාගෙන මේ වෙලාවට ඇතුල් කරලා මත් කරනවා. මේකෙන් තමයි නිින්ද දැන් ඉතින් රාත්‍රියේ බොහොම ජයත හීන දැක දැක බුදියලා. මොකද ඒක අභාග්‍යයකට හෝ නැත්නම් අපේ භාග්‍යයට හෝ සතර පෙර නිමිත්තකට හිත කැඳිලා තියෙනවා. ඒක උන්වහන්සේ දැක්කම මේක ඔක නැත්තම් බල බල ඉන්නේ. ඒක හොඳයි. දික්ටි වැටලා. දික්ටි වැටෙනකොට මේගොල්ල නටලා නටලා නටලා බැලුවා අනේ බලනකොට බලන්නේ එකම මිනිහා හිතේ ඉන්න දික්ටි වැටට හැරිලා මේගොල්ල එතන ඉඳගෙන නේලා නැටව නටලා බුදියලා. අනේ නැගිටලා බලන්න කොහොම කොට. සමහර හිලියයි. සමහර කෙල වැඩි වෙනවා කට. සමහර ගොරෝනවා. මේ නාටක පහක්ම එක්කෝම සංගීත භාණ්ඩ වැඩිපිට හිතන්නේ. ඒක දිහා ගන්නකොට ඔන්න නාඩගම දැක්කා. ඒ නිසා ඒ ඇත්ත නතරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ බලන්න. නැතවිල නතන්න ඕන නතර කරන්න ඕන කරන්න තියෙන්නේ විත්‍යයට කියලා. එච්චරයි බුද්ධහවෙන්නේ කියන දන්නේ. මේ ලෝකේ නාඩගම කවදාකවත් නැතේ. අපි ඔබ දිහා බලලා පුළි ගගහ මේ කොතර කැතද කොතර නරකද මේ අසභ්‍ය දේවල් මේක දෙන්නේ ලංකාවේ වගේ මේවා පෙන්වන්න වටිනවලු අර කන්නේ ගල් කියලා පුදුමාකාර නරක. ඒක දවසක් මම අහගෙන හිටියා. සාකච්ඡාව. කලාවේදී මට කියලා ඕන දේවල් දෙන. ඒ විදිහ එක්කෙනෙක් හරියට ගොත් කිව්වා මේ ටෙලිවිෂන් එකේ නරක දේවල් කියන්නේ. අනිත් එක්කෙනෙක්ව ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා. ඒක ඔක්කොම ඉවරනේ. ඒක බලලා අර මිනිස්සුන්ට මේ මේ අසභ්‍ය දේවල් කියනවා කියලා කියන්නේ මොනතරම් නිඳිතද කියලා හිතන්න. මොනතරම් කොන්දපයින් නැති කතාවක්ද කියලා හිතන්න. පත්තින් අරක දේවල් පළ කරනවා කියලා බලන්න. පත්තින් හල්ලි කිසි කෙනෙක් නෑ එතෙන්ද පයින් ගිහලා හල්ලි කියලා පත්තරේ අරගෙන ඇවිල්ලා ඒක බලලා ඒකට දොස්. ඔච්චර ගමන් අපේ ජීවිතේ. ඒක නිසා මේ ප්‍රපංච සංඥා සංඛාවල කොච්චර දෙවනවද දෙන්න හැන්දේ. ඉහළ වෙලා තියෙන ඒක සම්බුද්ධියක් පෙන්වන්නේ ඒක බුද්ධහලුන් කියලා දෙන්නේ ප්‍රපංච සංඥා ගැන උගන්වන්නේ නැහැ කියන වක්තරෝත්ක ඒක තියෙනවා කරන්නේ ඒක අපිට එකක් තියෙනවා ටෙලිවිෂනේ ස්විච් එක තියෙනවා ටෙලිවිෂනේ ස්විච් එක ඔෆ් කරලා දිනන නම් ඔබ ෂෝරූම් එකේ දිනන නම් හරිදරනේ ගෙදර ගෙනල්ලා ස්විච් ඔෆ් කරන්න ඕනේ නැහැ ඒක බොහොම ප්‍රසිද්ධ කාරණා පත්‍රේ ගෙනල්ලා දන්නේ නැතුව වත්තරේ බලන්නේ නැතුනොත් එහෙම මොකද නිකන්නේ ඒක තමයි ගොන් කියන කාරණා ගෙනල්ලා ඒක බලලා හොඳටම කුප්ප වෙලා ඊට පස්සේ අසභ්‍ය කාය ගැන කතා කරනකොට හොඳ කතාවක් තියෙන රතෝලික ආදි මුසලිගාවේ නේදලා කියනවා සාන්තියේ ගෝල් කොටයි ඒ හොතයි කියන්නේ බොහොමත්ම දිනු භාවිත මනසක් ඇති ලොකු අංකංගාවක් මයිකට නංගේ මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා මේ ගෝල් කොටයි කියන්නේ සාන්තියේ ඒක සාන්ති භාව ප්‍රකාශ කරන්නේ දවසක් මෙයා ඒ පිළිවෙත් වගේ පහකට මේකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවුරුත් වගේ දන්නවා මොකද ගෝල් කොට ඇවිල්ලා. නමුත් එදා දවසේ දිනකොට ඒ තමයි හිතු වෛශ්‍යාවක් අල්ලලා කනුවක බැඳගෙන දෙයනාහිගේ පොතේ නියමයේ හැටියට ගල් ගහලා මරන්න දීන්න කරපු දවසක්. ඉතින් අර ගෝල් කොට ඇතුලේ බණ භාවනා කරගෙන ඉන්නකොට අර ඉස්තිගාව දෙන්න කන්නේ දැනෙනවා. දැන්දලි වෙලා ඔක්කොමලා දැන් ගල් ගහලා මරන්න ගල් අරගෙන ඉන්නකොට අර ගෑණි බන්වලු අර මිනිස්සුින්ද ඉති තේරම රැයට මං කරා එනවා දවල්ට මට ගල් ගහන්න වෙනවා මේ සම්දිය වෙන්න හදන්නේ උඹලා නේද උඹලා නේද මම ගාවට එන්නේ කියලා මරහඳ දෙනවලු මම පාවොඩින් ගල් ගහනවා ඒකට ගොරවදාර කාමරයක් ඉඳලා අහනලු මේ කාල ගෝසාවක් එහා එළිය කෙනෙකුට අර මල්ලපි කියන්නේ දෙද්දකට නතර. මොකද මොකද උඹලා කරන්නේ? එළියට ගිහින් ඒ දෙලේ සඳහන් දඬුවම හැදෙද්දී වංශතාවක් විදියට ඒ වගේ සම්බේධ නිසා ගල් ගහ මරන්න තියෙනවා. ඉතින් ඒක අනිත් කොහොම හොඳ. කොහොම නැහැ බයිබලයේ හැදෙන්නේ හැබැයි පව් කිසිම පාපයක් නැති කෙනෙක් ගහතල ගලක් තියෙනවා. අර ගල් තේරෙන්නේ නැහැ. මොකද විතරයි එතන පාපයක් නැති කෙනෙක් තියෙන්නේ. එයා කියලා කියනවා උඹලා සුද්ධවන්තය ගහතල පළවෙනි ගලක කිසිම කෙනෙක් ඒ තරමටම අපි අනුන්ගේ වැඩ දිහා බලනකොට අපි අනන්ත අප්‍රමාණ අසීමිත විවේචනය කරනවා. ඒ විවේචනකන්ට එක හේතුවක් නෑ. ඒ වැරද්දම Taman ළඟ තියෙන නිසාමයි වැරද්දක් ඉතිරි ඒක ලෝක தත්ත්වය. අපි නැත්තම් මේ වැරද්ද ගොඩනගන්නේ. ඒක නිසා මේ නානන්ද සංකේත කන්සෙප්ට් එකෙන් විවිධ කියනවා. මට කවදාකවත් මගේ වැරද්දක් දැක් මට අනුන්ගේ වැරද්දක් දකින්න බෑ මා තුල නැති ගැටයක්. අනුන්ගේ වැරද්ද කියන නිසා තමයි අපි අනුන්ගේ වැරද්ද අපියෝක වහගෙන තමයි මේ සදාකාරයක් කතා කරන්නේ. ඒක නිකන් කොච්චර අඳින් අඳින් හිටියත් ඇතුලේ හෙළිය තියෙනවනේ අන්නේ. ඉතින් මේ ප්‍රපංච සංඥා සංඛාවන්ගේ වැඩ පිළිවෙල බලනකොට ඉතින් එකයි කියන්නේ ඒ මොකද අපි පුරුද්දට යනවනම් අනිවාර්යයෙන්ම මේ සංඥාව අපිව වහනවා. ඊට පස්සේ ඒක අපිව වහලා ගන්නවා. ඊට පස්සේ අපිට බලමක් නැහැ. ඒ නිසා අපිට කරන් තියෙන වේදනාව මත වෙනකොටම නැත්නම් අරමුණක් ආබාධගත වෙනකොටම ප්‍රතික්‍රියා නොකර ඒ අරමුණ නෙමෙයි. එහෙනම් අරමුණට මනසකාරය යොදවන. මේක විස්තර කිරීම සඳහා ඥානන්ද සංගේ උපමා දෙකක් එකක් ත්‍රිපිටකයෙන් අර ගන්නවා අනිත් එක උන්වහන්සේ මනින සාහිත්‍යකකින් අරන්. ඒකේ කියන්නේ කුමාරවරු තුන් දෙනෙක් රජ කෙනෙකුට හරියන රජුන් බොහොම සත්‍යක් පහල වෙනවා දැන් රාජ්‍ය දෙන්නේ තුන් දෙනෙක්. උන් රජු උනාමේ වයසකම දෙනේ රාජ්‍ය ඒ තරම් දක්ෂයාටම දෙයි. ඒ නිසා මම ඔයාලා කියනවාට අවුරුදු කිනුකින දෙනවා. මෙන්න බක්ලක් තියෙනවා කහවණු 100ක් 1000ක් තියෙනවා. මේ තරම් දිල බෝධි සුදුසු ශිල්පයක් ඉගෙනගෙන ශිල්පේ කෙලපැමිණ ආවිල්ල ඒ ශිල්ප දක්ක ප්‍රේක්ෂණය තමයි මම රජකම දෙන්නේ. ඉතින් දෙනාම කැලයක් නගර ගිහිල්ලා දැන් තමන්ගේ රාජ්‍යතුන් මන්ත්‍රී දෙන්දෙනා සමුගන්නවා. අපි නම් අපි තුන්දෙනා පාරවල් තුනක යන අහුවෙන ශිල්පයේ කෙලපැමිණලා අපි ආපහු අවුරුදු කිනුකින් ඉන්නේ. අවුරුදු 10 කින් කියන්නේ කොහොම හරි අවුරුදු තුනකින් පස්සේ නැවතත් මේ පිළිඳන හරියට අර වෙන්නේ කියලා හිතෙනවා. ඒක කියලා නැවතත් සහෝදර සහෝදරයෝ වශයෙන් හඳුනාගෙන ඒ නිසා කියනවා තුන් දෙනාම තුන ඇත්තටම සන්තෝෂයි අපි මම ගියේ පාර මට හා. ඒක තුන්කින් මල්ලි කතා කරලා කියනවා මම ගියේ පැත්තේ මට ඉක්ිනා කියලා හම්බුණා මම ඉක්මන් වාංශයට ධර්මය ඇදලා මේ කාරණා ඉගෙන ගත්තා. මොකද්ද මම ඉගෙන ගත්තේ මේ කැලේ නැද ඕනෙම තැනක. පරණ වෙච්ච දිලක්ක සතෙකුගේ ඇට කඩල්ලක් වෙනවා නම් මට පුළුවන් ඒකට කැබල්ල කියලා බලලා සම්පූර්ණ සතම. මේක තමයි අද ඔය පරිණාම වාදයේදී මිනිස්සු කරන්නේ ඔය හාරලා හාරලා පිටට කැලලා ගත්තාම ඒකට කැලලා කොකද කියලා බලලා ඒක කියන දීගපල්ලාන්නේ තමයි ඔය රයිනෝ පිටත් රයිනෝ පිටස් කොමම වල්ති. ඒක ඇට කැලලා ගත්තොත් ඒකට පෝෂණය තමයි අනිත් සේරම ඇට. ඒකයි ඇට කොටින් කින්ද බැලුවොත් හරියට කියේ. ඒ නිසා ඒක කැලලා කම ඒකල කරනවා. එන්න මේ හතරක් තමයි එදා කියලා කිව්වා ඊට පස්සේ මල්ලි කියලා කියන මම මේක දන්නවා ඊට පස්සේ මෙයාට ඉහිලුම් නෑ මේක දෙන්නන්න ඒ නිසා සින්දනාම පිටත් කරලා තිනවා ඇට කැල්ල ප්‍රොන්ස් බලනකොට සින්දනා එකිනෙකට ඇට කැල්ල හම්බ පස්සේ ගනාඩ පස්සේ මෙයා නැහුවලු බොහොම දීපේ විශාල සතුට ඒක දෙවෙනි මල්ලිට ලොකු සතුටක් ඇති එයා කිව්වලු මම ඉගෙන ගත්ත සාත්‍රය මොකද්ද යම්ම සතෙක්ගේ ඇට සියල්ලම සම්පූර්ණ මට ඒ සතන් මස් වලින් පුරවලා මම කිව්ව මහන්න පුළුවන් ධම්ම ඇති හදේවා. ඉතින් සතුව එන මල්ලි වැඩි වුණා ඊට පස්සේ මම තමයි ගැටුවා. සතුනාරි කියන මේක මස්තුරව හදන්නේ. ඒක හොඳ විශාල දිවි යාගයක්. ඉතින් අයියා ලොකම අයියා කිව්වා හතින සන්තෝෂයි මට යම් ශරීරයක අඩුපාඩුකම් මොනවත් නැතිව පණ නැති වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මට අඩුපාඩුකම් නැත්තම් හරිය පණ දෙන්නේ. ඊට පස්සේ කිව්වා එයාට හදිස් සිත්න තමයි තන ජීව වාර ව්‍යාගය දැනලා තුන්දෙනාම කාලා ගන්න. උගයි කතා. ඒක නෙමෙයි පිට. අපි මේ බොහොම අමාරුවෙන් කැලක් ගන්න ඇවිල්ලා මත් පුරවලා ඇට පුරවලා ඒක කෑවට පස්සේ තමයි අපි මේ ශීතේ දක්වම තේරෙන්නේ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ සංඥාවක් අපි මේ ආකයන වේදනාංකල කොවලා. ඒ සංඥාව ගැන හිතලා ඒක ප්‍රපංච කරාට පස්සේ ඒ ප්‍රපංචය ආපිට කරලා ගන්න. සර්වඥාන්සේ මේකට දෙන්නේ මුග කඳේ දෙනවා. උන්වහන්සේ මතක් කරනවා කුංචි ගෑටයක් පොළොවට වැටිච්චාම බොහොම පුංචි ගහක් උඩට මතුවේ. මතුවලා ටික කාලයක් යනකොට යනකොට මුළු ගහේ හරහාට යන අරල් පිටිගේ අරලු බහිනවා කියලා. පුංචි කෙඳි පල්ලෙහාට ඇවිල්ලා ඒකන්ද පොළවේ තහවුණාට පස්සේ මොකහට බහිනේ කෙඳි වලට මුල මුල් දැකගත්තට පස්සේ ඒක කඳ වාගේ අර වටේටම හැදෙනවා. ඒ නිසා ඒ ගහ විශාල ප්‍රදේශ වලට පැතිරෙනවා. කඳ මුලමත් නෙවෙයිනවා අපි නැගත් වෙනවා අගත් වෙනවා. දිගට පැතිරෙනාට පස්සේ අක්කර ගණන් කර ගහලා ධර්මයන්ට මතක් කරනවා අර මුලින් වැඩිච්ච පිළිම කඳ උඩින් පල්ලෙහාට ආපු අරළු වලින් ගහුණාට පස්සේ මුල් කඳ හොයාගන්න බැරි. අපි ගිහින් දකින්නේ අරළු. අර වටෙන් දාපු අරළු ටික ඉඳීවට අපි කියන කඳ දැක්කා කියලා. ඒක කඳ කියන්නේ පහළට ඉහළට වැඩෙන එක. අරළු කියලා කියන්නේ ඉහළට පහළට වැඩෙන එක. අපි දැන් දකින්නේ පහ කියලා උන්නේ ගහින් ඇති වෙච්ච අරළු. අන්න වගේ තමයි අපි දකින්නකොටම මතුවෙනකොටම අරමුණක් ඒ ඇති කාලෙම මෙනෙහි කරගන්න බැරි වුණොත් දැක ගන්න බැරි වුණොත් අපි දකින්නේ අපි විසින් මේකට අන්දම ලද රිදිති නැත්නම් අපි විසින් කරවන ලද සංස්කරණය ඊට පස්සේ අපි කියනවා දැක්කා මේ අසුබෙද දැක්කා සුබේට දැක්කා නමුත් වෙන කෙනෙක් දැලුවොත් එයා ඒක සංස්කරණය කරන්නේ වෙන විදිහකට නම් අපි අසුබයි කියන්නේ එයා සුබයි විවාද විවාදයෙන් කෝතෝ වරපල තේසින්නම් ආදි වශයෙන් ඇඳේ කඩේ. ඒකත් මම දක්වනවා මගේ ධර්ම දේශනාවේ වටිනාකම මෙන්න මේ විදිහට තුන් තුන් තේසින්නම් කියන විදිහ ගහ බල ගැනීම වාද විවාද නොවීම පිණිස යම් ප්‍රපංච සංඥා සංඛාවයක් වෙනවා නම් අන්න ඒක නැති කිරීම පිණිස මගේ ධර්මය. ඉතින් මේක තමයි අපි මේ දවස් අතේන විද්‍යුත් මතක් කරේ අරුමා කෙනෙක් ප්‍රතික්‍රියා අරමුණක් එනකොට ඒකට හැප්පෙන්න යන්න එපා. අරමුණ ඇති කාලය. කියන කාලෙන් බැලීමයි මේ සඳහා තියෙන එකම চৈতසිකේ සතිය. මේක ඕනම চৈতසිකයක් අරමුණක් එනකොට තෝ. අරමුණක් එනකොට බේ. තෝරන් බේරන්න ගිය ගමන් අපි කරන්නේ ඒකට මොනවද ආරෝපණය. මොනවද ආරෝපණය කරනවා ඊට පස්සේ අපි දක්න්නේ අපි විසින් කරන ආරෝපණය. විසින් කරන ආරෝපණය. ඉතින් මේක තමයි මේ නෑතකදී ඉතාමත්ම ප්‍රසිද්ධව ප්‍රකටව පේන්න පටන් අරගත්තේ මේ පාටිකල් ෆිසික්ස් නැත්නම් හයියනේ ෆිසික්ස් කියනකොට ඒගොල්ලෝ අන්තිමට ද්‍රව්‍ය කඩාන කඩාන ගිහිල්ලා ඉස්ලාම හිතුවා අණුව තමයි ලොකු දෙය කියලා. කුංචින දෙය. කඩාන කඩාන යනකොට තේරෙන්න පටන් ගත්ත අණුව ඇතුලේ පරමාණු සමාන එක දෙක තියෙනවා. ඊට පස්සේ පරමාණු තමයි. පරම අණුව. මේ කුංචින දෙය. ඊට පස්සේ බණවල දැනගත්තා ඒක ඇතුලේ න්‍යස්ත්‍යක් සහ අපේ දුවන ඉලෙක්ට්‍රෝන වශයෙන් මේකේ මණ්ඩලයක් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයේ ගති ලක්ෂණ ප්‍රෝටෝනයේ වැඩි වෙනස් බව තේරුම් ගත්තට පස්සේ නියම එක එකට වෙන වෙනම ඉන්න පුළුවන් බව. ඉලෙක්ට්‍රෝන විතරක් වෙන වෙනම ගත්තාම විදුලි ධාරාවක් බව. ආදි වශයෙන් තෝරන්න තෝරන ගමන් දැන් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝනේ කඩන්න ගන්නවා. ඒ වගේම ප්‍රෝටෝනේ කඩන්න ඉගෙන ගන්නවා. ඇක්සලරේටර්ස් දැන් දෙක තුනක් ලෝකෙ හදලා දෙන කල්දාවලක් එකක් තියෙනවා. මේ යුරෝපේ එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඩෙන්බරාවල එකක් තියෙනවා මෙල්බන් වල එකක් තියෙනවා ඒ තුන හතරක ඒගොල්ලෝ බලනවා මේ උන්චිම අංශුවක් ඉලෙක්ට්‍රෝන හෝ පාටිකල් එකක් අරගෙන දෙකක් එකට ගන්න. ඒ දෙකේකට ගන්න කොටම ඇති වෙන දර්ශනය බැලුවොත් ඒගොල්ලෝ හිතනවා වංශ විද්‍යාව හිතේ නොදාගත්ත එකක් ගන්න පුළුවන්. මෙන්න මේක ප්‍රයත්න කරගෙන කරගෙන යනකොට මේක කඩාන කඩාන යනකොට මේගොල්ල එක තැනකට හිර වුණා මේ තත්ත්වයේදී මේ දේට ශක්තියක් තියනවද දෙයක් කියනවද කියලා ගන්න ගන්නෙත් නම ගන්න බැරි නේද කුංචි කරගෙන කරන යනකොට ඒක ශක්ති පමණයි ඒ ශක්ති සමහර වෙලාවට පරි වශයෙන් තෙන්නේ සමහර ආපෝ වශයෙන් තෙන්නේ සමහර තේජෝ වශයෙන් තෙන්නේ සමහර වායෝ වශයෙන් තෙන්නේ ඒක ආයතරයක් ශක්ති බාඩපත් වෙනවා වෙන විදිහකට තේන්නත් පුළුවන් මේක බලාන බලාන යනකොට කොච්චර මත් වුණාද කියනවා නම් නැත්නම් විදියට ගන්නවා මත් වුණා ඇයි බලන්නා මතින් තමයිදී ඒ ශක්තිය මොකක්ද කියලා කියන්නේ බලන්න දෙන නමයි ඒක නිසා ඒගොල්ලෝ කියනවා අපේ බක්ති භාෂාවෙන් කියන චක්කු විඥානය එන්නේ ඉස්සරලා ඒක ශක්ති තරංගය චක්කු විඥානයේ ශක්ති තරංගය වැඩි වුණාට පස්සේ තමයි ඒක රූපයක් බවට පත් එතකන් ඒක භූතයක්, අධ්‍යයන්, ගන්ධයක්, රසයක් බවට පත් වෙන ප්‍රශ්න. ඇහැ නොගැටුණා නම් මේක ශක්තිය වශයෙන්ම පවතින. ඒ නිසා ඒක රූපයක් වෙන්නේ බලපො නිසා. ඉස්සරහට ඒකේ රූප තියෙන නිසා පේනවා. දැන් සම්පූර්ණ මේ අනිත් හැරුණාට පස්සේ දැන් කට්ටියට මොන මොන බලාගන්න වෙලා තියෙනවා. භෞතික විද්‍යාවකෙත් තියෙන භෞතික විද්‍යාව තියෙනවා. කිසිම සටහනක් කිසිම ආකාරයක් තීන්දුව වෙලා නැහැ. ඒ තීන්දුව බලන්නා මතයි කියන්නේ කිව්වට පස්සේ මේකේ බෞද්ධ විද්‍යාව ගන්න සම්පූර්ණයෙන්ම අන්දවන්ද වෙලා. මේක ධර්මවත්යන් වහන්සේ දේශනා කරේ අවුරුදු 2550 ස්ථානක නෙවෙයි අතරින් වෙනවා. නූගානදි කියලා ඊයෙන් ඊයෙන් මඤ්ඤති කතෝ තංහෝ කියන්නේ. යමක් යමක් ඔබ මඤ්ඤනා කරන්න ගියොත් ඒ මඤ්ඤනා කරන පමණින් මේක විනාශයක් වඩපත් වෙනවා. ඔබ මඤ්ඤනා නොකර හිටියොත් ඒක නිත්‍ය ඉතිපත් වෙනවා. වංජනා කරනවා කියලා කියන්නේ සංඥායකට දාගෙන මේක මගේ මේක මම මේක මගේ ආත්මිකය අර ලෝකෙ කොහෙදෝ තියෙන එකක් තමයි දෙත්තේ ඉන්න කරගෙන ඒ නිසා මන්විත නැතුව ඇතිදී ඇතිදී ලකින් නම් අපි ඒ දකින්න කොටම ප්‍රතික්‍රියා නොකර ඒ තණ්හාමාන විදිගෙන ප්‍රපංචක නොකර ඒක දලා ගැනීමේ ශිල්පය මෝඩ කෙනෙකුට දක්වන ඥානවන්ත කෙනෙකුට දක්වන ගොරෝසු තැන සිට සියුම් තැන දක්වා කාලයක් පුරුදු කරනවා. පුරුදු නොකළොත් අපි හැමදාම දකින්නේ අපිට එන දේ. ඉතින්මා පස්තියේදී දැක්කුවා. මේ යමක් දකින්නවාද ඒක නෑ අපි මේ ලෝකයේ දකලා යම් වෙලාවක හිතෙනවා නම් මේ ලෝකෙත් හොඳද? මේ ලෝකේ වාක් මේ බණ භාවනා කරන්න උදව් කරන පරිසරයක් තියෙන හොඳයි කියලා හිතෙනවා නම් දැන් ලෝකයේ පිළිබඳව යම් මේ හිතසුව එළවන ගැටයක් ඇති වුණා නම් ඒ අපේ මෛත්‍රී හිත තමයි. මෛත්‍රී දාගම ලෝකෙ ඔක්කොම හොඳයි තමයි. යම් වෙලාවකට ද්වේෂයක් ආවන මේ මුළු ලෝකෙම අසත්පුරුෂ බයලජ්ජ නැති ඉන්ද්‍ර සංවරයක් නැති එන්නේ එන්නේ කෙලසන ලෝකයක් කියලා කිව්වා. ඇත්තම කියනවා ලෝක කිසි වෙනසක් නැහැ. අපි අර බලන වෙලාවේ පවතින මානසිකත්වය තමයි අපි කියන්නේ. ඒක කොච්චර වෙනස් වෙනවද කියනවනම් අපි උදේ බලන ලෝකෙ නෙවෙයි දවල්. මේක වෙනස් බුදුරජාණන් වහන්සේ මේකදී නිය යුක්තක් නෙවෙයි එකක් නැහැ. උන්වහන්සේ මේක සාහරි ගත්තා. වෙනස් වෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණ මුල්ම දේ වෙනස් වෙනවා. ඒක නිසා මෛත්‍රියෙන් බලන එක නාම මොහතකින් මේ ලෝකේ ද්වේෂයෙන් බලනකොට වෙනස් වෙන දේ නිසා මේ ලෝකේ මෛත්‍රී කියලා ද්වේෂයෙන් බලන කෙනත් එක්ක රණ්ඩු කරන්න යන්නේ මොන තරම් බලද මොන තරම් ළමාද මොන තරම් සංනාමාන දිට්ඨියෙන් කොටු වෙලා අපි කියලා බලාගත්තාම මේ ලෝකේ තියෙන තාක් වාද. ඒකේ තියෙන තාක් ගැටෙන. ලෝකේ තියෙන තාක් විවාද. යෝතෝ වරපල කිච්චක් ඔළුව අයගෙන දඬුවම් කරගෙන ඉතින් කරන මේ යුද්ධ සේරම පිටිපස්සේ තියෙන මඤ්ඤාවක්. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ බාහිර ලෝකයේ ඇතිවෙනා වූ මේ යුද්ධයට ප්‍රධාන හේතුව ඇතුලේ ගම්බේ පරවත්මක තියෙන්නේ යුද්ධ කියන්නේ හිතයි මේ හෘදේ වස්තුවයි මොළේ යට. මොළේ නිතරම තර්කයක් බලන. හෘදේ වස්තුව නිතරම හැඟුම් වලට බලන. හෘදේ වස්තුව දින වේලාවට ඉති හැඟුම් බරව කටයුතු. ඊට පස්සේ තාක්ෂණය කියනවා මොකක්ද උඹ වෙදී එන්න නිකන් හැඟුම් වලට යට උනාන කියලා ඇතුළට. ඉතින් මේ දේ තියෙන දාකල් බාහිර ලෝකෙදෙද්ද පාලනය. අපි ඉස්ලාම තේරුම් ගත්තේ මේ දෙන්නයි කොළොන් වගේ සංසාරයක් එකට ඇවිල්ලා තියෙනවා. කොයි හිතකින්ද හිත කියාගත්තා මොලේ කියන්නේ මොලේ කියාගත්තා හෘද වස්තු කියන්නේ හෘද වස්තු කියාගත්තා වයි කියලා ඒ ඒ දේවල් ඒ ඒ වෙලාවේ මනසකාරය පවත්නවා නම් මේ ගැටි අපිට ආන්දමත් කරන්න දෙයක් නෑ ඒක දින අනාත්මයි නැන මේ වෙලාවේ හැඟුම්බර වී යුතුමයි කියලා අපි වැඩි මතයකට හිතනවා නම් ඉතින් ඒ තරම්ම මොළමනයි. ඉතින් ඒ තරම්ම සතු මනසයි. අපි මේ ධර්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා ගොම්බර මොලේ ලෝකෙත් ලෝකයක් තර්ක ලෝකෙත් ලෝකයක් ඒක නිසා හෘදවත් දෙන්නේ හංගොම්බර රෝගේනේ මොලේ වැඩ කරනවා තර්ක රෝගේනේ දෙන්නේකට ඕක කියොත් ඉතින් දෙනවා හඳ ඇතුළේ වෙනකොට අපි දන්නේ නැහැ මොකද එකවරකට එකයි හද ඉතින් මේක දැන් තව මේ නියුරෝලොජි වලට යනකොට වෙනස් වෙලා තියෙනවා ඒගොල්ලෝ දැකලා තියෙනවා තර්ක මනස නැත්නම් පිටක් යන මනස වැඩ ගන්නේ මුලේ දකුණු පැත්තේ. මුලේ වම් පැත්ත සම්පූර්ණයෙන්ම අලු. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට ඒගොල්ලෝ මේ ධජීවි මොලේ දැන් තියෙන තාක්ෂණය අනුව රූපගත කළොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්නේ දකුණු පැත්තේ වැඩ කරමින් තියෙන පිට ක්‍රියාශක්තිය වමට මාවෙන පිට. මමද මානසික ඕන දෙයක් බාර ගන්න උත්සාහ බාර ගන්න නැත්නම් අදුක්කම සුඛ වේදනාව ගන්න ඒ පැත්ත ක්‍රියාත්මක වෙනකොට අර මෙතෙක් කල් තිබුණු තර්ක මනස නිකම්ම පත වෙනවා දැන් තියෙන තර්ක මනස විතරයි අභියෝගයක් නෑ මේ බාර ගන්න උපේක්ෂා මනසෙන් ඒ නිසා යාරද යම් වෙලාවක මේ වකුණු පැත්තේ තියෙන වැඩ කාර්ය ක්‍රියාකාරීත්වය වමට මාරු මගවත් අපි කියන නිවන් දැක්කයි දැන් තියෙන්නේ ඒ පැත්ත වහල් ටෙන්ෂන් එක විස්තරාන කියනවා. දැන් කියන සාමාන්‍ය දේශපාලනය කරන කෙනාගේ දෙකම විස්තරාන කරලා තියෙන කියලා. කිසිම දෙයක් කල්පනා කරන්නේ ඔක්කොම රෙකටිනේ කරන්නේ. අපේ නම් දකුණු පැත්තවත් වැඩ. මොකද අපිට හම්බ කරගන්න එපයි කියත් හරි. මොහොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වම් පැත්ත වැඩ ගන්න නම් ඒ තර්කෙට ඉඳ දීලා බෑ එන එන දේට යතුම් ඇති කරන්නේ නැතිව ප්‍රතික්‍රියා කරන්නේ නැතිව එන දේ බලන්නේ කියේ හැම දෙයක් පිළ බුදුම සෞන්දර්යය. සෑම දෙයක් වෙන ධර්ම ඕජාවක් තියෙනවා. සෑම දෙයක් වෙන බුදු හංග ජීවත්. සෑම දෙයක් වෙන ධර්මයේ සංගයයි. සෑම දෙයක් වෙන ගැටයුත්තක් තියෙනවා. දැන් අපි පුරුදු කරලා තියෙන්නේ සම්පූර්ණ කළුවයි හොඳ අනිත් කළුව ඉස්සර. කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඔක්කොම තියෙන අපි ධර්මයේ ගන්න. ඒක නම් කරන්න තියෙන්නේ සංඥාව කියන එක දැනගෙන සංඥාවේ තියෙන විස්තරීමේ ස්වරූපය දැනගෙන ඊට වැඩ කරන්න දෙනවා නෙමෙයි. වැඩ කරන්න කියලා හොඳට බලන්න. ඒ හරියට රහත් වෙච්ච දෙයේ පුද්ගලයේ හොරා දැක්කට අර දහහක් තමයි නිලාදුන් හරි මොන හරි අඟවන්නේ. එයාට හොඳට හොරකම කරන්න ඉඩයි. ඒ වගේ මේ රාජ්‍යයේ ඉන්න කනට ඒ හොර අල්ලන්න විදායක බල කලපි. සිවිල් බල කරන්නේ. එයා කරන්නේ විසින්ද හොරකම කරන්න යන පොලිසියට කියලා කියන අසවල් වෙලාවට එන්නේ මම ඉන්දියාත් වලදී පුද්ගලයා කොටක් ගන්නකො රස්තර ගන්නකො මම කියලා දෙනවා. ඉන්නල පොඩි කෙනෙක්ට අල්ලන්න අරලා භාවල්ලාගේ අහවල් ඇන්ටි බඳගෙන අහවල්ගේ කිරිය නැද්ද කියලා කාක්ක දෙනකොට අර මනිත සම්පූර්ණයෙන්ම ගිය ජීවිලා කියන්නේ නැතිලා ඒ විතරක් නෙවෙයි යම්ම දවස ඒ හොරා දැනගත්තේ ප්‍රහත් කුරේ වේද මන් දැන් අවුලයි කියලා බලාගෙන ඉන්නේ ඒ වගේ තමයි මේ සංඥාව මරන් යන්නේ එයාට නිසි නිදි සංඥාව ඇති කරන්න දෙන්න ඇති වෙන්න කොතන එයා මේ වර්ණ ගන්න ඕන හැටි ඒ අනුව ඒවට අර්ථකථන දෙන හැටි බලන්නේ විදිහාම අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේක ඇතුලේ තියෙන සම්පූර්ණ මේ වේදිකාවක අංගපාන නළුමෙලියෝ වේශ නිරූපණය කරනවා කියලා. ඕනම කෙනෙක් රජෙක් රජෙක් ඕනම කෙනෙක් ගොරළු පාලයක්. අන්න වගේ ඕන දෙයක් කරනවා. ඒ වගේ තමයි මේ ඕනම දෙයක් ඒ ඒ තාලක අර්ථකථන දීමේ මූලික අයිතිවාසිකම අපිට කියනවා නිතියක් දෙන සාකල් අනිවාර්යයෙන් මේ සංඥා විසින් විචක්කණය කරනවා විචක්ක ප්‍රපංචය කරන්නේ කරනවා දැන් තණ්හාමාන දික්කේ අනිවාර්යයෙන් යනවා කිය ගමන් ඒවා විසින් අපි යයි. මුන්ටම අපි ඒවට දහසක් විතර ඒ නිසා මේ ධර්මතාවය දැන් එකෙක්ගේ විද්‍යාවේ දියුණුවට ප්‍රධානම ඒකට බාධාවක්. මේ විද්‍යාව දැන් මේකට එල්ල වෙලා නිසා දැන් විද්‍යාව කියන්නේ ඉතල කිව්වේ භෞතික විද්‍යාව গুপ্ত ධර්ම පිළිගත්තේ. දැන් විද්‍යාව කියලා දෙනවා මේ গুপ্ত ධර්ම පැත්තකට ගන්නොත් විද්‍යාව භෞතික පැත්තේ කිසිම කීයක් නැහැ. නිසා අලුතෙන් පටන් ගන්න දෙන විද්‍යාව කියන්නේ මයින් සයන්ස්. හිත පිළිබඳව හිතන. ප්‍රකාශ වෙන්නේ. මේක මෙතකල් සම්පූර්ණ විද්‍යාවක් පැත්තට ආගමකට බාධා දෙනවා. දැන් ආගමිකත් ඒවා විද්‍යාත්මක කියලා දෙගොල්ල එකතු වෙලා. මේ මයින් සයන්ස් වලින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විතර සතියේ තේන කිසිම සාක්ෂි නැහැ. ඒ නෞංකාර දෙවියන් වහන්සේ මනසේ නැවි. අන්න ඒක නැතුව මේ චිත්තේ සම්පූර්ණ කරගන්න බැරි නිසා ඒක හදාන හැම දෙයකම ඒක දඩමීම කරගන්න. ගියාට බුදුරජාණන් වහන්සේ ඒක නිලදී ගන්නට යකටිනේ. මේක කල්පනා කරලා බලුවා මේ සේරගෙන තියෙන්නේ අපි විශ්ින් අපි කරන ලද ප්‍රක්ෂේපණයක් කියලා ඒ මහායාන නිකායක් තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය. ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධියේදී මේක අන්තයකට ගෙනලා දෙනවා මේ මුළු ලෝකෙම ඔබ විසින්ම අවන ලද්දක්. ඒක නිසා ඒක කවදා හරි දැනගත්ත දවසේ ඔබ ලෝකෙට ප්‍රේම කරන්නවත්, ළඟ කරන්නවත් නැහැ. ඒක හීනෙකදී දැකලදයක්. ඒ දැක්කම අපි හීනෙදී පළවන මරා දේවල් කනවා. ඔක්කොම කරනවා එළිය කියලා හිතනවා අයියෝ. ආම කොහොමද කියලා විතරයි කාලා තියෙන්නේ. එන්නේ මොනවාක්වත් හම්බෙලා නැහැ. අන්න ඒක තමයි යරුවචනාංශයේ මේ ඉන්නේ අතු ආවේදී මතක් කරනවා. උන්වහන්සේ තරහා පැමිණෙන අර ගේරංගත් ප්‍රශ්නය බන්නේ. මොකද බන්නේ උභාන්සේ මේ කලිතෙත් ඇයිද මධ්‍යම වයසින් ඉඳි මං වගේ ඉහළ හිටි මිනිස්සුත් එනකොට ඉදිරියට එන්නේ නැහැ ආසනයක් දෙන්නේ නැහැ. අපේ ධර්මයේ හැටියට වැඩි කියන්නේ වරුදුමක් කියලා තියෙනවා. ඔබතුමා ගාව අනිවාර්යයෙන් ඒකවත් නැහැ. ඉතින් මොකද කියනවා මම පොඩි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න. පිටිලක් විතර ගන්න දවසින් දවස දවසින් දවස හත හත වුණාට පස්සේ මේ පිටිලි ඉතින් ඔක්කොම එකටෙන් කරලා රතු උගුල් ගන්න ගත්තා. එහාගෙන වැඩ පෙරිනවා. ඒක කර කර ඉන්න වෙලාවේදී එක පිටරයක් ඔබ ඔබගේ පැත්තේ ඇවිත් ඊළඟට තව දවසකින් තව පැති ඉතියෙනවා. මේ පැටව එළියේ තියෙන වටිනාකම වයස පිළිගන්නේ පිටර දාපු තාලෙට. එහෙනම් පැටව එළියට ආපු තාලෙට. හරියට කියනවා. ඒකද බම්මා කියනවා නෑ නෑ අපි කතා එළියට ආපු දා. ඒ වගේ තමයි මේලේ පුතක් යන ලෝකෙම පිටර ඇතුලේ. මම විතරයි ඉස්සෙල්ලා එළියට ආපු මිනිස්සයා. ඒ නිසා මම තමයි වැඩි. උඹලා තාම දීනේ අන්ධකාරයේ ගොරෝන જાතිය. උඹලා දඟලනවා තමයි නමුත් මේ තේරෙම කීනේ. මම විතරයි බුද්ධ. මම ප්‍රබුද්ධ නිසා මම පිළිගන්නේ. ඒකද බම්මා කතා කරන්නේ. ඒ නිසා අපි ඇතුළෙන් ඉන්න මේ බුදුහාමුදුරුවෝ ප්‍රබුද්ධ කරගන්න නම් එන්නේ සංඛාරගතව ගෙනාව මේ ධම්මගති රුචිරිතකම් සංඥා එකවරම ප්‍රතික්‍රියප කරන්න එපා මෙන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි දැකගත්තොත් ඒ දීප උපමාවල හැටියට අපිට තේරෙන්න පටන් ගන්නවා මොන විදිය ළඟට යනවද කියලා. ඉතින් ඉඳලා හැන්ද වෙනකන් අපි ජීවත් වෙන අනුගයක්. අපි අන්ධකාරයට ගිහලා අපේ වැඩ කියලා බලන්න පටන් අරගත්තොත් අපිට බයයි. දැනගන්න ඕනේ. දකින්න බැරි යන. ඒ මොකක්වත් නැහැ. ආනාපානෙ හිත දාලා ආනාපානේ මෙනෙහි කර ගන්න බැරි ගමන් සංඥාව දුරු වෙලා යනකොට මොකද වෙන්නේ බලන්න. ඉතුමාකාර ප්‍රශ්නයක් ඇති වෙන විවාහ මොකද කරන්නේ? ඉතින් නේද මේ මේ පාඨයේදී මේ විස්තරපංච රාමයේ පිළිබඳව කියන්නේ මොකද්ද කියලා උන්වහන්සේම අහන ප්‍රශ්නෙදී උන්වහන්සේ සඳහන් කරනවා ඉක්කෝ මේ ඉදදීක්කවේ ලෙක්ුණෝ ප්‍රපංච නිරෝධ චිත්තං ප්‍රපංචයන්ගෙන් නිරුද්ධ චිත්ත ඒ අර මධුවිද්‍ය සූත්‍රයේ අංග සංකේතනේ තමයි ප්‍රපංච ඇති කිරීමට ආසන්න උච්චන්නම කාරණා තමයි සංඥා. සතියක් නෙවෙයි, අධහාවක් නෙවෙයි, වීර්යයක් නෙවෙයි, ප්‍රඥාවක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සංඥාව තමයි මේ නැලවිල්ල, මේ නැටවිල්ල කරන්නේ. නිසා සංඥාවන්ගෙන් තොර වූ නැත්නම් ඉඳගෙන ප්‍රපංච නිරෝධෙ කිත්තේ නිරෝධේන කිත්තේන අඛණ්ඩති පසීදති සම්පිත් විමුක්තිය. අන්දවැනි සංඥාවන්ගෙන් තොර වූ එකක් આવොත් ඒකට බැහැගන්නේ. ඒකේ පිළිකණ්ඩේ කියලා කියනවා. ඒකේ හොඳට සිහිදෙන්නේ කියලා කියනවා. ඒක තමයි අපි සැබෑනි වා. ඉතින් නැකලි සිත් හිත. මේක එනකොට බයක් ඇති. ඒක එනකොට කනගන් දෝෂය තියෙනවා. ඒකට එනකොට ඒකාකාරී ගතියක්. ඒක එනකොට මේ වැරදිලාගේ ප්‍රතිලාභ කියලා කියනවා. මෙන්න මේක තමයි අපි නැවතත් සංසාරෙට ගිහින් දාන්නේ අර පුරුදු කණවැන්දුව හොඳයි නුපුරුදු ජීවිතයට වැඩිය කියලා අර සංඥා නැති වෙගෙන යනකොට ආයෙම හුස්ම ගන්න. එනක නැතිලා බලනවා පැහැදිලි ටික ඔක්කොම තියනවාද නැත්නම් ඒව නැතිලා. භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඔතෙන් යනකොට පේන දෙයක් තමයි මේ ශරීරයේ වමනාවෙන් බැලුවත් පේන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වෙන්නේ මොකද්ද? මේ සංඥාව පවතින්නේ මානසිකව. කාලමානිය සහ දේශමාන. කාලමානිය කියලා කියන්නේ අතීත නාගත පැත්තට පන්න කියලා. දේශය කියලා කියන්නේ මෙතන උතුරු දකුණ ලංකාවේ ඉංගලන්තයේ නව ශ්‍රී ලංකාවේ කියන මේ දේශය. මේ දෙකම සංඥා දෙකක් තමයි. එහෙම නැත්නම් මේකයි ඇති කරන්නේ. දැන් අපි මේ වෙලාවේ රැය 8යි කියලා අපි ඉරදී හදලුවට ලංකාවේ තුනයි. 10 වෙනකොට තුනයි. ඒක එකම ඉර තමයි. මම බලන අපිට ඇති කරලා දෙන සංඥා දෙක වෙනකොට. ඒකට අපි රාත්‍රියේ දින ඒගොල්ලෝ දවල් කියනවා. එකම ඉර. ඒ ඉරක බැලුවොත් ඉරදි තියනවාද මේ රෑ ආතල් දවල් තුනයි කියන්නේ අපි ඉන්න පැත්තෙන් බලනකොට ඉරදියා බලනකොට අපි ඉර සාහකොපණය කරනවා මේ රෑ අතේ ඉර මේ 10 ඉර එවන් තුනේ ඉර පැත්තෙන් බලි මේ වගේ මේ සංඥාව අයින් කරපු ගමන් දේශය සහ කාලය කියන එක නැති වුණාට පස්සේ පිටත් වෙලා හිතියද කියලා තමයි මේ කායකින් ඉඳගෙනද හිටගෙනද මොකක්වත් නැහැ මේක නැති වෙච්ච ගමන් අපිට හිතෙන්නේ නැරිම ආවා ආය නැති වුණා ආවා ඉතින් හයියෙන් හුස්ම ගන්නවා අත ගන්නවා මේක නොකරන කෙනෙක් නෑ. ඒ තරම්ම අපි මේ සංඥාවේ දුවන ලෝකයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ බුදුගෝ පිටිපස්සේ යන මුවාව. නැත්නම් හේන් හදලා තියෙන පඹයට කපුට බය වෙනවා. හත්ති ඒ පඹය දකපුවම හිතෙන්නේම කන දෙන්නේ. ඒකින් ගොවියට ලාභයි. ගොවිය පඹේ ඒ වගේ තමයි අපි මේ විදිහට අර ගත්ත සංඥාවේ ගත්ත මෙරිගේ ගත්ත මේ රූකඩේ බය වේලා දුවන දිවිලක්. මේක පන්නන්න තියෙන එකම ක්‍රමය තමයි මේ වේදනාව මත වෙනකොට නැත්නම් විඳිනේ මත වෙනකොට මේ කියන්නේ. ඒකකොට සංඥාවට ඇවිල්ලා කුක්ක ගහගන්න, අකුල දාගන්න, ඉන්නගන්න ඉඩ අඩු වීම තමයි කරන්නේ. මේ අඩු වෙන එක සාර්ථක බවට ලකුණ තමයි ආස්වාදවත් සංකේ ඉන්නකොට ආස්වාදේ ඉන්නවද පස්වාදේ ඉන්නවද කියලා අඳුරගන්න බැරි වෙනවා. ඉගෙන ගන්නවා කොටෙන්නේ. අන්න එතනදී සම්පිට්ඨති, අක්ඛණ්ඩති, පසීදති, විමුච්ඡති. අන්න ඒක සතුටු වෙන්නේ. අපිට නේද මේකට අනුතර කරන්න එකයි ඒකෙම ඉන්නේ. ඒක හොඳට මනාවකට පිළිගන්න. ඒක දැඩිව හිතින්න. ආනෙකට අපි අභීත බය නැතිව මේ සංඥාව නැති වුණාට මොකක්වත් වෙන්නේ. ඒක අපේ සැබෑ නිවන. එනක වර්ණ නොගන්න බු ප්‍රකෘතිය. ඒක වර්ණ ගන්නාට පස්සේ නම් මේ කාලයේ දේශය නැත්නම් සතහන් සහ ආකාර එන්නේ. නම් වනම් විඥාන සම්මුති ඒරමෙන සංඥාව අවතපත්. නමුත් මනස හිතේ පමණ මේ සංඥාව එන හැටි දැකලා සංඥාවෙන් ඉස්සල පවතින ප්‍රකෘතිය දැක්කන්න පුළුවන් නිසා බුදුරි පහයෙන් අනුකූලව ගන්න. ඒ වෙනකොට මේක අහලා ප්‍රදාක සත්‍යයක්. කල්පනා කරන්නත් බැහැ. පරිේශන දාලා කරන්නත් බැහැ. ඉතින් කෙනෙකුට හා සමානයි ජීවර සමාවෙන්නේ මිත්‍යා දෘෂ්ටිකටද. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේක කවදාකවත් මිනිස්සුන්ට කරන්න බෑ මේක දෙවියන් වහන්සේගේ නිර්මාණය නිසා විමුක්තිය තියෙන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන දෙවියන් නිර්මාණය කරලා තියෙන උඹ එතන උඹට ඕනම දෙයක් තියෙනවා. ඒකට උඹට දීත භාවයක් ඕන. ඒකට වීරත්වයක් ඕන. හැබැයි ඒක තකමලා ගන්න බෑ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රතිපදාවේ ටික ටික චිත්තක්ෂණයක් එක්කත් පාද කරගෙන යනකොට ගන්න පුළුවන් බව ලබන තමයි සක්මන් කරනකොට වමද දකුණද දන්නේ නම් හොඳටම තමයි තේරෙනවා මේ කියලා තියෙන කම්පන තන්ත්‍ර වේද. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මුලින්ම කීලක් ඇහිලා එනකොට ආශ්වාසයේද ප්‍රශ්වාසයේද දන්නේ නැහැ. නමුත් තන්තිය නැතිලා නැහැ. අන්නේ වෙලාවේ තියෙන සංඥාවට උදාන භාගය සඳහන් කරලා තියෙනවා එක තැනක න සංඤ සංඤී න අසන්න නෝපි අසන්නේ න විභූත සංඤේ න සංඤ සංඤේ න න සංඤ සංඤේ නෝපි අසන්නේ න විභූත සංඤේ න නෝපි අසන්නේ න විභූත ඒ සංඥාව දැන් අපි අර ආනාපානේ මොනවාක්වත් නොපෙන වෙලාවේදී සංඤේ සංඥාවක් නැහැ. ඒකාව හම්බෙන සංඤේ සංඥාවකින් නෙවෙයි ඒක දෙන්නේ. අපි දන්නේ නැති ලයිස්ට් එකක් එන්නේ. නේ විසඤ්ඤය. අපි විසඤ්ඤය වෙලා. නැත්නම් ක්ලාන්ත වෙලා. නෝපි අසඤ්ඤය. අපි අසඤ්ඤ තත්ත්වයට ගිහිල්ලා හෝ මේව සංඥා නා සංඥාට ගිහිල්ලත් නැහැ. මේ විභූත සංඥා සංඥාවක් නැතිලත් නැහැ. ඒවන් සමේතස්ස විභූති රූපක්. අන්න එවැනි සංඥාවට එනකොට රූපේ විභූත වෙනවා. රූපේ නැති තත්ත්වයකට. ඒක රූපේ තිබුණට අනිත් ඒකෙන් වෙන් කළ අඳව ගන්න බැහැ. විඥාන දානානි පපංච සංඛා. සංඥාව පදනම් කරයි මේ ලෝක පදනම් කරගන්නේ මේ ලෝකේ ප්‍රපංච ඇති වෙනවා. අන්න අතෙන්ද ගියාට පස්සේ ප්‍රපංච කරන්න බැරි වෙන නිසා තමයි අපිට පාළුවක් එන්නේ. අපිට ඉතාලගෙන ගත්තත් ඒක. අපිට බය ගැතියක් එන්නේ. ඉතින් අසන්න වෙලාවේ මේ ගුරුවරයා හරිද මේ ක්‍රමයේ කියලා ඉති හැදෙයිද නැත්නම් අංග භාගයටයිද මොනවා වෙයිද නැහැ කියලා පුදුමාකාර බයක් ඇති වෙනවා. මොකද මානව වශයෙන් ඇවිල්ලා කියන ඕක තමයි මං කියේ භාවනා කරපුවම පිටු හැදෙනවා කියලා නැගිටලා බලමු බලමු. බලමු උන්ට මුළු ඇඟම තියෙන ඉතින් ඇවිල්ලා කරකත් දාගන්න. අපිට කියනවා මාර්යා බුදුහාමුදුරන්ට වැඩි වත් නැති. ඒ වගේම අපිට මේ කර්ම විස්තර වල ආය ආරම්භ වෙන්නේ. ඉදිරියනාන්ති කියන මට කරන්න දෙයක් නැහැ. ඕක උඹද අප කරන්න ඕනේ. උඹ පරියන්ගේ යනකොටම මේ කාය ජීවිත දෙක බුදුහමරණ පූජා කරනවා. ධර්මයට පූජා කරලා, සංඝයාට පූජා කරලා. මගේ වචනෙන් කියනවා නම් ඔක සම්බන ගන්නේ සම්බන කාපන්, බැදගෙන ගන්නේ බැදගෙන කාපන් කියලා දීලා වාඩි වුණා නම් මාය යන කරගෙන ඕක අර දීලා කියන බතෝල් දැක්කොද. ඒකකට අර මාරු පිටරන්ට වගේ නාටිකාංගනාද විචිදේ තමයි ඒ වලගේ ප්‍රകൃතිය දැක ගන්න පුළුවන් හම්බ කරන්න ගියොත් තමයි ඒගොල්ලෝ දැන් හමාගිනකොට දෙවියන් වැඩ කරන අපි දැක්ක ඒක තමයි හිතට බරාල ඉඳ රටේ එකවරම අතාරින්න අනික කඩේ නෙමෙයි පස්සෙදී නෑ අල්ලගෙන හිතුවොත් තමයි රණ්ඩුව තියෙන්නේ හත්යෙන් ඉලපිල එකවරම ඔක්කට කරදින වෙලාවට අතාරලා දැම්මම අර කටියේ දෙන්නේ දිනුවත් අර තුනක් මොකුත් නැහැ දඬු නැතිවම හම්බ වෙනවා ඒකේ මායාව ඇවිල්ලා උරුතු වෙනකොටම හිතට බරාල ආකාර ගුණ මාර්ගයේ පස්සේ යන තම තමයි නතර වෙන්නේ මේ බුද්ධ ශ්‍රාවික පිළ දෙල්ලම් කරන්නේ. දවසක් මාගේ ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ සාහිත්‍ය ක්‍රාවට ඇවිල්ලා අන්ධහර පාලා තියෙනවා. ඉන්දර මේ සංඥාවක් නොකර ඉඳ ඉගෙන ගන්නක් මම කියනවා. ඔච්චර දඟලිය. මොනවා කරත් දැන් ඉන්න. මේ ආමිත පැත්තක මාර්ගයේ පිළිවෙල අහලා බලලා ඇත්තටම ඔබතුමා විතරයි අපරාධයෙන් මහන්සිලා භාවනා කරලා වැඩක් නෑ කියන්නේ. ඔබතුමා ඇතින් බලන මොන තරම් දේවල් පිළිගන්නේ හැකියාව ශක්තියක් තියෙනවා නේද? එහෙම තමයි නැතවන්නේ කරන්න පුළුවන්. ඒකයි කියන්නේ ඉතින් කොතර වයස. ආ මම බොහෝම වයසයි. ඉතින් අපි බුදුහාමුදුරු ඉන්න කාලේ දැකලා ආයියෝ මේක මට නිදි දැක්කා. බොහෝම මම දැකලා. ඔබතුමාට බැරිද එහෙනම් බුදුහාමුදුරු රූපේ මාන. ඒනකොට මානේ බුදුහාමුදුරු රූපේ මහානකොට මේ ආන්දරේ ඒක නිදාගන්න කීකේ ඇති කරගෙන ධ්‍යාන පොදවන රහත් වෙලා. ආගේ විද්වාමයේ කියනයි ආන්දරට. ආන්දරෝ නිවන් දැක. මායя ඉදිරියට ආවත් වැඩ ගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන් පුහුණුව තිබුණත්. නැත්නම් මායя අපේ වැඩ ගන්න. ඒ නිසා අපිට රාගේ එනකොටම ඒ රාගේ දෙන්න අන්නේ ඔයා බොහොම බලවත් බොහොම සතුට බලධාරී ජීවිතයක් වගේ බොහොම මේ පොඩ්ඩක් කතා කරගෙන කාගෙට යකගෙන දෙන්නේ නැති ද්වේෂය ආවත් කියනවා මේක එකක් වුණු දීපි ටිකක් ඔබ වාදී මොහේ ආවත් ප්‍රශ්නයක් නෑ ඉතම කලබල වෙන්න දෙයක් නෙවෙයි වාදීලා පොඩ්ඩක් ඉන්න අනේ එතකොට මොකක් කරන්නේ එනකොටම දොර වහලා එළියට දාන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්නේ ඉතින් කියන දේ එක දවසෙන් කරන්න මොකක්කල් වැඩ කර කර යනකොට අපිට මෙන්න මේ වගේ අපි ජීවිතත් එක්ක පරදුර තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන් තැනක් තියෙනවා. එහෙම කරන්නේ නැතුව මේ ආපි ඥාන ළමන්න බෑ. ඒ කියන්නේ ප්‍රපංච ඥාන සංකාලන බලනකොට ඇත්තටම දාඩි දාන්න දෙයක්. ඇත්තටම කතමන්න දෙයක් නේ ඥානෙ නම් කියන්නේ. ඉතින් අපි විහි ඇති කරගන්න දෙයක් නම් අපි කියන්නේ මේ தත්ත්වෙ එන්නේ ඉස්සල්ලා සිව රූපයේ ඉතින් නිකන් මේ සෝතමේ ඥානෙ හිතාගන්න. අක්කින්ත පටිච්ච රූපේසු පටිච්ච විඥාන විඥාන සංගතපත්ෝ පස්සපක්ෂා වේද එතෙන්ද එනකම් පිවිසිදු ඉති පිවිසියෙත් ධර්ම ප්‍රපංච වෙලා නැහැ මෙතනදි තමයි ප්‍රපංච නමුත් අපි ආධුනිකයට බෑ වේදනාව එනකොට අල්ලන්න බෑ නමුත් අල්ලන්න පුළුවන් තැන ඉඳලා ගොරෝසු තැන ඉඳලා සියුම් කරගෙන කරගෙන යනකොට දෙන්නේ මොකද්ද වේදනාව එනකොටම අල්ලනවා කියන්නේ සංඥාවෙන් කෙලගෙනවා එතකොට තමයි අපි මේ පාළු ගැතිය ඒක තමයි අපිට බය ගැතියි. ඒක තමයි අපිට ඒකාකාර ගැතියි. ඒක තමයි මෙනෙහි කරගන්න බැරි වෙන්නේ. ඒක සරුවත්යන්ට කිලින්න මෙතන මතක් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් නිප්පංච රාමෝ නිප්පංච රතෝ ඉදිරික්කවේ වික්ුණෝ ප්‍රපංච නිරෝධ චිත්තේ අක්ඛණ්ඩිත පරිදති සම්පිටති උන්චි ප්‍රපංචයෙන් තොර වූ හිත බව දන්නවා ආ ඒක පක්ඛණ්ඩනය කරන්න දෙයක් බැසගන්න සංනිශීදති එහෙනම් තහවුරු වෙන්නේ සම්පිට්ඨති. එතනම දඟලන්නේ නැතුව මට මේක තවත් වෙලා ඉඳගත්තා. ගිහින් දිගට තාම මේක වැඩි කරනවා කරන්න ඕනේ කියලා. ඒ ඇතිවිච්ච අර මෙතෙක් නොවිච්ච නැත්නම් නසඤ්ඤ සංඤී, නිවිසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, නිවිභූත සංඤී කියන දඬ එනකොට මේකයි මේ බුදුහාමුදුරු කියපු දේ කියලා. බුදුන් කරණ යනවා, ධර්මයේ කරණ යනවා, සංඝ යනවනේ, අත්දහල ඉකර ගන්නවනේ. උලන් අදින්න නැත්නම් ටිකක් වෙන පහන් දැල් වගේ හොඳ තෝම මේකලී මේක දිහා බලන් හිටියේ මේ චිත්තක්ෂණය දිගට පවතී. ඒකට සංසාරයේ ඉස්සලාම වතාවට සංඥාවේ නිකලෙස් චිත්තපෝක්ෂයක් දක්වන්න පුළුවන්. හැබැයි එකක් මේක විතර. ඒක වචන නට ගන්න. ව්‍යාකරණය නගන්නම සංඥාව තියෙන තාක් කල් තමයි ව්‍යාකරණය තියෙන්නේ. භාෂාව තියෙන්නේ. ඒ නිසා මෙතෙන් යනකොට ගොළු වෙනවා. නමුත් භාවනා ගුරුවරයා හොඳටම තේරුම් ගන්නවා මේ පිටිලා දැන් සම්පූර්ණ ඇවිල්ලා. ඒ මොකද එක දවසේ මෙලින් මේක වෙන්නේ දවස් ගාණක් අපි කතා කරනකොට තේනවා සංඥාව ගන්නේ දෙවිගෙන යනවා. හැබැයි සංඥාව දෙවෙන්නේ දෙන්නේ යෝගාවතර ඇහිං ගාලිය. බය වෙනවා නොකියන්න බෑ. ගුරුවරයා පුළුවන් තරම් උනන්දු කරනවා. ඒකත් උඩ ගෙඩියනවා අත්හැල් දෙනවා. ඉතින් මෙතෙන් යනවා නම් අමාරුයි ඒක හොඳට අවිආරම්භ. ඒ ගැන කමට හංගෙනකොට මතක් කරගන්න කියලා දෙන්නේ මොකද්ද මේ ආඩන සංඥාව මේ වගේ තුනී වේගන යනවනම් විභූතකවත් එකපත් වෙනවනම් එතනින් රූපය අඳුරන්න බැරි වෙයි. මේක ඒ කියන්නේ සතිය නැති වෙන්නේ. සමාධිය නැතුව මේ භාවනාව වටිනකම. ඒසා ලොකු සංඥාන්තේ ගොරෝසු ආනාපානෙ මධ්‍යම ආනාපානෙ තාසින්ම ආනාපානෙ ගැන කතා කරනකොට ඒක කියනවා මෙතන භාවනාවේ යට වැඩගත්. ප්‍රගමනයක් බව යෝගාවචරය දන්නේ නැතුනොත් මේක මුක්තයි. අන්නේම උනොත් ඇතින් ගුරුවරයෙක් වගේ. මේ යෝගාවචරය දන්නේ නැහැ. මොකද මේ බණ කියන්නේ. ධර්ම සාකච්ඡා කරන්නේ අපි ඔක්කොම එක පොළ එක වහලකට ඉන්නේ භාවනා කරපමණ ඉන්න මේ සංඥාදිත්තේ පහළ වෙන්නේ අනිවාර්යෙන් පරිභෝගෝත් අවශ්‍යයි අනිවාර්යෙන් සාකච්ඡාව අවශ්‍යයි මේ සාකච්ඡාවත් මේ පරිභෝගෝසත් තමන්ගේදී භාවනා කරපු කෙනෙක්ගෙන් හම් වෙනකොට ලකෝ අතිශයයි ඒ නිසා මෙතන ඉන්න බර ගානක් මම දන්නවා මේ එළිය කාලයෙන් මම මට හම්බෙච්ච වටිනා බලාගෙන බොහෝ දෙනෙක් මේ නසඤ්ඤ සංඤී, නවිසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, නවිභූත සංඤී කියන තැන ගිහින් තක්කමුකේ කියලා. නූල් බඳින්න යනවා, කේන්දර බලනවා, එහෙම කියනවා, භාවනා ක්‍රම මාරු කරනවා, ගුරුවරු මාරු කරනවා, මොමනාව කියන. නමුත් ආය බර වායක පිටි කරහය අභිහෙත් බඳින්නසේ අර මම යන තමයි උත්තර දෙන්නේ. මොකද මෙතන මම යන්නේ කියන එක. ඒක හරියට තේරුම් කරලා දුන්නාට පස්සේ භාවනා මුලින්ම කියලා කියන ගුරුවරයෙක්ට වැඩිය කියන කෙනෙක් අපි ළඟ ගෞරවයක් ඇති වෙනවා. කවදාකවත් ඒක කරන්නේ. ඒකට මුල් ඇත්තෝ අපිට අර නැති බැරි වෙලාවේ කියලා දීපු එක ඒක මේ පුදුමාකාර සත්‍ය දක්නවා. එන්නේ. ඒ නිසා මුල් කල්යාණ මිත්‍ර කවදාකවත් මොනම හේතුවක් නැවත් අමතක නොකර දැන් මේ වෙලාවේදී නතර නැති හැලියට කඩේ මේයි කියලා කරගෙන යනවා. මිස අපි මිත්‍ය යට කරගෝ මේ කාලය මේ සද්ධාව අගාකත් පිළිතුර ගන්න මේ කියොත් මේ විදිහට යන්නේ. ඒ නිසා මේ <clears throat> මේ බනවා තේරෙන්නේ මේ අමාරු කරගෙන යන්නේ යන මුල් ආයෝජනය. ඒක නිසා මේ ධර්ම දේශනා මාලාවේ අවසාන අවසාන ගැන අවසාන විස්තරේ මේ කතා කරන්නේ ගැඹුරුයි. මොකද මම උත්සාහ කරේ උන්වන් තරම් මේ අහල පහල තියෙන දත් එකතු කරලා ධර්ම කාරණාත් එකතු කරලා ඒක <clears throat> පහු කරපු ඇත්තන්ට පිළිපෙළෙන්ගේ යම් ආකාරයක හැඟීමක් ඇති කරලා දීලා ධෛර්යය මත බලදී ජීවිතයට යනවා. පහුවෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මේ සාසනය කියලා කියන්නේ සුඛයෙන් ගන්න පුළුවන් දෙයක්. චින්තාවෙන් ගන්න පුළුවන් දෙයක්. ඒක අනන්ත අප්‍රමාණ භාවනා කරලා වැරදිලා. අවදා හෝ ඒකලා සීනෙකින් අකාලිකව එක මත වෙන තැනට මත වෙනවා. ඒක අර ලොකු සද්ධාාවක්. ඒ සද්ධාව තහවුරු කියලා නැති අත්ව කඩා ගන්නවා. මේ කරගෙන මේ ප්‍රපංච සංඥා සංඛාවන්ගෙන් තොර වෙච්ච ඒ නිෂ්ප්‍රපංච ත්‍ත්වයට යන්න පුළුවන් වුණොත් අරත්නාසේ විසින් අතන වදාගලද මහා විතර්කයක් අනුවප්පත කරනවා ඒක අනිවාර්යම අපට නිබෝ කාලයකින් බුද්ධ ආර්යතුන් වහන්සේලා අපයි පයිසාන්තයි දේශනා කරන මේ ධර්මයේ දැක්කන්ට ලැබේවා දකින්න ලැබේවා කියන සාමූහික මෙන්න පුදුලික ප්‍රාර්ථනාවෙන් අද මේ මේ ධර්ම දේශනාවකින් මත කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සැලකීම දා වේවා කියලා. හ්ම් හරියටම පැයකමාරක් ගත වෙලා තිනවා දේශනාව සඳහා. ඉතින් මේ මේ පිළිබඳව ප්‍රපංච කරන්න තියෙනවා නම් කාලේ තියෙනවා. ඉතරයි බොහොම වේ රිලේෂන්ෂිප් එකක් වතින්නදී සංඥාව අදි කරන අදි කරන යන්න නම් එකම දේ නැවත නැවත බැඳීම් කරන්න. මේ වැරද්ද වෙන්නේ අරලා ඒක නැවත නැවත බලන්න. බලන්න බලන්න බලන්න අර වැරද්ද ප්‍රමාණය ඉන්න අඩු වෙන ගතියක් ඕනම ලෝක ස්වභාවය. වැරද්ද වෙද්දිම වැරද්ද දිහා බල බල හිටියොත් එච්චරම වැරදෙන් ඉස්සලා අතර වෙන එක ලැජ්ජා ඇති කෙනෙක් වෙන දෙයක්. අන්නේ එකම දේ නැවත නැවත කිරීම භාවනාව නම් ඒකෙන් හම්බෙන ඵලයක් තමයි යොන්සලන්ට. භාවනා කරනවා තමයි කාර්යය නෙවෙයි. භාවනා කරන ඵලයක්. සංඥාව අඩු වෙන අඩු වෙන අඩු වෙන ඉතින් යොන්සලන් කාර්ය කියන්නේ සිද්ධියේ මුලට ඇදෙන. විකලෙත් නැන්නේ යන්නේ. ඒකට ඒක සුද්ධියක් කියන එක සමහර විටක කෙලෙස් එන්න නොදී යටපත් කිරීම චිත්ත විසුද්ධිය කියලා කියනවා. මෙතනින් නෙමෙයි. කෙලෙස් එන්න ඇරලා කෙලෙස්වල ක්‍රියාත්මක වෙලා යන හැටි චිත්ත විසුද්ධිය නිසා මේ විසුද්ධියට කියන්නේ කියන්නේ විපස්සනා චිත්ත විසුද්ධිය. කෙලෙස් යටපත් කරලා ගන්න විසුද්ධියට කියන්නේ සමත චිත්ත ඒකයි වගේ යම් යම් සම්බන්ධ ගන්න තියෙනවා. නමුත් පිරිසිදු කරලා දැනගත්තොත් භාවනා කියනවා. මම සතිය පිටිය සකස් කරනවා. ඒක වැඩෙන භෝගේ තමයි යොන්සන. අල්ලගන්නේ හෙට මීටත්දී වලින් අල්ලන්නේ. මීටත්දී අරින් අල්ලන්න ඕන කියන එක වෙනවනම් ඒ වැඩ පිළිවෙලට දෙන නම තමයි යොන්සන. ඒ සඳහා කරන අනවරත ප්‍රයත්නය කියන්නේ සතිය පිළිබඳ. සතිය පිළිබඳ කියන පරිසරය තමයි යොන්සන ගාන මෙතනින්ද වැඩෙන්නේ. ඇති වෙන්නේ පරිසරය සකස් කරලා භාවනා නොකළොත් ඉතින් පලාතකට ඕක වෙන්නේ ඉවතර දොර ඇරෙන්නේම නැහැ. ඉතින් එළිය තමයි ඒකකටපත් වෙලා ඉඳුරන් ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයමයි ගත කරන්නේ. මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානෙ හිමී දෙන්නේ පස්සේ පස්සේ එන්නේ. සංඥා සංගය කියලා කියන්නේ මේකට නමක් දාන එකනේ. වෙන සිද්ධියක නමක් නමුත් ධමයක් දැන්නට පස්සේ ඒක ඒ කාර්යම කියන්නේ දෙන්නේ අපි වැඩි කරගන්න, ලොකු කරගන්න, අනංගන කරන දේ සංස්කාරය. ඒ කියන්නේ අපි යක්ෂයක්කෝ. අනංගන කපට වේලක් අපිට හිත ගන්න. ඉතින් ඊට පස්සේ අපි ඒක එන්ලාජ් කර ලොකු කරලා ඒක සුදුසු තැනකට ගන්න. ඉන්ටීරියර් ඩෙකරේෂන් එක මේ බලපෑම ගන්න නම් කියලා බලන කාලේ උකෝයකටයි දෙයක් නෙවෙයි සංස්කරණය. ඒ නිසා මොන දෙයක් අපි මේ කුම් සංසාරයෙන් අහුලාගත්තේ මේක මේක හැඩ කරන්න අපිට ඒක අමුතු බයක් එනවා. ඊට පස්සේ තමයි මේක මගේ වෙන්නේ. ඉන්නේ කරන අපි කරන මේ ඔපි අපි කරන මේ නිගමන දේශනීය රූපණ කියලා අංග සංස්කරණය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ අපි කිව්වේ ඒ කාලේ නම් මොනවා බුලත් පිට කනකොට කොණ්ඩක කන්න නිකන් අල්ල කඩන් දුන්න අලු කන්න නැති ඒවොත් නිකන් නාගයා නාගලෝ දෙන්නා කුවිසත් තියෙන දැල්ලේ කිනෙවි. කඩලා තමයි කන්නේ. ඒ බුලත් කලේ නිකම කන්න බෑ. ඒක පොඩ්ඩක් මාගේ බාහිර ගත්තම කොහොම කඩන්නේ ඕක තමයි දිගටම අපි ළඟ තියෙන්නේ. මොනම දෙයක්වත් මේක මෙහෙම තිබුණාට ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා. ඒක පොඩ්ඩ හැද කරන්නේ, නිහඬ කරන්නේ මේ ඔක්කොම වෙන්නේ මොකද අපි ඉතින් අපි චේතනාවකින් ඒකට සම්බන්ධ වෙලා අරක පොඩ්ඩක් ඒ ඉනවනේ පඬිතුයෝ සමාජයේ මෙහෙ කරති අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති ඒක තමයි සංස්කෘතිය ඒ කියන එක පොඩ්ඩක් එහා තේරෙන්නේ ඉන්න බෑ. මොකද ඇයි පඬිතුකම පෙන්වන්න බෑ. මේ විවස්ථාව හරිනේ මේ පොඩ්ඩක් හදන්න. මේ ළමයා මේ හිතෙන්නේ. මේ මේ කිරුවේ නැත්තම් මොකද මොකද ආගේ ඇඟට නිකන් උනවා. ඒ ඇති පඬිතුක. ඒ කවුද මේ මේ මේ මේ ආගේ හිතිලි කිය කියන කතාව කියන්නේ පියදස්යාම් කියලා ඒක තමයි ඒක. පඬිතුයෝ සමාජයේ මෙහෙ කරති අධිපඬිතුයෝ සමාජයේ තියෙනකත් එහෙ මෙහෙ කරති. අන්තිමේ දැනෙන්නේ තියෙනක මේ සකස් එහෙම කරන සංස්කරණය කරන එඩිට් කරන ඒක අපි ඇති අපි මොන හරි දැක්කොත් ඒක අපි අපි මොන හරි එකට දාන්න ඕන කියන කාමෙන් කරන ඒ සංඥා නැත්නම් අපිට හැදුවත් නැතත් තිබුණත් නැතත් ඒකයි මේකයි ඒ කියන්නේ මේකට කියන්නේ සමරසේ ආවට පස්සේ හැමදේම සමරසේ ආරිපත් choice එක නැති ඒ සමයේ කියන්නේ කොහොමද එකයි නමත මෙයා ඉස්සර වෙන්න මෙයා පස්සට යන්න මොකක්ද ඉන්සික නැති කියනවා ඇඩ්ජස්ට් කරන්න ඕන කමක් තියෙනවා. අදාකත් ඇඩ්ජස්ට් කරන්න ඕන. ඉන්සිකෙන් තමයි අපි මෙයාට වැඩි මෙයා හොඳයි කියන්නේම ඊට පස්සේ තමයි මේක මගේ කරගන්න මේක කරගන්න ආවම නම් ඉතින් කන්නවා කිසි වැඩක්. මේ ඇති කාලෙන් තියෙන්න අරිනවා නම් දැන් අපි එනකොට මේ තිබුණ ලෝකේ මේ කාලෙන්න තියෙන මැරෙන්න පුළුවන් නම් මම කියන එක තමයි ලොකුම සේවය අපිට කරන්න පුළුවන් මේක. අපි මේක ඉන්නේ හදලා කියලා කිව්වොත් මරුණා සහලා ඒ වැඩි මේ ඉංගලන්ත කියන්නේ නැගගෙන මේ ඉර්ලාගේ පාරවගේ නෝනක් ගන්න දැක්කල කියලා. මුන්නෝ කරන්නේ විස්තරණ දැනෙන්න යන්න පුළුවන් නම් ඒක නෑ රහතන් වහන්සේ. අනේ මේ කිසිම දෙයක කිසිදයක් පරිසර වෙනස් කරන්නේ පුළුවන් තරම් බලනවා මේ ජීවත් වෙන්න ඕන නිසා. ඒ දේ කරන ගියාට කිසිම දෙයකට මේ amendment, adjustment, වාද විවාද මොනක්ද? මේකදී කියන්නේ කලා විවාද ඒ පුඤ්ඤං තුන් තුන් සේරම නැති වෙන ආකාරයට යම් ප්‍රපංචයන් ඇති වෙන ආකාරයට යම් ප්‍රපංච සංඛාව පිටිනවද මේක නැති කියන දැනුම් බක්. ඒක නේද ඒකට අතුවා සඳහන් කරන විදිහට සඳහන් කරන ඉතම කරුණා. මොනවද කියන්නේ මම ලෝකයට කාදාස් වාද කරන්නේ ඒක තාමත් ලෝකේ නැතිද වාද කරනවා. ඇත්තටම කොහොම මනසෙන් ඉඳලා කතා කරන මේ ප්‍රකාශය අපිට ඒ කියන්නේ රාගයක් ඇති වෙනකොට අපි රාග රත් වෙලා ඉවරයි. ඒ කියන්නේ ද්වේෂ වෙනකොට ද්වේෂයෙන් පැලහිලා ඉවරයි. මොහයක් වෙනකොට මොහේ වෙලා ඉවරයි. නමුත් මේකදී කියන්නේ වෙන ජීවිතෝන් ගහව ගිල් පව. අපිට ඒක ගිල් එකක් නැහැ. නමුත් වාත් අධ්‍යානික කරගෙන යනකොට තේරෙනවා රාග විච්ච දෙනා රාගේ ඉන්න බව දැනගැනීමේ ශක්තිය රාගේ තන හම්බද. ඉතින් මොකද නහුතට නැගලා තියෙන්නේ කියලා කියන්නේ කොච්චර නහුතට නැගපුවා දැනගන්න පුළුවන් සත්‍ය නහුතට නැති කරන්නේ නැහැ. තේරෙනවද? කොච්චර තරහද මට තරහ ගියෝ දැනගන්න පුළුවන් සත්‍ය කියන්නේ. කොච්චර රාග රත් වෙලා දෙවෙනින් දෙන කාමෙන් කලකරවන්නේ ආඩද. කාමෙ ඔළුවට ගහලා නතම. ඒනත් මම රාගයෙන් මුතුනේ දැනගන්න පුළුවන් සත්‍ය කියන්නේ. ඒ වගේ මේ තියෙන මොනම දෙයක්වත් මට තේරෙන්නේ නැහැ කියන්නේ. මට තේරෙන්නේ නැති මොනවද කියලා කියන කේ. ඉතින් මෙතනින් තමයි බුදුරජාණන්සේ අකීර්තන පැලිර ගන්න. රාගයේ රාගයේ කියනවා දැනගන්න පුළුවන් ශක්තිය, දේසේ දේසේ බව දැනගන්න පුළුවන් ශක්තිය, මොහේ මොහේ පුළුවන් දැනගන්න හැම බොහෝම පුංචි දෙයක් නේද කියන්නේ. මේක පිළිගන්නත් නෑ. ඉතින් කවදාකවත් දන්නේ මේ රාගය ඇවිල්ලා කියන එක මිනිස්සු පිටිපිට කරන්න හොඳ නෑ. මේ ද්වේෂය ඇවිල්ලා කියන එක කැටවල එතන මේක ගන්න නෑ. ඒ නිසා බයලජාව පිළිගන්නේ අනිත්‍යම ධෛර්යය ඇතිවෙන්නේ මොකෝ? දන්නා රාග බව නොකල යුතු බව දන්නේ මොකද? එතන අර බුදුදන්වාන්ත මේක ගන්නේ රාගය රාගය බව දැනගන්නේ ශක්තිය දැනගන්නේ ශක්තිය මම හිතේ උනාද කියන්නේ රාගය දැනගන්න. අද්ධාව දැනගන්න. මොන දේ දැනගත්තත් දැනගන්නේ ශක්තිය ඇති සියල්ලන් තියෙන සමාන අපෝ ඔකෝරා තුමාට ඒක ඉවර කරගන්න. ඒක තමයි කියන්නේ අපි ක්‍රමයෙන් පහර දෙන්නේ. ක්‍රමයෙන් පහර දෙන්නේ අය දැන් මේ ප්‍රකාශය මෙතනින් ඉස්සරට. රාගයේ ඉන්නකොට රාගය දැනගත්තොත් රාගය යන්න කැඩෙනවා එක චිත්ත. ඊගාදායතේ ඒක නිසා ඊට කලින් තව චිත්තකණයක් අරගෙන. ඒකයි ඒක කරගෙන කරගෙන යනකොට අපිට රාගයේ මතුවෙන දිහාවට යන්නේ තමයි යන්න පුළුවන්. දැන් තියෙන රාගය රත් වුණාට පස්සේ දැනගන්නේ නමුත් ඒ චිත්තක්ෂණේ රාගයේ බව දැනගැනීමේ සත්‍ය නිසා රාගයේ විසිනින්ද වැඩෙන්න දෙන්නේ. හරිද? ඒ චිත්තක්ෂණ අන්දස දෙකක් තුනක් කර ගඩා ඉන්නකොට කියන්නේ මේ දෙන්න ඇරලා අනුගමනට වැඩිය හොඳයි මේ නිමිත. මේක හිතට දැන් කියේ. ඒ කියන්නේ සීලය දැනේ සියලු පරිසර සාධක පිට කරන්නේ. ඕන ඕල් ද වේරියබල්ස් ඔක්කොම ඉතින් සාධක පිට කරනවා. ඒ කියන්නේ මේකටම බල බල ඉන්නේ. මොකද රාගයේ විස්තරේ බවද ලක්ක කෝදුවාර ඇතුළේ ఇది క్రియత මොකද යන්නේ සද්දා මුදා මොලේ රැගෙන නමුත් ඒ කාර්යපත්‍ර දාගන්න පුළුවන් වුණොත් රාගය එනකම් බලනින්න මනසට රාගයට යටින් තියෙන අලි ද්වේෂය එනකම් බලනින්න එක නේද ද්වේෂයට ඇවිල්ලා කරන්න ගන්න මොහේ එනකම් ඒ කියන්නේ අපි රාගරක්ක බුද්ධලයන් වල දුෂ්ම අනුපාඩු කන්දක් තියෙනවා පිළිගන්න කෙනා ඉච්ඡරේක බලපාන ඒක වටන් ගන්න ගියොත් රාහුලයන් ඒක පාලියෙන් යන්නේ ඉඳලා තියෙන වචන කියලා තියෙන මම මොනය මාගේ ආත්මය කියලා මම කියලා තන සංඥාව මගේ කියලා තන මාන්නේ ආත්මය කියලා තන දෘෂ්ටි මේ කියන්නේ මේකන් මම මේකන් මේකන් මම මේකෝ හමස්මි නමේෂෝ අත්තා මේකන් මම මේකන් නමේෂෝ අත්තා මොකෝ මේකන් මම මේකන් හමස්මි මේක මමේ මම නෙවෙයි මේක කොමස් මේක මගේ නෙවෙයි මේසෝ අත්මේ නෙවෙයි ආත්මේ ඒක මම මං මං එස් කරන්නේ මං දන්නේ නැහැ ඒක කරලා විතරෝම් බණකින් යටින් යතනයි මේ කෙලස් පිළිබඳව මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්නේ ඕගොල්ලෝ අත්කින් දීලා කියයි ඒක කවදා හරි ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඕගොල්ලෝ ඇතිකම සීලයක් මම මේ දෙන්නේ ඒක නෝ එතනකත් නැතිකේ කියනවා ඕගොල්ලෝ කියන්නේ සීලය නම් මගේමයි ඒක මගේ ආත්මයම. කවදාකවත් සීලෙන් ඇතිකම ඉඳලින් ඕගොල්ලෝ ගැලවෙන්නේ. ඊළ හොඳට නැති කරනවා. නමුත් මතක නැන්නේ ඒකත් අතක්. ඒකත් මා ප්‍රපංච ගන්න. සමාධිය ඇති කරගන්න. සමාධිය ඇති කරන්නේ නැතුව කරන්නේ බෑ. ඇති කෙරුවට පස්සේ සමාධියෙන් ගලවා ගන්න බැරි එක තමයි නිකන් කියන්නේ. අවදා හෝ මේ සමාධියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි අන්තිම මාධිගාරේ තාමත් සිදුවේ දේවා. මෙච්චර මේ මහන්සියෙන් වඩන සතියත් දුක්ඛ සත්‍යයට අහු වෙන්නේ ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ඒකේ කියන කොට නම් පවුවට කියන්නේ නැහැ හතිපත්කම් කියලා වැඩි ප්‍රේමයෙන් වැඩුවේ නෙපුතානේදෝ කියලා ඉන්න බව කියන්නේ අන්තිමට ඒ පුතා විදිහමද එක විදිහකට දෙනවා දෙක විදිහකට දෙනවා තුන් වෙනි පාට ඉති ප්‍රේමයෙන් වැඩපු සතියක් ඇති ඒකත් දුක ඒකත් අනිත්‍ය ඒකත් අනිත්‍ය ඒක සතිපට්ඨාන දිහාවට අපි නම් කිසි අනුකම්පාවක් එකක් තියංගා. ඒක පිළිබඳව ප්‍රපංචනකම මතකෙට යනවා කියුවාම ඉතින් හරි අමාරුයි මේ ಗುಣ ධර්ම දිහා ප්‍රපංච කරන කර ඉන්නවා කියන එක මේ විශේෂයෙන්ම මේ සීකාරික වාදයට බෙදෙනවා. සීකාරික වාදය අනිවාර්යම හුවේ. ආගම දන්න කෙනාට හුවේ. ධර්මයේ නිරවන මනසට දෙන බුදුන් වහන්සේ ඒක අත හෝදලා සීමුකෙන් දේශනා කරේ ධම්මෝපිවෝධිකේ පහතබ්බ ඔලේ වදන්. මානිය ධර්මයක් වලට කරින්න දෙනවා අධර්මය ගැන කුමන කතා. අපි හිතන්නේ නරුණක් ධර්ම නම් අතාරින්න කියලා නිකන් ඒ කියන්නේ දැන් මේක හරියට අල්ලගන්නේ. අද මේ ධර්මයේ තේරෙන්නේ ඒක අධර්මයට ඇහැරලා. ධක්කේ කුරුදු කරන කුරුදු කරන යනකොට කියනවා කොයි දේ ඇල්ලුවත් අහුවේ. තමන් අහුවේ. මේ ධර්මයට අතාරින්න පුළුවන් මොකද බුදුරජාණන් ධර්ම නිෂ්ක්‍රියකල්ප කරලා තියෙන ධර්මයේ අනාත්මයි ඒ විදිහ කියන්නේ මතානෝ ලොකු සත්‍යක් ඇති. නෑ ඒක ඇත්තම අභිශීල කියලා කියන දැනට වැඩිය හොඳ සීලයක් වෙනවා ඒකට අභිශීල කියනවා. දැන් අපි හකෙන අර ඉන්නම් නව සීලයේ අභිශීල. නව සීලයක් වෙනවා දස සීලයේ අභිශීල. දස සීලයක් වෙනවා කාමයේ සීලයේ අභිශීල. කාමයේ සීලයක් වෙනවා ප්‍රසම්බදා සීලයේ අභිශීල. අන්තිමට ගිහලා මොනවද අරිය කන්ද සීලයට ගිය දවසේ තමයි සෝවාන් වෙච්ච දවසේ තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. එතකන් අර ඉනෝසන් කියලා ලෝක නිතර දාර්ශනික කියන ඕනම දෙයක් ඊට වඩා හොඳින් කිරීම තමයි. ඒකම මේ සීලය මේට වඩා හොඳින් කරන්න පුළුවන්. අද මෙතන ඉන්නේ අපි ඊට වැඩි හොඳින්. අදට වැඩි හිතට. ආ මේක බාර. හැමදාම හිතන්නේ අපි පිළිගන්න නෙවෙයි. ඊට වැඩි හොඳ වුණා නම් අපිට අද වැඩි හිතෙන්න පුළුවන්. ඒක කවදාකවත් නැතකල නැත්නම් අපි හැමදාම දෙන්නේ. කොහොමද පුරාගේ දීප්ත හොඳයි. මේක නෙමෙයි අපේ අවසාන. මුදෙන් හොඳයි. ඔක්කොම අන්නේම අදිචිත්ත අදිචීල අදිපඤ්ඤා දිකට යනවා කියන කියන්නේ අපේ ඉදිරි ගමන ඒක දැක්ම මොනම හේතුවක් නැවත ආවා. හරිදන්නේ සඳහන් කරගෙන අනාගාමී ඵලය ලැබුවා. මහත් වෙනතෙක් සක්මකල්ලි. ඒකකට සංසාරෙ ඉන්න බොහොම ලේසියි. මෙතන දෙනවා අසුචි මල මුත්‍රා දෙක ලේසක් උනත් ගඳ ගන්නවනේ යම් ආකාරයක ඒ නිසා අනාගාමී ඵලයේ ලැබුවත් ඉතුරු වෙන ලේසක් ගඳ ගන්නවා ඉවර වෙන කම්ම මල මුණක් මොකද මුණක් ඒවත් මොකද හටගත්තාම ඌරට ගෙනා ගහන කම්ම රැඳගන්නේ ඒක මම මොකද සබා ඒ වගේ තමයි මේ භාගයේ මේ නෛර්යය මොකද මේ උපනයන ගතිය සිල්ලෝරක නැනකයි යන්නේ අපිට දැන් තියෙන ඉඩ දීලා ඒකට හරක් කරන්න තියෙනවා සීලෙ පිටුවක් නෑ මේක සමාධිය කියන කතාවයි. මම කිව්වද? ඔව් ඉතින් හරි කියන්නේ මම බාධා. හරි හරි කිව්වා. දැන් විපස්සනා කරනවා කියන්නේ කියන්නේ මොකද ප්‍රශ්නේ? නෑ ඒක කිව්වේ නෑ ඒක කියන්නේ විපස්සනා සමාධිය. නෑ ආයෙ ආයෙ ප්‍රශ්නේ වරනවා නෑ. සම සමාජයේ ඉන්න එක සමති සමාජයේ ඉන්නේ සම සමාජයේ ලෝභකම නිසා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කියන්නේ සම සමාජයේ වගේ ප්‍රපංච ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒකත් නායකයේ ප්‍රපංච දෝෂේ කපලම. ඉතින් ඒක නෑ කියලා කවදාත් සම්මාමාන දෙති උපසම සමාජයේ එන්න බෑ. කොහොමද නේද? Thank you. ආ ඒක පින්නන්ත විපස්සනා කියන්නේ සංඥා නැති කියන්නේ. විපස්සනා කියන්නේ සංඥාවේ මුල නැදාගලා තියෙනවා. සංඥා කියන්නේ මොකක්ද කියලා දන්නේ. සිතයක් වෙනවා සිතේ මුල නැදාගලා. විපස්සනා කියන්නේ කිසිම ලේයක් ළඟා කිරීමක් නෙවෙයි. ඉබේ තමන් කරා දැනෙන දේ මුල නැදාගලා තියෙන ධර්මයක්. ඒක කියන පදතින් නැතිවෙන දකින. ඒක සංස්කාර ස්වરૂපයේ දකින්න විතරයි. සංඥාන කියන්නේ මේ සංඥාව ඇති වෙනව පවතින ලෝකෙක සංඥාව ගැන බලන්න ඇතුලෙන් ඉස්සෙල්ලා තමයි නැති වුණාට පස්සේ කියන දෙක දැකපු දවසේ තමයි අපි මේක වෙනම විශයක් වශයෙන් කරන්නේ. ඇත්තට. පරිච්ඡේද කරන්නේ රූපේ විභූත කරන්නේ. රූපේ විභූත කරනකොට සංඥා විභූත වෙනවා. ඒක දැකපස්සේ බය වෙන්නේ. ආය ඇතුලෙන් දෙද. ආය පොදින් දෙද. ආය නැති ලක්ෂ කෝටි වාරයක් කරනකොට සංඥාවක් ඉස්සන්ද. ඒක ඒ සංඥාවක් සංඥාවක් ඒක අපිට බයලා ගන්න ගැත්තේ අපි ඇවිල්ලා මත් කර ගන්න ගැත්තේ ඉන්නේ ඉන්නේ අපි දුරක් ඒක නිසා සංඥා විපස්සනා ගැන සංඥා දුරු කිරීම කියලා කටලම. දැන් ඒක දුන්නේ ඉන්නේ ළඟා වෙන්න උත්සාහ කරන එක දුරු කරන එක. ඇතිදේ ඇති හැටියට දකින්න. මේ මොකන්නේ ඒ කොමේ නින්නේ කොමේ જાති කියලා සිතන්න හදලා. දැන් ඒ ප්‍රශ්න ගන්න තියෙන අවස්ථාව නැති කරන එක මම කරන්නේ. ඉතින් ප්‍රශ්න අහන්නේ පන්ති. ප්‍රපංච ධර්ම නිසා. දැන් ප්‍රපංච පිළිබඳ අවදි කිරීමක් හැමතේදී කරන්නේ. ඒකත් නැන්නේ අවදි කරගෙනමයි දෙන්නේ. නිසා ප්‍රපංච විපස්සනා සම්පූර්ණ ආදී නිකන් කීපේ. ආංගන් සත්‍යයක්. ඒක අහු වෙන්නේ ඉඳී තියෙනවා. මොනවම අහු වෙනවා කියන එක නෙවෙයි. ඔය විපස්සනාව කියලා කියන්නේ අන්නේ ඒක නෑ කියන එක තමයි සත්‍ය පටන් ගන්නකොට කියන්නේ අරමුණකට පිළිච්චය කරන්නේ. ඒක දෙන්නා දෙන එකම ධෛර්යයේ විපස්සනාවේදී විපස්සනාවේ සමිතේ එන්නේ. සතියේදී විපස්සනායෙන් ආපු උපදේශය. ඒක තියෙන තාක්කල් විවා කඩු වරදින්න තියෙනවා. ඒ ප්‍රගතිය නැති වෙන්න පුළුවන්. වරදින්න. දැන් ඒකාන්ත ඒ කියන්නේ කෝල් ප්‍රූෆ් සිස්ටම් එකක්. ප්‍රගමනේ තියෙන නැති වෙන්න පුළුවන්. මේ සමතේදී ගිහිල්ලා මිත්‍යා සමාධියට ගිහිල්ලා ඒ ඉතිපාත් යනකොට ගිහිල්ලා වරදින කියන ගන්නේ මගේ පැත්තෙන් නම් තියෙන්නේ අනන්ත ප්‍රමාණ කෙරෙකු නිදර්ශන ඒක ගිහිල්ලා මේ අඳුරට ගලපී වහිනවා වගේ වා පැතන දරදී අපන් වාතුවක්. මොනිටේදී හම්බෙන්නේ අර විචිකන්න සුදුකන අරමුණට දැකගෙන විමසුම් නොනක් නෑ. අනිත්‍ය දුක වැටීමක් නෑ. අරමුණේ නිකන් ඉන්ජෙක්ෂන් එකක් ගාලා ජීවත් වගේ ඉන්නවා. හැබැයි ඒක accountability. ඒක මොකද උනේ කියන්න ගන්න. එනතේන. විගතන තමයි තියෙන්නේ කොයි වෙලාවකත් මේ අනිත්‍ය දුක්ඛනාතු බැඳින්න වැඩ පිළිවෙල පාවා දෙන්නේ. ඒ විමසුම් නොන විතරෝම අවදි නැහැ. මේ අනිකතාවත්ම භාවනා කියලා කියන්නේ ආගතයක් කියලා දෙවි කියන එකක් නෑ. මේ වචන සමාධි කියන්නේ කන්න දෙන්නට දෙවි කියන එක. ආත්මදී ඕම හොලක්. සමහර විටක මේ දෙක අතර යම් යම් මේ තේරුම් කරගන්න බැරි තත්ත්වෙ එන්න තියෙනවා. මේ දෙකේ මේ රස දෙකක්. කොහොම නමුත් සමාධිය අත්‍යවශ්‍යයි. සමිත හෝ විපස්සනා සමාධිය අත්‍යවශ්‍යයි. මේ කටුකොන්න ගිලා ගහනකොට මේ මේක කියන්නේ චකොල්ඩින් දෙකෙන් එන්නේ කොහොමද පත්තරේ ගහන අලංචිතේ අලංචිතේ තුඩෑ ගන්න. මේක අපි අවශ්‍යම ගන්න. ආනන්දි ගන්න අලංචිත අදින්චේ. ඉතින් අලංචිත අදින්චේ. ඊට පස්සේ කොන්න ගිලා හදලා ඉවරයි. ඉන්නත් ඉස්සර තන හරි හොක් කියලා ඒ තමයි බලන්ත වලින් දෙන්නේ. ඉතින් දැන් නෑ ඉවත් නැති තියෙන්නේ බලන්ත 60ක්. ගලේකට තමයි බිල් වෙන ලක්ෂණ. මේ කියන්නේ අතින් මේ කොම්පියුටර් වලින් හොඳට ටූන් කරලා තිබ්බනම් ඒක ඕනේ ස්වරයක් නාද නින්නාද දෙන ටූන් වෙලා නැත්නම් මම බොල් හඳක් නෙමෙයි. ටූන් කරන. තමයි කියන්නේ හොඳට ටූන් වෙලා තියෙන්නේ. මේ කම්පියුටර් එකක් කරන කයිබෝඩ් එකක් කරන නංගලා එල්ල කරනවා කියන්නේ. ඒක කරපු ගමන් ෂුවරන් ෂොට් අදිනවා ආගත්තට කරාදී. අමතක වෙලා කියන්නේ මේ තරම් හොඳ දෙයක් දිනුන ඇති. ඉඳලා හිතන් කළා කි. මේ නැත්නම් ඒක ගත්ත ගමන් අන්තිම වෙදි කිව්ව කොයි හරි ලයි ගන්න. අමතක නැති හිත අනා බලමක් තමයි අනා බලන්නේ. ඒ වගේ ඩිසිප්ලින් එන්නේ. ඒකට හිත දවසෙත් අපිට තියෙන්නේ නම් තමයි තවල් එකට ඉංග්‍රීසියෙන් ඒ සඳහා මේ දෙමව්පිය වශයෙන් හිතන්නේ මොන වගේ මාත්‍රාවක් හිතා ගියොත් හොඳයි කියලා. ඉතින් ඒක කවුද කියන්නේ? මම මොකද ටොපික් එකේ කියලා මට මතකද? මේ මෙල්බර්න් වල ඉන්න කාලේ එක දවසක් මේ මම ඒකට සුමානකට එක බණක් කියනවා. මම ආපු දවසවල සුමානකට එක බණක් කියන සතිපතා. ඒ දවසක් මේ මම කියන්නේ අපේ හතට වාහක ඉදිරි විවෝන් වල. අනිත් මම ගන්න නැහැ ටෙලිෆෝන් ගන්න බැරි මම ගන්න නැහැ. මගාකට වාසි විස්සම් දෙනවා නම් ගියවම කතාලා. ඊළඟ ස්වාමීන් වහන්සේ භාවනාව භාවනාව ගන්න හාමුදුරුවෝ අලුතෙන් ඇවිල්ලා ඉන්නේ. මොකෝ කියලා. අනේ සාන්තුන් සතිපට්ඨාන රැකගෙන කියලා මේ දෙමව්පියන්ට සලකන හැටි දරුවන් තුගන්ලා දෙන්නේ. කොහොමද හොඳ හොඳයි කියලා. ආඩම හොඳටම කේන්ති කියන ගැඹුරු බණ වලින් වැඩක් නැහැ. ඉදිරි ගානවල කිසිම කයින් නැති. ඉගෙන ගන්න අමාරු. ඔය කොල්ලෝ නරක් කෙරුවා. ඔය නොකල ගන්න දෙන්නේ නැහැ. මම අහන්නේ මේ තමන්ගේ තමයි. නෑ නෑ මම කියන්නේ ඉන්න වෙනකින් අහලා දේවා කියන්න කලකන්න උගන්නන්න නොකලකන්න උන් නරක් කිරුවේ කවුද? අතු ගහේ තියෙන කතු උල් කරන්න ඕනේ නෑ. උල්. ඒක. දේංග හොඳම වෙලද මහින් ටික හදිස්සියෙන්ම බොඩියෙන් නිකන් නේද? ඒකකටත් සීවනහන් දරුවෝ නැතින දරුවෝ ඉතරනේ සංඝරාරෝ මේ සේවකේ ඉවහන්නේ. සුන්දර දැන් වැඩකනකොට සක්කච්ඡාකාරී වෙන්නේ ඒක අදුවන්නේ දරුවා සක්කච්ඡාකාරී ඇයි කියන එකවත් ඒක. ඒක රාමුදුවන් කියලා බණ කියලා හරියන්නේ නැහැ. මමයි කරන්නේ ඕන කියලා තේරෙනවා. අඩුම ගන්න. අන්තරක් දෙන්න බෑ මේ දේශේ කියලා. ග්‍රාම් කම්පැනි හරි මිලකාරී විදේවල මේ කොහොමද දරුවෝ කියලා හදලා දෙන්නේ කියලා. කරන්නේ යමක් කියන්නේ. යාන්ත්‍රණ දැනගන්න බණ කියන එක වෙනම දෙයක්. ඒක හිතන කරන්නේ ආදාරි කොන්ත්‍රාත් දින කරගන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ගේ කැපකිරීමක් කරන්නේ. මේ ඇමරිකාවේදී ඒ දරුවන්ට උගන්වනවලු උතර පන්ති විතර වගේ ඉඳලා කවුරුහරි මොනවද කමිට් කරනකොට විශ්නකොට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒක ආත්ම ගුණාට පස්සේ ළඟින් අහනකොට ආත්මකේ ළමයා කියනවලු අපේ අම්මලා මේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කියලා. ඉතින් තාත්තා එකක් කරනවා අම්මා ඒක එකක් කරනවා අම්මා කියන්නේ තාත්තගෙට ගත්තම ඒ ළමයි කියන අපේ පන්තිය. අයියේ ඒ පන්තියේ තීතු උගන්වනවා මොනවාද කිව්වට නොකර ඉන්නේ. ඒක අම්මයි තාත්තයි කියන්නේ. ඊට පස්සේ හොඳට තේරෙනවා මේ මේකත් මේ අපිට උගන්වන්නේ. මේකත් අපි සාදත් දෙන්නේ මොකද අර කරන එක පොඩි අර හොඳට තේරෙනවානේ කියන එක කොහොමද? ඉතින් මේ විතර බුදුහාමුදුරු කියන්නේ බ්‍රහ්මාපි මාතාව විතර. උබ්බාචරියන්ට ඉදිනවා දරුවන් හම්බෙන්නේ අධ්‍යාත්මික පූර්වාචාරයේ දෙමව්පිය. ඉතින් හරකට ගියා නම් මේ සංගීතය කියන අනුගමනය කරන්නේ. ඉතින් අරෝ මොකද යන්න බං කියන ආදී මේ හිතන අනුකම්පාවයි කියන අපිට ඉති කරන්න හදන නේද? මේක හිතන කරන්නේ කියලා ලක්ෂණය. මුද්දන වැඩේ තමයි දරුවන් හදයි. මොකද හිතනවා කිව්වට හරියන්නේ නැහැ දැන් තමයි වැඩිනේ. දැන් තමයි තමයි වැඩි. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ ඔය හදුනොත් ඔක්කොම සමගිය රැඳෙනවා වගේ කීකරු කරුව හරියන්නේ නැහැ. ඒක උදවසක් ඒ මොකෙත් ළඟට ඇවිල්ලා කවන් හතේ හොඳ පිටුලන්ටම නෑදයි. ඒ දරුවා අම්මා දරුවෙක් ඉන්නවා යන්නද ඒක දරුවෙක් එක්කම හතේ ගියා කියනවා මාක පහයි තාම කල්ලෙට ඇවිල්ලා නෑ. හැදිලා නෑ මේ වෙනකොට හැදෙන්න ඕනේ හැදිලා නැත්නම් මේ දරුවා උපදිනකොට මේ හැටි සම්පූර්ණ මෙලෙක් වෙනවා. හැදෙන්නේ. ඒක මාසයක් කල්ලිලා කියනවා. හැදෙන්නේ නෑ ඒක තමයි බොක්කරේ. ඔබේ රත්නේ දැන් මේ අම්මා කච්චි දැනගත්තා බඩේ ඉන්න දරුවා වුණත් රත්න කරා නම් මම කාණලා කවුරු වෙන කරා. ඉතින් මම දැන් ඉතකම මේ ජීවිතේ මම අහගන්නවා. මේ මේ කන්දෙන් දින දරුවා මේ දෙක මේකී ඇත්ත වෛද්‍ය විද්‍යාන් ගොඩක්යි මම කන්සෙන්ට් එක දුන්නේ. ඒ නිසා ඔබ ඉතින් ඒක මම දැන් කොච්චර හිල්ලකක් මොනවා කරත් මට මේ පිට කියනවා. ඊට පස්සේ මම කිව්වා මේ වාසිකේ විලාගේ එකක් තියෙනවා. මේ සුභාසිතේදී නම් සුභාසිතේ වෙන්නේ කියලා ඒ රාජකෙනෙකුට හරියනවා ධර්මයේ පිටුවක් ආකාරය. ඊට පස්සේ දරුවා මුළු රාජ්‍යයයි මේ රජුගේ තීරම විනාශ කරනවා. විනාශ වෙන බව ගුරුහිතයා දන්නවා. ඊට පස්සේ රජුකෝ ඒ ගුරුහිතට කියනවා මේ සිද්ධිය ආර්ණකුට ලියන්නේ. ඒ තමයි සුභාසිත ලියන්නේ. එයා ලියන එක තැනක නිවැරදි දරුවේ කුසීත කිරීමක් නෑ. අම්මා තටමන වෙලාවේ අසුචි පිට වුණා නම් ඒ අසුචි වතුනා කියලා මේ දරුවා. මේ දරුවා හම්බුන කලීරම ඔක්කොම ඔය හිතන ගාන හොඳ දරුවා හදින්නේ නැහැ. ඉතින් දැක්කේ කෙරුවයි කියලා කනගාටුනට ඔය දරුවා ආවට පස්සේ හිතුවක් හරි වුණා නම් අම්මට ওই විදිහට කනගාටු. ඒ නිසා මේ ව්‍යාපාරේ හිියෙ හිියක්ම හොඳ ගැටට යන්නේ කටින්. ඉතින් දැන් දෙකේ හම්බෙන දරුවෝ දිහා වන්නකොට දෙමාපිය වෙන තරම් ඉහිලකට ගැටද ඒ නිසා මේ වැඩ පිළිවෙල විදිහට තමයි පිළිවෙලින් බැරි වෙලාවක් අම්මයි තාත්තයි දෙන්න වික්‍රහා වෙලා ඉන්නේ. වික්‍රිතර කියලා දෙන්න තමයි කරන්නේ. මහතන් වහන්සේන වස්තුවක් අහු වෙන වැරද්දක් කියලා පෙන්නලා දෙලා තියෙනවා. මොනම හේතුවක් නිසා. මඟුල් කාර්කම් වලට කඩාවෝල්ට නියෝඩ සම්බන්ධ වෙන්නත් එක ඉන්නේ දෙන්නානේ වචනේ කියන්නේ. අම්මා තාත්තා නිසා. ඒක කරන්නේ යන්නේ. ඒක දෙවියන් වහන්සේ ඉනේකට දහදිනු ලේක මේ වැරද්දට රහතන් වහන්සේ කරුවේ. පිළිගන්නවා කියලා කිව්වද මේ වැරදි. ඕන කෙනෙක් ඉතින් අම්ම වෙලා කරනවා, තාත්තා වෙලා කරනවා දැක්කොත් කියනවා මේ තාත්තා මොන දෙන්නේ යනවා හොඳයි කියන එක. ඒක හරි. ඒ තරම මේ වැරදි උනාට පස්සේ හදනවා කියන්නේ අර ප්‍රතිගන් කාට කියනවා නැති වන්නේ පිස්සු අද පස්සේ හැඩ කරන්නේ. එහෙම නැති නැති වෙලාවේ හැඩ කරගන්න. පිස්සුනට පස්සේ කොහොමද? ඒක තමයි ඉතින් සීල කරලා දෙන්නේ ඒක එහෙම තමයි. ඒක යොන්තුමන් කාරේ කියන්නේ නොවේතනක. ඒ නිවෙන තැන දැන් ඉතින් දැන් තමයි වැඩි නිමිති කරන්නේ. නිමිති කරගෙන කවුරුහරි කොන්තරත් එකට හරියන දරුවන් ගන්නන් නේද දෙමාපියන්ට කලක නැති අතද නෝන්ගේ රැඳිල්ල කොහෙද අපිට ගුටිනව කන්නේ. ඒක නෙදින්නේ. හරි අයියේ කියන්නේ මම උත්සාහ කරන්නම් මම උත්සාහ කරේ නොබැදෙයි. ඒ අන්තිම සාර්ථකයි. ඒ නිසා මට මට හැඟීමක් එන්නේ නැහැ. විතුක් කාර්යදරුවෝද මොකාද කියලා. කොල්ලෝ ආවත් මම දෙල්ලම් බඩුවක් වගේ දෙල්ලම් කරලා තියෙනවා. ඒ මොකක්වත් බන්දේ. ඒක හින්දානේ මොනවා කියන්නේ හින්දානේ දෙනවා කියන්නේ කියනවානේ. දැන් කරුණ නැහැ ඒක මගේ මට මාපිය වගේ හිතන් ඉඳලා දෙයක් නැහැ. නේ මම ඒකකට මම ප්‍රශ්නයක් මම ප්‍රශ්නයක් අහන්නම්. ඔය ලරුවන්ගේ වයසේ අපි ඉන්න කාලේ අපි ළඟ තියෙන දැහැදියා. ඒකට දරුවෝ එහෙම දැක්කා. එහෙම අපිනේ හැදෙන්නේ කැරක්ටර් එක දෙන්නේ. නමුත් දරුවෙකුට දුන්නා නම් අවුරුදු කාලේ පෙන් කළ දෙහැටි බලන්නගෙන උන්ට වාක්‍ය අම්ල ගත්ත ගමන් කවුරුත් නැයිද? අමාරු දෙයක් නෙමෙයි අපි දැන් සුද්ධවන්ත වශයෙන් කතා කරාද අර ඥානන්ද සාමිත් කියන්නේ වගේ I can't see any other mistake that it has not done for myself. ඒ දරුවෝ වැඩි බව තේන්නේ අපි නම් ඔය කටක්ක තියෙන නිසා. ඒක ඇත්තටම තියෙන දේ දරුවෝ මොකද කරන ගැන අපි වැරද්ද අනිවාර්යයෙන්ම කරලා දෙනවා ඒකදී ටිකක් ලොකුයි. නැත්නම් වැරදෙත් හරි ඒක තමයි මම කියන්නේ මම හිත කවදරද මේ භාවනාකෝ ධර්මයට ඇතුළේ හරි හරි බුද්ධා ඉරගත් එක වෙනම කියන්නේ ඒක අල බුද්ධ ආගමනේ මේ සජීව බුද්ධ ආගම ධර්ම කවද්ද උකොත්තර ඔව් එතකොට අවයි හොකොත්තර අනේ බලන්න දැන් මේ දරුවෝ ඒක අවුරුදු 20 ගානක ඉස්සරහින් ඉන්නේ. උන් හිතන්නේ අනිදන් කායින් 20ක් තියෙන උන්ට අපේ මත්තකට කවුද කරන්නේ. මම පුංචි කරන්න හද කරන්නේ එයාත් හිතන තරම් දැන් අපි මෙතෙන් ආවට පස්සේ අපිට හිතන එක ලේසියෙන් කරන්නේ නෑ අපේ මේ වෙච්ච පරිවර්තන. මේ වෙච්ච පරිවර්තන මොනම තාලෙකවත් දිනක කාර්යකලි කරන්නේ ඉතින් හිතනවා ඒක දැන් පුංචි කරලා මේක කපුල ගාමකට දෙන්න ඕනේ, මුතුමාකට දෙන්න ඕනේ, දරුවන්ට දෙන්න ඕනේ, අnderේ හාමුදුරන්ට දෙන්න ඕනේ කියලා. ඒ දන් ඒ කියන්නේ Taman ධර්ම කවුරු වෙනත්කම නේද? ඉතින් ඇතිවා කියන වෙනස මේක මොනම කාරණා රිතික. මේ සංකප්ප කියන්නේ අනිවාර්යයෙන් ඇඟිලි කිලිකොළ නෙකියක්. ඒ කවදාකවත් බුදුලක් වශයෙන් ගරුවරු දෙන්න. අන්නර දෙන්න. ඉන්දික වාක්‍ය වශයෙන් ලියනාන්සලා කියනවා කියන්නේ මොන්නේ තමයි ප්‍රලාප විතරයි. මේ පතනෝ ප්‍රමාණයට තමයි හඳුරගන්නේ. ඒක අතරින් අපි දෙන්නේ. දෙන්නේ සත්‍යයේ දරුවෝ පටන් අරගන්නේ අපි අරෙක් එක්කලන් ගන්නවා මේ කුරුම්ක ගන්නවා හරි ගියේ නෑ එහෙනම් අපි දෙමාපියගේ කාර්යයක් හම්බ වෙනවා. අපි යන්න හදනවා නම් තව තවත් අපි හදන්න නම් මනන් කියන ඒකට අපි දෙවෙනා අම්මලා අම්ම කනවල තියෙනවා. ඉතින් ධර්මයේ තියෙන නරන් දුර හදන්න හදනවා කියලා කියන්නේ එහෙම කරන් ගන්නේ. සමාජයේ එහෙම මේ කරන්න හදනවා. එහෙම මේ කරනවා අපි කන්දිකම පොඩි ගන්න සංසංගකට කියනවා. ඒ චන්ද්‍රාජයේ වෙලාවේදී දවස් තුන එක දිගට මුන්න දාම ධර්ම සාකච්ඡාවේදී කියන්නේ මුන්නාට මේක නෙවෙයි කරන් කියන්නේ අපි හිත දවල්ට පොඩි වෙන කියන්නේ පොඩි වොන්ට බන්තිය. ඒ කවුද බාලක දිවා හිතත් කියන්නේ. ඒක එක්ක මම මේ පොඩි වොන් දකින්නේ මේ පූජා වල තියෙන මල්ලගේ ස්ථානත් පිළිසිරියක් කියන්නේ. මේ කිසිම වැරද්දක් ඒ දෙන්න අපි ඔක්කොම කරලා දෙන්න ගාමිණී අපි වැඩිම අහන්න තේරුම් අරගත්තේ ඒ ඒ වට අකච්චන්නේ නෝන අරින්න බලන කරක් අනිත් සයිකලජි එකට අපිට තියෙනවා මේකකින් බලලා මේ සයිකලජි එකට අපිට කියලා වයර් එකක් මාරු වුණා මේ කොම්පියුටර් සර්කිට් එකේ වයර් එකක් මාරු ආහ ගහනවා ඒ නෝ හොඳයි නේද ගණන් පිරිසිදු හොඳ කොම්බිනේෂන් එකක් තේන්නේ තේන්නේ කියලා අර ඉංග්‍රීසියට ගන්න දවසේ පොඩි උන්ට කරන සෙල්ලමක් තියෙනවා. මොකද කරන්නේ? ඉදිරියට නොදෙති ලෝ කාට දෙත්ටි ගන්නේ උඹ කවද දෙත්ටි ගන්නේ කියලා කියන්නේ නේද? හරි කැතයි නේද? මේ නැගිටිලා ගන්න උන් මොනවද ගන්නේ? ආයෙත් මේක චිත්තකාරයෙන් දෙන්න කියලා කාට දෙත්ටි ගත්තේ. මේ පාස්ටික් ගණන් කියන්නේ නම් මේ දෙවිවගේ පවිත්‍රත්වයේ රටෙන් දෙන හිඳරත්වයේ සාධාරණයි. ඒක මන්ට දෙන්නේ මගේ කෙනෙක් කාර්යය. ඉන්නේ මල්ලි. විතරෝතන කියන්නේ උද්ද ඇද ඇද කියන්නේ ඒත් ඒක නෝ මුත්‍ති කාන් දෙන්නේ. මට කියන්නේ නෑ. වතාව නෙදෙන්න ඕන නමුත් දැනෙන්නේ නාතුරාව විල අත දාලා. අපි තේකිට ගලවලා වයර් එකක් මාරු වුණොත් ඉතින් ඒක කියනවා මේ නරන්න වෙදකමිට ගිහින් අපි මොකද කරලා තියෙන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් ජීවිතේ නනුවල් එකේ තියෙන පොත්තන් කඩ කරලා ප්‍රශ්න නැහැ. ඒකිට ගලවුවොත් දැන් කිව්වොත් මේ කොන්ටෙන්ට් වගේ මුලින්ම වැඩවලට ඒක කියන හරියට කරනවා මේ ස්පෙෂල් ලක්ෂණ ප්‍රෝග්‍රෑම් එක. ඊම ප්‍රවේශම් කරනවා. ඉතින් පුදුමක දන්නවා අපි වන්නේ කියන නැති ගන්නේ. ඒක ලක්ෂණ මනසේ කෙලිලා නැහැ. පොඩි ඉගෙන ගන්නවා කියන්නේ නැහැ. මම අපි යන්නේ අපි දන්නේ එයාට උගන්වන්නේ කියන්නේ. ඒකකට ගුණා ඉතර වෙන කරත් ගුණා පස්සේ කරන කරත්. ඒක කියන්නේ පිට හතුනක් කියන එක චිත්තක්ෂණයක් කියන එක දවස් වැඩ කරනකොට ඉස්සල්ලාම තේරෙන්නේ. මේක මේ බණ අහන අනම්ම නන්නේ මේ විචිකම මල්ලෙකට කුප්පෙකට දුන්න තේරෙන නිවන් කරලා ඉන්නේ. ඉතින් භාවනා කරන්න ඕනේ ඒකද කියන්නේ. ඒක විචිත්ත අභිනය කරන රංගතනක්ද ඊළඟ වැඩට යන කියනවාද කියන එක ඒ අධ්‍යයනයේ ඉන්නේ ඉනිකලයකටම තේරෙන්නේ. ඒ කියන්නේ මේක නිකලිට ඉස්සරහට තියෙන ඒ පොඩි මම සාහරින දෙයක් කරලා යන එකක්. ඉතින් අපි ඔයලා හරි කන්ටෙන්ට් එකක් ඉන්නවනේ සම්බල දෙන්නේ. ඒ මාගේ කුරුමන් දෙන ඉඳගෙන බන කතා කරනවද? එයා දන්නේ වයර් මාගේ. ඒ පොඩි වෙලාවට ඒ එදිනෙන් භාවනා කරන්නේ දුකුත් තියෙනවා. මේ කරේ මේ මම ඉතින් කරේ කතා වියත් අපි ගියා කන්දිකාන්නාගේ නෑදෑ කුලයක ජෝඩුවක් මේ හම්බෙච්ච වෙලාවක බලපෑම් කරලා දෙනවා උඹලා දෙන්න ඇවිල්ලා භාවනා කරන්නේ. ඒක ඒ දිනම් නැරෙන්න ගා ගන්න කරන්න වෙලාවක් නැහැ. ඉන්දැසි දෙනව බලපෑම් කළා කියලා දෙන්නට කියලා තියෙනවා. මම කියන්නේ නෑ දැන්. ඔබ ළමයි දෙන කන්නේ නෑ. ඉන්දැසි මිනිස්සු දවස් 10 කට පිටේ ඉන්නේ දෙදෙනෙක් ගිහලා දවස් 10 බලපන් ලයිට් එක. ඉතින් දවස් 10 10 කොහොම හරි නිකන් අරවල අතරින් ඉරේකින් කතා කරලා 10 බොන්නවා වගේ බෝ. දවස් 10 කරලා ගියාදී මම අවුරුදු 4 කට පේන්නවත් ආවෙ නැතිව බලන්න. ඊට පස්සේ ආයෙ දවසක් හඳුනාගෙන පස්සේ මෙහෙම මෙහෙම කියලා කතා කරනකොට මේ හැංගෙන. ඇයි කියලා වල ගොඩක් දැන් වහන්සේ දරුව හතර දෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට බොහොම වැඩ වැඩි නිසා ස්වාමීන් වහන්සේ එන්නේ විදියක් නෑ හොඳයි තමයි නෝ කරන්න බෑ ප්‍රැක්ටිකල් නෑ. මේ විදිහ නෑ නෑ ඒක නෙමෙයි මම කතා කරේ. මට දැනගන්න ඕනේ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා හම්බෙච්ච දරුව දෙන්නයි. තාක්ෂි හම්බෙච්ච දරුව දෙන්නගේ ගුණ විශේෂත්වයයි. ඉන්නේ අතර. භාවනා කරද්දී හම්බෙච්ච දරුව පුදුමාකාර කීකරේ කියලා හිතාගන්න බැරිලු මේ වගේ දෙයක් අපේ භාවනාවෙන් දරුවන්ට වෙනවා. ඒ කායද කියලාගෙන මම මේ දරුවා දිහ කරන්නවක්වත් බණ උගන්වන්නේ මේ පරිශ්‍රණය කරන්න ඕන නිසා මෙලි වෙනවා මේ ආවිද. එළියේ ඒක මේ ළඟදී කියනවා ගන්නේ දරුවාගේ මන්ත්‍රය. මේ ජීවිතේ එක දවසක දෙවිලා කර දවස් 10ක භාවනා කරන මිනිස්සුගේ ඒක සංකායක ඒක වෙනස ගස්කොලවකට. ඒක කොයිලා හරි වෙලා කියන්නේ වයිස් කියවෝ එහෙනම් ආයේ භාවනාවකට දෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඇලි ජනලා කරගන්න. ඉතින් බුලුවන් තරම් පොඩි අය සිහි පුළුවන් නේ මේක. අර මෙයන් දෙවිත් දෙවියන් දෙවි ජීවන් පන්ති අනම්මනන් කියවරදගේ පැයක් කළා. ඒක ප්ලෑන් කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒක අල්පිරි ගන්න දෙන්නේ. මේ ඉන්න වැඩ පිළිවෙල කියලා හිතාගන්න. ඒක කරන්න ගන්න අපි පුළුවන් තරම් අදත් දෙනවා. මේක අපිට ඇත්තම වෙන්න වෙනවා ඒක අපිට වෙනවා ඉතිරි. ඒ කියන්නේ මුල් වගේ දෙන්නේ හැඩ ගන්න ගන්න. කරප්පියකට රිංගවන්න යනවා. රිංගවපු ගමන් අර කැරේමාව බුදුරණා ඉස්සා ගන්නවා. ඒ අන්දරාගිය. අන්දරාගිය වෙලාවේදී ඒ ගොබනක් කියන අල්ලිකයි මේක ඉතින් ඒ දෙන්න ධාරේ දෙල්ල දෙන්නේ කියලා දෙන්නේ දිනේ හිටියේ. අදාහක බාහන කරන්නේ නැහැ මාව දකින්නේ නෙමෙයි මට හොඳටම තේරෙන්නේ මම ඔය වගේ මට ආම්බේ තියෙන කොහොම මේ කේන් කියන්න පුළුවන් නේද? අර මම කියන කාබනත් ඉන්න පුළුවන්. ඊට පස්සේ ගානේ වන්දේ අන්නේ ඒ දවසක් ඒ පැයක් වෙන දවසේ කියනවා කෙලෙස් නිවන කතා. මොකද ඒකෙන් කරන්න එපා දෙන්නේ. එහෙනම් මම තනිකර. ඒකේ කෙලෙස් නිවන නෑ ඉන්නේ සිල්ලාලේ කියන ගහන වෙන්නේ. කතාව වෙනකොට මම ගියා හිතේ. මොකද බලන්න කියන්නේ. ඉතින් මම කියන්නේ කියනවා. මේ භාවක පුරාම ඉන්නේ කියලා කතා කරලා තියෙන ඉස්හාවලා කියන සංඥාවේ ඉතින් ඉඳලා හැන්ද වෙනක හැම මොකලොත් නම් ඉලි ගන්නවා ඉගෙන ගන්න කියනවා අරක කියනවා කියලා ස්නාන ස්නාන කියන යන්න පටන් ගත්තා මම ඉතින් ඇවිල්ලා ඉන්නේ මම ගමෙන් ඔබ කලයන් යන්න දෙන්නේ මං හයිවා මේ මං අපේ ඉතුරුයි අපේ අයියලා කතා කරන්නේ ඉන්නේ ඇති නෑ ඒ හැම දෙයකම අනිත් ගන්නවා ගන්න කටේ නිකන් නේ ඌඩේට බාර හදින කුකුල් කතාව අනේ කෑම තීන්දුව කරලා කියන්නේ අනේ යෑම තීන්දුව කරලා කියන්නේ ඔක්කොම තීන්දුව කරලා කියන්නේ අර කියන්නේ කිසි ඉතින් අපි මං කියන කරදෙන්නේ කරානවා කියන්නේ ඒක ඉතින් මට කියන්න දෙයක් නෑ සංඥාට විතර කෙනෙක්. ඒක නම් කියනවා. දෙවියෝ කියලා කියන්නේ මෙතුණන් කියන වීදිරි භාගයේ කොළේ විවරණ කියන වීදිරිය. ඉතිරිනකන් අම්මලා තාත්තලා බලාගෙන පරිවිරක් යන්න තියෙනවා. දීක්කට පස්සේ ඕනේ දූතකද. ඒ නිසා උඹලා විකුණනකන් උඹලා දෙකක් ඉතිරි ආවනම් ගන්න. උඹලා කරන්න දෙන්නේ ෆිසික්ස් කරලා. ඒක ඉතිරි. ඕගනික් ෆිසික්ස් කරලා ඉතිරි. ඉන්නවා you are destined to this situation. මේක තමයි යන්තම්. කොල්ලන්ට කහනේ කොල්ල පිටු දෙන්න පුළුවන් අධිරේදම ගන්න. මේක එහෙනම් මේ පිළිරින් ගන්න. මේක දී ඇහිපත්. ඒක නිසා මේ කප්පි දෙන්නේ එක එක කොන්දක් නම් දෙන්නේ. මේක මම හිතන්නේ නෑ මෙලෙවි කියලා. මේක මම කරන්නේ අපි කියන්නේ දන්නේ නෑ ඒ නිසා උඹලා දන්නේ නෑ මේ වෙන්නේ මොකද්ද? ඒක කවුද කෙරුවේ? එයිනම් වෙන්නේ නේද? ඒ නම් මෙල දැන් තේරිලයි. ඉතින් මෙල කවදා හරි අනිවාර්ය ඉන්දස්සේ දරුවෝ උඹලගේ දරුවට උඹ ඕක නොකරියොත් මෙන්නට උඹ වැඩිම කෙරෙන කන්දේද අප්පා නැද උඹ නින්ද මේ සාහගන්න කරාද උඹලටවත් තේරෙන්නේ උඹල දැනගන්න මේ පාපේ මේ පාපේ දරුවන් කොමුදෙන් දැන්වත් කොහොමද අහන්න බැලුවා මේ මම විඳින හැටි විඳවන හැටි තේරුම් ගන්න. මේක මල්ලි පාප. එන්නේ ඇත්තට දෙන්න ගන්න මේ නේද? පිටිතේ සම්පූර්ණ දෙන්න අරින්නේ කියලා. ඒක ඉතිරියට එන්නේ තියෙනවාම ඒතාවකවත්නා කොල්ලක් දීලා දෙන ඉවාම යනගෙන ඉතින් ස්වාමීන් වහන්සේනවා කියලා ඉනිදිට ඔක්කොටම ඉන්න ගන්න බලන්න. ඒක ඔකාවල යනකොට කෙල්ල ඔක්කොම ඇවිල්ලා වාඩි වෙලා හිටිය මොකද කියන්නේ කියලා. ඉතින් ඒක මල්ලිකා කියන ලබින් හරි ආවම ස්වාමීන් වහන්සේට බාහම කරන්න ඕනේ කියලා. මං කියේ මුල්ලුවන් තරම් අවුතන. ඔබේ අමල දාතලා කරන්නේ හිර කරන එකනේ. ඒගොල්ලෝ දන්නවා නේද? දැන් ඒගොල්ලෝ ඒක කරන්නේ. ඒ ක්‍රමෙන් කරන්නේ. මේ වෙන ක්‍රමයක් නෑ. අපි කරන්නේ අර මේ වේලයකට හිරකරකට හරක් ටිකක් වගේ ඉරියන් දෙක නිසා ඉරියන් දෙක පිටපස්සට ගහනකොට මේ අපි දෙකට ගේන්නේ ඉස්සරහට යනවා. එන්නේ අනේ හත්කින් කියලා හිතන. උන්ද නැද්ද ළමා කාර්යය. උන්ද නැද්ද උන්ගේ අදහස් කරනවා. අපි ඒක අපිට උන් ගන්න අපේ මොඩියුල් එක හැටියට ඉසියේ කරන්නේ. ඉතින් දැක්ක කෙනෙක්. ඉතින් ඒක අපිට කටින් නැත්තත් ඒ නිසා මම කියන්නේ ඕනේ අපිට හරි අංගාරලා කරන ගන්නේ මේ දේ කවුරු කරන දෙයක් නෙවෙයි ඇති නැතිකම නිසා අපි අනිත් ඇටිටියුඩ් කරන දේ කරන්නේ හරියට නැහැ මේ ඕවම නෙමෙයි ඇත්තට මේ නේ ඇත්ත ඇති හැටි නගන්න පුළුවන් මේ කොල්ලන්ගේ නැතුව නෙවෙයි මේ කොල්ලේ කොහොම හරි පිටත මේ මොකක් හරි විස්තරයක් කියලා අන්න ලාතර ගන්න කිව්වේ කතාව ගහලා ලැතර එතන මේක මම වගේ එකට මහාන වෙන්න හම්බුනේ අහන උනේ දෙලින්ම මම දැකලා ඉතිරි තියෙනවා. නැත්තම් කරන්නේ. විසම් කරන්න ගන්නේ මේ මේ ඉවරි කාන්ද දාන්න පුතේ හදන්න ගන්න. මගේ යෑම කිතුක් කරනවා කිව්වේ. ඒක නිසා මේ දෙල්ලන් කවදාද භාවනා කරලා මොන හරි කරලා ඉඳාද බඳින්නේ නැහැ කියලා කිව්වොත් අංගල රෙතෙන්නේ. ආයෙත් නෑ කියන අනුදාම වෙනවා කියලා මම දහන් දෙක අංගාන්විත කරගන්නවා. ඔක්කොම දෙලේ. ඒක කරන්නේ මේ කුඹුරේ. හදරකට. ඒගොල්ලෝ අම්මගේ ලාපේ කන්නේ. ඉතින් ඒගොල්ලන්ට අම්මා. මේ මෙල වාදිනාගත්තේ මේ රිපෝට් එක දෙන ගාන මේ ගාන තමයි ඉතින් කාන්දර කියලා රබත් කට්ටිය කළා. ඉතින් නැගිටින එනකොට ඉතින් දෙන ගලකටකොට ඒලා බල්ලෙක් කුරුදු ගන්න ඒ බලමුල කියලා. එන්නේ කියනවා බිඳුවාන් තරම් භාවනා කරලා දෙන්න. ඉතින් අම්මලාට ගන්නන්නේ මේ රක්මන්ත නෝදයි. එන්නේ රක්මන් කරන්නේ. ආන්දරේ කියන්නේ භාවනා ගන්න බල්ලා ඇඳලා තියාගෙන ඉරහගෙන භාවනා කරනවා. ඉතින් කීලෙන් අද එදා report එක දෙන්නත් අම්මා ඒක කියන කන්නට හේතුව අන්තිම අඳන අඳන අන්තිම අඳන ඕක. මේක නෑ. ඉතින් නඩුන අම්මේ ස්වාමීන් වහන්සේ කෙරෙල දීලා දෙනකන් ඉන්න ස්වාමීන් වහන්සේ දැන් මේකේ කතාවට වන්නේ බැහැ. කියලා මට නඩු. මේ දෙල්ල නැති කරන්නේ මම දෙන්න මොකද මට බඳින්න අදහසකුත් නැහැ මේකේ. ඒවා තමයි මේකේ බැඳා කියලා මට ගානකුත් නැහැ. කරගන්න දෙයක් කරා. ඕගොල්ලෝ කියන විදිහට මේ දරුවන්ට බණ කිව්වොත් එහෙනම් අන්තිම ඕගොල්ලෝ මට බයි. මේකත් ඕගොල්ලෝ ඕකනේ ෆුල් බොයිල් බෑ හාෆ් බොයිල් කියලා කියන්නේ. ෆුල් බොයිල් දීපුවාම ලවුත්. ඒකට හාමුදුරුවෝ දෙකට කියන්නේ. හාෆ් බොයිල් කරලා දෙන්නේ නැහැ. මුරුනේ කවුගේ දවසේ සම්පූර්ණව තහනම් කරලා තිබුණ බුද්ධහව ගන්න. තාමත් අන්න. මොකද හිතේ බුද්ධහව ගත්තාම ශිෂ්‍යයෝ හාමුදුරුවෝ ගත්ත ගන්නවා ආන්දේ දෙන්නේ නැහැ. ආදී තහනම් වේදන කියන විද්‍යාවෙන් ඉන්නේ. මොකද උනේ අන්තිම පිළිගන්න. දැන් ගන්න. ආදී ආදායම් විවිධම් වැඩි. දැන් කියනවා ආම්දුරුන්ට ඉති කල්තරු ඔක්කොම ගන්නත් බලපෑයි. මොකද ඒකව දැනගත්ත වැඩි උද්දාන ගන්නේ ආගන්තුක. ඉතින් ඒ අම්මලා ඔය දඟලුවාට අනේ අපේ දරුවා හදලා දෙන්න කියලා හරියට හැදුවොත් මහාන වෙනවා කියන්නේ ඔය කොක. ඈ මේ ඒකම තියෙනවා ඒ මොකක් හරි කරන්න බැරි එකක් තියෙනවා හාෆ් බෝයිල් වල ළමයි ඉන්නේ හැම වෙලාවෙම ෆුල් බෝයිල් දැම්මොත් අප්සෙට් ඉතින් දැන් මොකද ළඟට ආවොත් ආයේ අනම්මන මොකද නේද දෙවි જાති වල කොච්චර කරනවා නම් මේ නන්දහනෝ කියන කරපු දෙක හිතන්න විදිහ හම්බුනේ නන්දහනෝ ගන් දේ කරන බාන්ද මේ කාරණා ෂුවර් මේ මානවාදිවාද සම්බන්ධයෙන් නම් ගියා ඉතින් මේක රජෙන් දීපේ කියන මේක බඳින් දීපේ කියන මේක ජීවදින් දීපේ කියන මේක වන්නේ හිතා ගන්නවත් බෑ කොහොමද කියන්නේ. එහෙම දැක්කොත් ඕගොල්ලෝ ගැලවෙන්න මොකද? ඒක එහෙම කියමු. එහෙම කියලා අපි හේත් වෙන්නයි කියන්නේ. ඒ නැතුව දරුවන්ගේ තන අපේ ගිහින් බලබාහනා කරනකොට ඇත්තටම දැන් තියෙන ප්‍රධාන බාධාකින් තාත්ලාවල තියෙනවා. අම්මලා ගන්න තිබුණේ මේ දරුවෝ ඉගෙන ගන්න කාලේ යනමන. ඒ කියන්නේ දෙලින්ම ඉරවන් කෙනෙක් කරන්න පුළුවන් ඕනේ ගණක් දෙන්න. ඉතින් එහෙම වෙද්දී හරියනවා දෙන්න නම් දැනෙන්නේ යන තාලෙට යන්නේ. වෙනවා කියන අවුලම නෙමෙයි. ඒක තමයි ඇවිල්ලා භාවනා කරන්නේ කොහේයි කියන්නේ ටික ටික කියන්නේ. කවදාකවත් ඔක මහුදන මතේ හෝ ජනකේ නැති වෙන්නේ. මේ පිළිගන්නට ඇනේදල ප්‍රඥාවක් අසයන් ගන්න. මයන් දන්නොද? ඈ? ඉතින් හරි අවුලලා දෙන්නේ විදිහට යන්නේ. මේ 17 ඒක ඒක තමයි ඈ මොබයිල් හදන්න බාර දෙන්න හදන්නේ නරක මිනිහයි කොයි අතරයයි කියන්නේ කොයි අතරයයි කියන්නේ මට ඔක්කොම දෙල්ලම් බඩු ඉතින් දැන් වෙලාව 10 මාරයි මම අරක් කරන්නේ ඉන්දිය ඒක රෑ හතම අතම අතම විදිහට දාපයි ඒකත් ඒක තමයි මේ දැන් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එක. එතන බණ කියන එක ඉංග්‍රීසියෙන් කරන්නේ දරුවෝ ගැන කල්පනා කරලා. ඊට පස්සේ දැන් අපි හතහමාට හරි ඉත කියනවා බණ. ඒක තමයි ඒ දෙකම කියන්නේ බණ. එතන කියනවා ඈ අපි පොඩි උනායි පොඩි උනායි අමරාත තාමත් කියන්නේ පොඩි කාලේ. <laughs> හොඳයි එහෙනම් අපි අද දවසේ වැඩ සටහන සීමාව සටහන් කරමු මම ගෞරවයෙන් ආරාධනා කරලා තියෙනවා නායක සංඝයාට සමාප්තිය කරන්න.